හැබැයි ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ නමකට විතරක්ම ආවේනික එකක් නෙවෙයි. මේ ලෝකේ නුවණ තියෙන මිනිස්සුන් පහළ වුණ තැනදී අපි හිතමු අපගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී පවා පෙන්වා දීලා තියෙනවා කුසලය අකුසලය සුගති දුගති ලෝකවලදී සුගතියේ සැප දුගතියේ දුක බ්‍රහ්ම ලෝක ප්‍රතිපදාව මේ සියල්ලක්ම පෙන්වා දීලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ නමකට විතරක්ම ආවේනික බුදු කෙනෙක් කුගේ සැබෑම ඉස්මතු කිරීම වන දේ තමයි මේ සසරින් නිදහස් වන ප්‍රතිපදාව. සසරින් නිදහස් වීමට මත්තෙන් දුක හැදෙන වැඩ පිළිවෙල නම් වූ පටිච්ච සමුප්පාද න්‍යාය. මේක තමයි බුදු කෙනෙක් පමණක් ලෝකේ පෙන්වන සත්‍ය. ඒ වගේම ඒ සත්‍ය දැකලා දුකින් නිදහස් වෙන ප්‍රතිපදාව. එහෙමනම් බුදුරයන් වහන්සේ පෙන්නපු ධර්මයේ තුලදී අපට ඔය හැම එකක්ම හම්බ වෙනවා. හැබැයි අපට තේරෙන්නට තියෙන්නේ, වැටහෙන්නේ, අවබෝධ වෙන්නේ අහපු තැනින්ම ලෝකේ කරපු විග්‍රහය විතරයි. පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය, හේතුඵල ධම විග්‍රහය මේ දුක හැදෙන හැටි වැඩපිළිවෙල මෙය අවබෝධ වෙන්නේ කොතනදද? මේ වැටහෙන්නේ කොතනදද? සත්‍ය ඥානියත් එක්ක. එතකම්ම අපට තිබිය යුතු කාරණාව තමයි යෝනිසෝ මානසිකාරය නුවණින් විමසීම. අපි මෙන්න මේක තේරුම් ගන්නට ඕන. අපට තේරෙන කොටසක් තියෙනවා. හැබැයි හේතුඵල න්‍යාය පිළිබඳ විග්‍රහය අපට නිවැරදිව හම්බ වෙන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේදී. ඔබ අහලා තියෙනව නේද? පසේ බුදුරජාණන් වහන්සේලාට විමුක්තිය පෙන්නන නැත්නම් ශ්‍රාවක පිරිසක් දුකින් නිදහස් වන ශ්‍රාවක පිරිසක් ඇති කරවන්න බෑ. ඒකට හේතුව ඇයි? එච්චරටම මේ ධර්මය යම් කිසි කෙනෙකුට දීම සඳහා අසහාය නුවණක් ඕන. ඒ නුවණ පසේ බුදුරජාන් වහන්සේට නැහැ. හැබැයි පසේ බුදුරජාන් වහන්සේගේ බණ අහලා පසේ බුදුරයයි ඉන්නවා. එතකොට ඒ කියලා දෙන්නේ මොකද්ද? ලෞකික සම්මාදිට්ඨිය පිළිබඳව කුසලයේ අකුසලයේ පිළිබඳව සමාධිය වඩන ප්‍රතිපදා පිළිබඳව මෙන්න මේ දේ කියලා දෙනවා. ඒක කියලා දුන්නාම ඒක අහලා එයාට පුළුවන්කම ලැබෙන්නේ සුගතියටයි බ්‍රහ්මලෝක ප්‍රතිපදාව විතරයි. තමන් ස්වං උත්සාහ කරපු තැනදී අන්න ආය පසේ බුදු වෙනවා. හේතුඵල ධහම කියලා දෙන්න හැකියාවක් නැහැ. පසේ බුදුවරුන්ටත් බැරි දහමක් කියලා දීමට බැරි වෙන කෙනෙකුට කියලා දෙන්න පුළුවන් වේද? හොඳට හිතන්න ඒක. පසේ බුදුරජාන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නේද? මොකද සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ ශ්‍රාවකෙක්. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්. ශ්‍රාවකයන් අතර අග්‍රම කෙනා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. නමුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් තමයි පසේ බුදුරජාන් වහන්සේ කියන්නේ. හැබැයි මේ පසේ බුදුරජාන් වහන්සේට හැකියාවක් තියනවද මේ ධහම කියලා දෙන්න? හැකියාවක් නැහැ. අද බැලුවොත් කල්පනා කරලා බුදුරයන් වහන්සේට එහා ගියපු විග්‍රහයක් කෙනෙක් කරන්න යනවා නම් පසේ බුදුවරුත් ඉක්මෝලා ගිහිල්ලානේ. ඒ හිතන්න පුළුවන්ද එහෙම? එහෙම කියලා දෙන්න පුළුවන්ද කාටවත්? කියලා දෙන්න බෑ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කිව්වේ කාගේ එකක්ද? බුදුරන් වහන්සේගේ එකක්. රහතන් වහන්සේලා කිව්වේ කාගේ එකක්ද? බුදුරන් වහන්සේගේ එකක්. මේ ලෝකේ කිසිම කෙනෙකුට අලුත් දහමක් මතු කරන්න පුළුවන්ද? කිසි කෙනෙකුට බෑ. විමුක්ති මාර්ගයක් ඉස්මතු කරන අලුත් දහමක් කාටවත් මතු කරන්න බෑ. එතකොට එහෙනම් අපි මූලික බුද්ධ වචනය ඉගෙන ගන්න නැතිව අපට තේරෙන අපට වැටහෙන යම්කිසි ප්‍රතිපදාවක් ඔස්සේ අපි යමක් කරන්න ගියොත් අපට වැටහෙන රාමුවක් කියලා දෙන කෙනෙකුගේ දෙයකට ඇහුම්කන් දෙන්න ගියොත් අපි පින්වතුනි සම්පූර්ණයෙන්ම ධර්ම මාර්ගයට හරනවා. බුදුරණවහන්සේගේ ධර්මය අහපු තැනදී තේරෙන්නේ ඒ කියන්නේ හේතුඵල ධහම. හේතුඵල ධහම තේරෙන්නේ කාටද? සෝතාපන්න ශ්‍රාවකයාට. බහලා ඇති. සම්මාදිට්ඨි සූත්‍රය, ඥානවත සූත්‍ර ආදී දේශනා තුලදී මේ ඥාණි හටගත්තා නම් එයාට කියනවා මොකක් කියලාද? දහම් සැඩ පහට බැසගත්තා, නිවන් මගේ හැප්පුණා. ගොඩක් වචන තියෙනවා. අනික් කෙනාට නෑ. නමුත් අපි කැමති අපි තුල වර්ධනයක් නොවි ඒක තේරුම් ගන්න. අපි තුල වර්ධනයක් නොවි යමක් තේරෙනවා නම් ඒක බුදුරයන් වහන්සේගේ ධර්මයක් නෙවෙයි. ඒක දහම් ප්‍රතිරූපකයක්. අපට තේරෙන විග්‍රහයක් ඉදිරිපත් වෙනවා නම් දැන් අද සමාජයේ ගත්තාම කියලා දෙන ඔක්කොම තේරෙන ඔක්කොටම තේරෙනවා. කියපු ගමන් තේරෙනවා. එහෙම වෙනවනම් මේ ලෝකේ ඔක්කොම නුවණක්කාරයෝනේ. ඔක්කොම ප්‍රඥාවන්තයෝ. පින්වතුනි බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කරන්න යොමු වෙච්ච තැනදී ලෝකේ දිහා බලනකොට ලෝකේ පිරුණේ කොයි වගේද? නෙළුම් විලක නෙළුම් පොහොට්ටු උඩට ඇවිත් තියෙනවා. උඩට හාපු නෙළුම් පොහොට්ටු වලට සූර්යාලෝකය වැටිච්ච තැනදී පිපෙනවා. යට පිපෙනවද? යට නෙළුම් පොහොට්ටු ටික පිපෙන්නේ නැහැ. උඩට විතරයි පිපෙන්නේ. සූර්යාලෝකය වැටෙනවා කියලා යට ඒවා පිපෙන්නේ නැහැ. අපි තුල ඉස්සල්ලාම තියෙන්නට ඕනේ සූර්යාලෝකයෙන් පිපෙන්න කලින් උඩට ආපු බවනේ. නැත්තම් පිපෙන්නේ නැහැ. අද වතුර යට තියෙද්දිම පුප්පණ්ඩ හදනවා. මොකද වෙන්නේ? කුණු වෙනවනේ. අනිත් වගේ තමයි ප්‍රතිරූපකයකට අහුවෙලා අවබෝධ වුණා කියලා හිතාගත්ත කෙනා පහළටම යනවා. ආයේ නැවතර මල උඩට ඇවිදilla සූර්යාලෝකය ඇවිදilla පිපෙන්න හම්බෙන්නේ වගේ. එයාට මොකද වෙන්නේ? ආයේ ගොඩෙන්න බැරි වෙනවා. එච්චර අනතුරක් තියෙනවා. නමුත් මිනිස්සු කැමති මොකටද? Tamanට තේරෙන විග්‍රහයක් හම්බෙන එකට. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තේරෙන දේ තියෙනවා. නැත්තම් අපි ධහමට එන්නේ නැහනේ. නොතේරෙන දෙයක් කිව්වොත් අපි කවුරුර කියන දෙයක් කරා යනවද? නැහැ. බුදුරණවහන්සේ පෙන්නනවා ඉස්සලා අපට අපි නොසිතපු දැන් සමහර නමුණ තියන අයට හිතෙනවා ඒක. දැන් ආලාලකාරා මුද්දකරම් පුත් වගේ අයට හිතුනවා. මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. බුදුරණවහන්සේ ඒක අපිට ඉස්සල්ලාම දෙනවා. දැන් ඔබ අහලා ඇති අනුපිළිවෙල කතා. අනුපිළිවෙල කතාව කියලා කුළු ගන්නනවා මොකටද? විමුක්තියක් හෙවීමේ අවශ්‍යතාවය පෙන්වන්නද. හැබැයි නෝන තියෙන ලෝකෙ මිනිස්සුන්ට එහෙම පෙන්වන්න ඕනේ එයාලම හොයාගෙන යනවා. එයාලම හොයාගෙන ගියාට එයාලට ප්‍රතිපදාවක් හම්බෙන්නේ නැහැ. අන්නේ ප්‍රතිපදාව හැබැයි බුදුරන් වහන්සේ නමකකින් ඇහෙන්න ඕනේ. ඒ ඇහුණ තැනදී තමයි පුළුවන්කමක් ලැබෙන්නේ තමන්ගේ නුවණ මෙහෙवला තමන්ගේ නුවණ වර්ධනය වෙච්ච තැනදී ඒ දහම දකින්න. එහෙනම් ඒ දහම දකින්නදී අපට එකපාරට තේරෙන එකක් නෙමෙයි. අද අපි ගොඩක් වෙලාවට බුදුරණවහන්සේගේ ධර්මය හරියට ඉගෙන ගත්තේ නැතිකම නිසාම තමයි අපට ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ හරියට කල්පනා කරොත් බුදුරණවහන්සේගේ ධර්මයේ මූලාරම්භයේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨියට ප්‍රත්‍ය සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි. ඔන්න ඔය ටික අපි හරියට හිතුවොත් අපට විමුක්ති මාර්ගය සඳහා බාහිරින් ලැබෙන්න ඕන ප්‍රධානම කාරණාව සැබෑ බුද්ධ වචනේ කාගේවත් අර්ථකථන නෙමෙයි වෙන කාගවත් අර්ථකථනයේ විමුක්තියට හේතු වෙන්නේ නැහැ එය ස්වාක්ඛාත සම්දිට්ඨික කාලික එහිපස්සික වෙන්නේ නැහැ බුදුරණවහන්සේ පෙන්නපු දේ තමයි ස්වාක්ඛාත සම්දිට්ඨික කාලික එහිපස්සික වෙන්නේ එතුලිනුයි යෝනිසෝ මනසිකාරය උත්පාදේ කරගත හැකි වෙන්නේ. අන්න එතකොටයි බුදුරණවහන්සේ වෙන්න බුදහමි මූලාරම්භයට යන්නේ. එහෙමනම් පින්වතුනි අපි බලන්නට ඕන නේද අපේ ජීවිතේ එක එක්කෙනා කියන එක එක දේවල් ඉගෙන ගන්නේ නැතුව මූලික බුද්ධ වචනේ ඉගෙන ගැනීම කොච්චර වැදගත්ද මූලික බුද්ධ වචනේ ඉගෙනගත් තැනදී අපටම පුළුවන් යොමු වෙන්න බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. හැබැයි අපට අහපු පමණින් මේ හේතුඵල න්‍යාය ඉස්මතු කරපු දේ තේරෙන්නේ නැහැ. තේරුන්නේ නැහැ කියලා අපි තේරෙන දෙයක් කරා යන්න යොමු වෙන්නේ ඇයි? හිතන්න කැමති නැහැ. කල්පනා කරන්න කැමති නැහැ. යෝනිසෝ මනසිකාරය කරන්න කැමති නැහැ. කම්මැලි. වීරියක් නැහැ. නුවණක් නැහැ. ඒ නිසා තමයි අපට තේරෙන දෙයකට යන්නේ. ලාභයට හම්බෙන දෙයට යන්නේ. සද්ධර්ම ප්‍රතිරූපකය වගේ බුදුරණාහි උදාහරණයට දෙන්නේ. හතරන් වගේදීට යොමු වෙන සම්භාවිතාවය වැඩි. හතරන් අවශ්‍ය කෙනා. ඇයි ලාභයි? හතරන් ගොඩාක් ඕන කෙනාට ලාභයට හැමෙන් හතරන් ගන්න කැමති. හැබැයි ඒක රත්තරන් වගේ කියලා හිතෙන්නේ. ඒ වගේ අපට මේ ධර්මය අපි තුල වැඩෙන්නේ නැති තැන තේරෙන්නේ නැති නිසා අපට තේරෙන දෙයකට යන්න කැමති අර ලාභෙට හම්බෙන හතරන් වගේ. හැබැයි ධර්මයේ වගේමයි වෙනසක් නැහැ. එහෙනම් බලන්න මේ ධර්මයේ අපි ඉගෙන ගැනීම අපට කොච්චර වැදගත්ද කියලා. ධර්මයේ ඉගෙනගත්ත තැනදී තමයි අපට සැබෑවටම මේ මාර්ගයේ යම් පමණකට විවෘත කරගන්න පුළුවන් වෙන්නේ. අපි අංගුත්තර නිකාය ඒකක නිපාතය ඉවර කරා දුක නිපාතයේත් කරුණු කිහිපයක් කතා කරා. දැන් මේ දේශනා ඉගෙන ගන්නකොට සමහර කරුණු තියෙන්න පුළුවන් අපට එකපාරට හම්බ වෙන්නේ නැති. ඉතින් අපි බලන්නට ඕන ඒ හිතලා. එහෙම බලන තැනදී තමයි අපට මේ මාර්ගයට හේතු වෙන දෙයක් හම්බෙන්නේ. සමහර කාරණා තියෙනවා ලෝකේ විග්‍රහ කරපු දේවල්. අද තියෙන්නේ සමචිත්ත වග්ගය. දුක නිපාතේ අසත්පුරුෂ භූමිංචෝ භික්ඛවේ දේසිස්සාමි සත්පුරුෂ භූමිංච මහණෙනි මන් නුඹලාට අසත්පුරුෂ භූමියත් සත්පුරුෂ භූමියත් දේශනා කරනවා. තං සුනාත සාදුකං මනසිකරෝත බහසිස්සාමීති එවං බන්තේති කෝතේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවායිත දවෝච. හොඳින් අහන්න මෙනෙහි කරන්න කියලා බුදුරණවහන්සේ දේශනා කරලා එහෙමයි ස්වාමීනි කියලා භාග්‍යතුන් වහන්සේට පස්සේ මේක දේශනා කරනවා. කතමාජ බික්කවේ අසත්පුරුෂ භූමිය. මහණෙනි මොකද්ද අසත්පුරුෂ භූමිය? අසත්පුරුෂෝ බික්කවේ අකතඤ්ඤු හෝති අකත වේදී. මේ අසත්පුරුෂයා කියලා කියන්නේ අකතඤ්ඤු කෙලෙහි ගුණ දන්නේ නැහැ. ඒ වගේම කළපු උපකාරය දන්නේ නැහැ. කෙලෙහි නොදත් බව කරපු උපකාරය නොදත් බවට කියනවා අසත්පුරුෂයා කියලා. අදිදං අකතඤ්ඤු අකතවේදී කේවලා ඒසා භික්ඛවේ අසප්පුරුෂ භූමියෙන් අදිදං අකතඤ්ඤු අකතවේදී කළගුණ නොදත් කළ උපකාර නොදත් කෙනාට කියනවා අසත්පුරුෂයා කියලා. එහෙනම් බලන්න දැන් අසත්පුරුෂයාගේ විග්‍රහ එක එකවත් විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේකත් අසත්පුරුෂ භූමියක්. කළගුණ නොදත් බව, කළ උපකරණ නොදත් බව. එතකොට දැන් අපි දන්නවා මේ කාරණාව ලෝකයේ තුලදී ගුණවත් වෙන තැනදී අපට දුරු කළ යුතු දෙයක් මේ අසත්පුරුෂ ගතිය. කතමාජ බික්කේ සත්පුරුෂ භූමිය. මොකද්ද මේ සත්පුරුෂ භූමිය කියන්නේ? සත්පුරුෂෝචකෝ බික්කේ කතඤ්ඤෝ හෝති කත වේදී. සත්පුරුෂයා කියලා කියන්නේ කළ ගුණ දන්න, කළ උපකාර දන්න කෙනා. කළගුණ දන්න, කළ උපකාර දන්න බවක් යමෙකුගේ ඇද්ද? මෙන්න මේක කියනවා සත්පුරුෂ ලක්ෂණය. අන්න ඒකට කියනවා සත්පුරුෂයි කියලා. එහෙනම් ඔබ අහලා ඇති සමහරලාවට අපේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පින්ඩපාතයේ දුන්න එක උපාසක කෙනෙක් වයසක පැවිදි කරනවා මට පුංචි උපකාරයක් කරලා තියෙනවා කියලා. ඒ වගේම තමන්ගේ ගුරුවරයාට වන්දනා කරනවා දිසා වශයෙන් ඉන්න දිසාවට. එතකොට මේ කෘතගුණ බව කෘතගුණ බව තියෙන්නේ පින්වතුනි ඇතුළතින්. ගුණ මකනවනම් වැරද්ද ඉස්මතු කරනවනම් කරපු ගුණේ අමතක කරනවනම් කරනපු ගුණේ මතක් වෙන්නේ නැත්නම් අන්‍යයාට කියනවා අසත්පුරුෂයා කියලා. ඊළඟට ඊළඟ සූත්‍රය බුදුරන් වහන්සේ දේශනා කරනවා දිනා භික්කවේන සුපතිකාරං වදාමි මා තුච්ච පීතුච්ච ඒකේන භික්කවේ අංශේන මාතරම් පරිහරෙන් ස්වාමී කියන බුදුරන් වහන්සේ මහණෙනි මේ ලෝකේ දෙන්නේ කිනා ප්‍රතිඋපකාර කරන්න බැරි උපකාර කරලා කියන්නේ සැලකීමෙන් කරපු දෙයට ප්‍රතිඋපකාරයක් කරන්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අම්මයි තාත්තයි. මේ අම්මයි තාත්තයි අවුරුදු 100ක් තමන්ගේ උර දෙකේ තියාගෙන ඔවුන් උපස්ථාන කරමින් හැම කටයුත්තක්ම කරමින් මල පහ කරන දේ පවා සියලුම දේවල් කරමින් උපස්ථාන කළත් අම්මටයි තාත්තටයි කරපු දෙයට ප්‍රතිඋපකාරයක් වෙන්නේ නැහැ කියනවා. අවුරුදු 100ක් දෙවුර මත තියාගෙන උපස්ථාන කළත් ප්‍රතිඋපකාර වෙන්නේ ඒ වගේම ඉමස්සාච බික්කේ මහා පටවිය මේ මහා පෘථුවියේ අග රජු නැත්නම් සක්විති රජු කෙරෙව්වත් ප්‍රතිඋපකාර කරා වෙන්නේ එතකොට බලන්න ඒ ඒව ඒ කියපු දෙයෙන් අපට තේරෙන එකක් මොකද්ද? දැන් අගරජු කෙරෙව්වත් ප්‍රත්‍යපකාර කරාවෙන්නේ නැහෙනේ. එහෙමනම් මොන දේ දුන්නත් ප්‍රත්‍යපකාරයක් වෙනවද? ප්‍රත්‍යපකාරයක් වෙන්නේ. එහෙම ඇයි බුදුරන් වහන්සේ කියන්නේ? අම්මගේ මව කුසේ ඉඳලා අපට අවුරුදු 5ක් වෙන හිටමු. 5ක් යනකම්වත් අඩුම කාලේ අම්මයි තාත්තයි නැත්තම් අපි මේ ලෝකෙ ඉන්නවද? නැහැ. ඒ කියන්නේ අම්මයි තාත්තයි අහල් නැති අවස්ථාවක් තිබුණොත් අපට මේ ලෝකයේ ඉන්න හම්බෙන්නේ නැහැ. අවුරුදු අඩුම 5ක්වත් වෙනකම්. ඉතින් පස්සේ නම් පොඩ්ඩක් තේරෙනව හරි කියන්න පුළුවන්. එහෙනම් අපි නොතේරන කාලේ අපි මෙලොවට එන කාලේ කරපු ප්‍රත්‍යයට උපකාර කරන්න බෑ කියනවා භෞතිකව දේ දීලා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යෝචකෝ භික්ඛවේ මාතා පිතරෝ මෙන්න මේ අම්මගේ තාත්තටයි අසද්දේ සද්ධා සම්පදාය සමාදාපි ශ්‍රද්ධාව නැත්තම් ශ්‍රද්ධාවේ සමාදන් කරනවා නම් ශ්‍රද්ධාවට යොමු කරනවා නම් නිවේසේති පතිට්ඨාපේති ඊළඟට දුස්සීලයේ සීල සම්පදාය සමාදාපේති නිවේසේති පතිට්ඨාපේති දුස්සීලාය සිල්වත් කරනවා නම් සමාදන් කරනවා නම් පිහිටවනවා නම් ඊට පස්සේ මච්චරි ඡාග සම්පදා සමාදාපේති නිවේසේති පතිත්තාපේති මසුරු අය ත්‍යාගයේ සමාදම් කරනවා නම් පිහිටවනවා නම් හික්මවනවා නම් දුප්පඤ්ඤෝ දුෂ්ප්‍රාඥ කෙනා පඤ්ඤා සමාදාය සමාදාපේති නිවේසේති පතිත්තාපේති දුෂ්ප්‍රාඥ කෙනා ප්‍රඥාවට යොමු කරනවා නම් සමාදම් කරනවා නම් අන්න යාට කියන තාවතා කෝ භික්ඛවේ මාතා පිටෝනම් කතඤ්ඤ හෝති පති කතංච අත්ති කතංච අන්න අම්මටයි තාත්තටයි මේ කරුණු හතර යමෙක් කෙරෙවුවා නම් එයා ප්‍රතිඋපකාර කරනවා ඒ විතරක් නෙමෙයි කියනවා කතංච හෝති පති කතංච අතික්‍රමය අම්මයි තාත්තයි කරපු දේ ඉක්මවා කරලා කියනවා අම්මයි තාත්තයි කරපු උපකාරයට ඉක්මවා උපකාරයක් කරා කියනවා දැන් අර විදිහට උපකාර කරාට කොච්චර කරත් ප්‍රතිඋපකාරයක් වෙන්නේ නැහැ. හැබැයි අසද්ධා සද්ධාවේ සමාදන් කරනවා නම් සද්ධාව පිහිටවනවා නම් සද්ධාවට යොමු කරනවා නම් සීලයට ඒ වගේම ත්‍යාගයට ප්‍රඥාවට මෙන්න මේවට යොමු කරනවා නම් ඒ වගේ සමාදන් කරනවා නම් ඒව ඇති වුණා නම් අම්මා තාත්තා අපට කරපු දෙයට එහා දෙයක් කරලා එහෙනම් අපට අම්මට තාත්තට ණය ගෙවන්න බැයිද? පුළුවන්. හැබැයි පුළුවන් කොයි විදිහටද? මේ සසර දුකින් නිදහස් වෙන ප්‍රතිපදාව ඇති කරපු තැනදී. අම්මයි තාත්තයි අපට මේ ලෝකෙට එළිය දුන්නා. අපේ අම්මට තාත්තට මොකද දුන්නේ? නිදහස් වෙන මගම පෙන්වලා දුන්නා. හැබැයි ඊට පස්සේ දෙමාපියන්ට බෑ අපට ප්‍රතිඋපකාර කරන්න. ඇයි? ඒක කවදාවත් ජීවෙන එකක් නෙවෙයි. Taman නිදහස් වෙච්ච දවසට අරහත් වෙච්ච දවසට ගෙවිය යුතු නැති වෙනවා. ඒකයි ධර්ම ධර්මයේ යමෙකුගෙන් ලැබුණා නම් කිසි දෙයකින් එහට ගෙවන්න බෑ. තමා නිදහස් වෙච්ච දවසට ගෙවිලා ඉවර වෙනවා. ඒ කියන්නේ ඒකට ගෙවීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් තමන් නිදහස් වෙන්නට ඕනේ. නිවෙන්නට ඕනේ. එහෙනම් බුදුරන් වහන්සේ බලන්න මේ පෙන්වා දුන්න දේ තුල ලෝකේ අපි දකින අග්‍රදේට වඩා ලෝකෙන් ඊතරවන ප්‍රතිපදාව කොච්චර ශ්‍රේෂ්ඨද මේ ලෝකේ මොන දෙයක් දුන්නත් ඒක ලෝකයටයි ඊතර වීමක් හම්බලා ඊතර වීම කියලා දුන්නා නම් ඒකයි ශ්‍රේෂ්ඨ දැන් අද හිතෙන්න පුළුවන් අද ගොඩක් අය සමහර කියන්නේ විනාගම් වල අය බුදුදහමට නිගා කරන්න අර පුංචි දරුවා දාලා සිද්ධාර්ථ කුමාරයා ගියා. දෙමාපියෝ දාලා ගියා. එතකොට මේ ලෝකයාට පේන්නේ ලෝකයේ හැක් විතරයිනේ. නමුත් බුදුරණවහන්සේ පෙන්වුවේ බුදුරණවහන්සේට පේන ඇහැ බුදුරණවහන්සේනේ බෝධිසත්වෝ දැකපු ඇහැ. බලන්න කොච්චර අසහායද. ආදර නැතිකමටද ගියේ? සලකන්න බැරි කමටද ගියේ නෑ. ආදරේ නිසාමයි ගියේ. සැලකිය යුතු නිසාමයි ගියේ. තේරුම් ගත මේකෙන් සලකන්න බෑ මේ මේ කරන දේ අර්ථ ශූන්‍යයි. ලෝකයට විතරයි. අන සැබෑම ප්‍රතිඋපකාරය. සැබෑම ප්‍රතිඋපකාරය තමයි ශ්‍රද්ධාවේ, සීලේ, ත්‍යාගයේ, ප්‍රඥාවේ පිහිටවීම. එහෙනම් ඔන්න අපට දෙමාපියන්ට සලකන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාවේ, සීලේ ශාගේ ප්‍රඥාවේ පිහිටවන්න පුළුවන් නම් අපි දෙමාපියන්ට අපි හිතමු අපේ අතපසුවීමකින් කායිකව සලකන්න බැරි වුණා කියලා. දෙමාපියන් හිත ගැටෙනවද එතකොට? එයා දුක් වෙනවද එතකොට? නෑ. ඇයි? එයා තුල වැඩිලා. ඒතර බලන්න කොච්චර දියුණුවක්ද? එහෙනම් එන් අන්න ඒක ඇති කරවන්න අපට පුළුවන්කම ලැබෙන්න ඕනේ. පුළුවන් ප්‍රමාණයක්. පුළුවන් ප්‍රමාණයක් කර ඇති කරවන්න. ඊළඟ සූත්‍රය අතකෝ අඤ්‍යතර අඤ්‍යතරෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේන උපසංකම් උපසංකමිත්වා භගවා තා සද්දින් සම්මෝදින් භාග්‍යතුන් වහන්සේ ළඟට එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිදිලා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කිං වාදී බවං ගෝතමං ගෝතමෝ කිමඛායති භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කෙබඳු වාද ඇතියෙක්ද කෙබඳු වාද දරන කෙනෙක්ද කියලා අහනවා. එතකොට දැන් දැන් අපෙන් ඇහුවොත් අපි එකපාරට කියන්නේ මොකද්ද? අපි දන්න ඔක්කොමනේ කියන්නේ නේද? අපි දන්න උපරිම දේනේ කියන්නේ. බුදුරණවහන්සේම කියන්නේ. එයාගේ තියෙන අදහස අනුව කියන්නේ. දැන් ඔබත් එක්ක කතා කරන්න ආව සරල මොන හරි කවුරු හරි කාරණාව අපි දන්න උපරිම දේ කියන්න කිව්වොත් මොකද වෙන්නේ? එයා එක දෘෂ්ටියකට යනවා. එයා ඉන්නෙත් නෑ ධර්මයට. අපි බලන්න ඕනේ අධ්‍යයනය කරලා එයාට කොයි වගේ දෙයක්ද කිව යුත්තේ කියලා. ඒ හැකියාව උපරිම බුදුරණවහන්සේට තියෙනවා. ඉන්ද්‍රිය පරපදේ ඥානයත් එක්ක අපට පුළුවන්කම ලැබෙනුනේ කතා බහෙන් හරි හඳුනගන්න නේ. එයාගේ අවශ්‍යතාවය කතා බහෙන් හඳුනගෙන කියන්න ඕන. නැත්නම් අපි කැමති ඔක්කොටම දෙන්න මේ ධර්මය අර කොහොම හරි දෙන්න කැමති. නමුත් එහෙම බෑ. අර උඩට මතුවෙච්ච නිලුම් විතරයි පිපෙන්නේ. වතුරට නිලු පිපෙන්නේ නෑ. අපි දැනගන්න හැබැයි යාට පුංචි හරි කුසලයක් කියන්නේ මොනවා හරි උපකාරයක් කරන එකේදී දැන් රට්ටපාල මට්ට කුණ්ඩලි බුදුරණවහන්සේ සුගතිය වන්දනේ කරුණක චත්තමානවක ඒ අවබෝධ කරන්න හැකියාව නැහැ. පුංචි හරි උපකාරයක් කරා. ඉන්න තැනට වඩා ශ්‍රේෂ්ඨ දෙයකට. අනිත් වගේ දෙයක් අපි දක්ෂ වෙන්නට ඕනේ පිරිස හඳුනගෙන කතා කරන්න. එහෙම නැති වුණොත් ඒක අර්ථයක් නැහැ. බුදුරණවහන්සේ කියවා තියෙනවා. දැන් බුදුරණවහන්සේ කියනවා මොකද්ද ඔබගේ වාදය? දැන් සමහර අවස්ථාවල කියලා දෙනවානේ වාද අර මොකද්ද? මදුබින්දික සූත්‍රය. ලස්සන විග්‍රහ දැන් මෙතන එහෙම බුදුරණවහන්සේ කියන්නේ. මොකද්ද කියන්නේ? මම කිරියවාදී, අක්‍රියවාදී දෙකම කියනවා කියනවා. ඒ කියන්නේ ක්‍රියාවාදීවමත් කියනවා. ඒ කියන්නේ කළ යුතු දේකුත් කියනවා, නොකළ යුතු දේකුත් කියනවා. ඔච්චරයි කියන්නේ. දැන් අපි මේක අල්ලගෙන අපි බුදුන් වහන්සේ මෙච්චරයි කිව්වේ කිව්වොත් හරියද? බුදුන් වහන්සේ කියන්නේ මේ කෙනාට. ඒ කියන්නේ එයාට අදාළ විදිහට කතා කරන්නේ. දණ්ඩපාණිට දණ්ඩපාණි තේරෙනව දණ්ඩපාණිගේ මාන්නයත් එක්කනේ මේ කතා කරේ දණ්ඩපාණිට ඒ විදිහට කතා කරා. ඊළඟට අනාථපිණ්ඩික සිටුමාට කින්දිත්තික සූත්‍රයේම ඒ විදිහට කතා කරා. එතකොට ඒ පරියායක් තියෙනවා කතා කරන. අද අපට ඕක හිතෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඒකට හේතුව මද සමාජයේ මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා අපි තුලින් වැඩිලා නැහැ. ඒ නිසා අපි දන්න හැම එකක්ම දාන්න හදනවා, දෙන්න හදනවා. ඒ ගතිය තුලම අපට හරියට හම්බෙලා නැහැ ඒක. අපිට පුජ්‍යලයා එකයි කතා කරන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. බුදුරණවහන්සේ ඒකයි මේ අවබෝධයත් එක්ක ස්වභාවය. බුදුරණවහන්සේ ඊට පස්සේ පැහැදිලි කරනවා මම ක්‍රියාවාදී සහ ක්‍රියාවාදී. යථාකතම් පන බවං ගෞතම ක්‍රියාවාදී චක් කොහොමද බවත් ගෞතමයන් වහන්සේ මේ ක්‍රියාවාදී වෙන්නේ අක්‍රියාවාදී වෙන්නේ කියලා අහනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අකිරියං කෝ අහං බ්‍රාහ්මණ වදාමි කාය දුච්චරිතං වති දුච්චරිතං මනෝ දුස්චරිතං අනේක විಹಿತಾනම් පාපකාරං කුසලානම් ධම්මානම් අක්‍රියං වදාමි මම දේශනා කරනවා මෙන්න මේවා කරන්න එපා අක්‍රියවාදී කරන්න එපා කාය දුස්චරිතේ වාචී දුස්චරිතේ මනෝ දුස්චරිතේ මෙන්න මේවා කරන්න කිරියංචකෝ අහං බ්‍රාහ්මණ වදාමි කාය සුචරිතං වාචී සුචරිතං මනෝ සුචරිතං ඔන්න බුදුරණවහන්සේ ක්‍රියාවාදී සහ අක්‍රියවාදී බව ඒ පරිබ්‍රාජකයාට දේශනා කරා. එතකොට අපි දේශනාව මේ විදිහට බලන්නට ඕනේ. අපි දේශනාව දේශනාව තියෙන විදිහට ඒ නිදානියත් එක්ක නොබලන නිසා අපේ පඬිතකම උඩට එන නිසා අද ධර්මයේ තේරුම් ගන්න බැරිලා තියෙනවා. ඒ නිසා අපි නොදන්නා බුදුරණවහන්සේ කියපු දේ ඒ විදිහට දැන් තේරෙන්නේ නැති දෙයක් නම් අතහැරලා යන එක සාධාරණයි. මොකද අර දන්න දෙයකට ගලපනවට වඩා එයාට ආයි කවදා හරි හිතන්න පුළුවන් තේරුම් ගන්න. හැබැයි තේරිච්ච නැති කාරණාවට වෙන දෙයකින් ගලපන්න ගියොත් හිතන්න බෑ ඊට පස්සේ නැති වෙලා යනවා අර හිතීමේ හැකියාවන්. ඊළඟට මොකද මේ බ්‍රාහ්මණයා කියන්නේ අභික්ඛන්තම් බොහෝ ගෝතම හරිම සුන්දරයි ස්වාමීනි. මේ යටට හරව පොදක් උඩට හැරෙවා වගේ. මේ මේ විග්‍රහයම කියනවා. දැන් අර සෝතාපන්න වෙන්න විග්‍රහ කරපු අයත් ඕකමනේ කියන්නේ. දැන් ඒතකොට මෙයා ඒක මෙයාට ඒක අලුත් දෙයක්. ඒ නිසා මේ අලුත් මේ මම්මුලා වූ කෙනෙකුට පාර පෙන්වනවා වගේ කියනවා. එච්චරට පැහැදුනා ඒ කියපු කාරණාවට. එතකොට එයාට බුදුරණවහන්සේව හම්බුනේ කරුණින්. හැබැයි ඊට පස්සේ එයාට පුළුවන් අහපව් ඒ බුදුරණවහන්සේ ධර්මයේ සංග්‍රහයෙන් සරණ ගිය නිසා යොමු වෙන්න. ඒ ඒ විදිහට ආව කට්ටිය පුපාසක වෙනවා. භික්ෂු වෙනවා. ඊළඟට ටික ටික ධර්මයේ ඉගෙනගෙන අන්න බුදුරණවහන්සේ කියපු දෙයටම කන් යොමු කරගෙන තමන්ගේ ආධ්‍යාත්මය වර්ධනය කරගන්න හදනවා. ඊළඟ සූත්‍ර දේශනාව අතකෝ අනාථ බින්දිකෝ ගහපති යේන භගවා තේන උපසංකය උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදilla අනාථ බින්දිතුමා මෙන්න මේ විදිහට අහනවා. කතිනුකෝ බන්තේ ලෝකේ දක්ෂිනේයන් කත්තච දානං දාතබ්බන්ති ස්වාමීනි මේ ලෝකේ දක්ෂිනව කවුරු කොතෙක්ද කොතෙන්ද දන් දෙන්නට ඕන නැත්තේ බුදුරණවහන්සේ දේශනා කරනවා ද්වේකෝ ගහපති ලෝකේ දක්ෂිනේයන් මේ ලෝකේ දාණය ලබන සුදුසු දෙන්නෙක් ඉන්නවා සේකෝච අසේකෝච සේකයත් අසේකයක් කියනවා. ඉමේකෝ ගහපති ද්වේ ලෝකෝ දක්ෂිනියයි. මෙන්න මෙතෙන්ටයි එත්තච්ච දානං දාතබ්බන්ති. දාන්නේ මෙතෙන්ටයි දිය යුත්තේ කියනවා. ඉදම වෝච භගවා භාග්‍යතුන් වහන්සේ මේක වදාලා ගාථාවකුත් කියන. කියන්නේ දක්ෂින දක්ෂිනාව ලැබිය යුතු කවුද? දෙගොල්ලයි. ඒ තමයි සේකයෝ සහ අසේකයෝ. සේකෝ අසේකෝච ඉමස්මින් ලෝකේ ආහුනේයං යංජ යජමානං හොಂತಿ තේ උජුබුහුතං කායේන වාචාය උදචේතසා කෙත්තං යං යජමානං එත්ත දින්නම් මහප්පලන්ති මෙන්න මේ ලෝකේ සේකාසේක දෙන තමයි ආහුනේය වෙන්නේ එයාට තමයි මේ පින රැස් වෙන්නේ කළ යුතු දේ කියන්නේ පිනක් රැස් වෙන යම් කිසි දෙයක් කරාම කියන්නේ සුදුසුම කෙනා කය වචනය මේක පිරිසිදු කරගෙන මෙන්න මේ කෙතට යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් ඒ මහත්ඵලයි කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා ඊළඟ සූත්‍ර දේශනාව මේ දේශනාව නම් ටිකක් අහලා බලන්න චුට්ටක් සමහරලාවට සමහර කරුණු අපට තේරුම් ගන්න අමාරු වෙන්නත් පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරා නිකාරමාතු ප්‍රාසාදයේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මෙන්න මේ වගේ දේශනාවක් කරනවා. අජත්ත සංයෝජනංච ආවසෝ පුද්ගලං දේසිස්සාමි බහිද්දා සංයෝජනංච මහණෙනි මම නුඹලාට ආධ්‍යාත්මික සංයෝජනයක් දේශනා කරනවා බාහිර සංයෝජනයක් දේශනා කරනවා දැන් අපි අහලා තියෙන්නේ ඕරම්භාගයේ සංයෝජනයි උද්දම්භාගයේ සංයෝජනයිනේ ඉතින් අපි ඒක අහපු දෙයක් තියෙනවා දැන් මෙතන කියන්නේ හැබැයි ආධ්‍යාත්ම සංයෝජනයි බාහිර සංයෝජනයි කියලා තං සුණාත ඔබ අහන්න මනසිකාර කරන්න කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. කතමෝ චාවුසෝ අජ්ජත සංයෝජන අජ්ජ සංවන පුද්ගලෝ. හැබැයි මෙතන ආධ්‍යාත්ම සංයෝජනේ මොනවද? බාහිර සංයෝජනේ මොනවද කියලා විග්‍රහ කරන්නේ නෑ. ආධ්‍යාත්මික සංයෝජන ඇති පුජ්‍යලයා කවුද කියලා විග්‍රහ කරනවා. බාහිර සංයෝජන ඇති පුජ්‍යලයා කවුද කියලා විග්‍රහ කරනවා. ආධ්‍යාත්මික සංයෝජන ඇති පුජ්‍යලයා තමයි ඉදාවසෝ බික්කු සීලවා හෝති. කියන්නේ ආධ්‍යාත්ම සංයෝජනකින් තේරුම ඇතුළතින් සංයෝජනය තියෙනවා කියන එකනේ. ඇතුළතින් බන්ධනය තියෙනවා. ඒක තමයි ආධ්‍යාත්මික සංයෝජනය. ඒ පුජ්‍යලයා කවුද? ඉදාවසෝ බික්කු සීලවා හෝති. ඒ භික්ෂුව සිල්වත්. පාතිමෝක්ෂ සංවර සංගතව විහෙරති. පාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්තයි. ආචාර ගෝචර සම්පන්නෝ ආචාර ගෝචර සම්පන්නයෙන් යුක්තයි. අනුමත්තේසු වජ්ජේසු බහෙදස්සීවා. අනුමාස වරදේ බිය දකින්නවා. සමාදාය සික්කති සික්ඛාපදේසු සමාදන් වූ ශික්ෂාපදය ආරක්ෂා කරනවා. සෝ කායස්පේදා පරම්මරණ අඤ්‍යතරන් දේවනිකායන් උපපපජ්ජති. ඔහු කය බෙදුනට පස්සේ වෙනත් වූ දිව්‍ය ලෝකයකට ගිහිල්ලා උපදිනවා. සෝ තතෝ චුතෝ ආගාමි හෝති ආගන්තා ඉත්තත්තං. ඔහු නැවත එනවා. නැවත එන ස්වභාවයෙන් යුක්තයි. අයං උච්චිතාවසු අජ්ජත් සංයෝජන පුද්ගලෝ මෙන්න මෙයාට කියනවා ආධ්‍යාත්මික සංයෝජන පුද්ගලයා කියලා ආගාමි ආගන්තා ඉත්තත්තං ආය නැවත ඒ ස්වභාවයට එන ස්වභාවයෙන් යුක්ත කෙනා කියනවා ඒ කවුද සිල්වත් ආචාර ගෝචර සම්පන්න ප්‍රාතිමොක්ෂීංගලේ සංවර වෙච්ච පුංචි වරදේ පවා බිය දකින සමාදන් වූ ශික්ෂාපදේ හික්මෙන එයාගේ ගතිය ඒ ගතිය තියෙනවා. හැබැයි එයා තුළ තියෙනවා මොකද්ද? ආධ්‍යාත්මික සංයෝජනය. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කරනවා කතමෝ චාවසෝ බහිද්ධා සංයෝජන පුද්ගලෝ. කවුද මේ බාහිර සංයෝජන යුක්ත පුද්ගලයා? ඉදාවසෝ බික්කු සීලවා හෝති. මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ. ඒ භික්ෂුව සිල්වත්. එයත් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තයි. ආචාර ගෝචර සම්පන්න බවිනොත් යුක්තයි. අනුමාත්ත වරදෙහි බය දකිනවා. සමාදන් වූ ශික්ෂාපදේ රකින්නවා. සෝ අඤ්‍යතරං සන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. ඔහු යම්කිසි සාන්තෝ චේතෝ විමුක්තියක් උපදවාගෙන වාසය කරනවා. සෝ කායස වේදා පරම්බරණ අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති. සෝ තතෝ චුතෝ අනාගාමි හෝති. අනාගන්තා ඉත්තත්තං අයං උචිතාවසෝ බහිද්දා සංයෝජනෝ පුද්ගලෝ අනාගාමි අනාගත්තා ඉත්තත්තං අන්න එයාට කියනවා එයත් ප්‍රාතිමොක්ඛ සංවරයෙන් යුක්තයි ඊට පස්සේ එයා වෙන සාන්තු විමුක්ෂයක් නැත්නම් චේතෝ විමුක්තියක් උපදවාගෙන වාසය කරනවා එයා කය බිඳුනට පස්සේ වෙනත් වූ දේවනිකායකට එළබෙනවා හැබැයි එයින් චුත වුණාට පස්සේ අනාගාමි වෙනවා නැවත එන්නේ නෑ කියනවා. තුන්වෙනි එක්කෙනා කියනවා ආයතනයක් කියනවා ඒ බහිද්දා සංයෝජන පුද්ගලයෙක් ගැනම ඒ තමයි එයත් සමාදන් වූ සීලය රකිනවා ශික්ෂාපදය ආරක්ෂා කරනවා අනුමාත්‍ර වෛරදේ බිය දකිනවා ප්‍රතිමුඛ සංවර සීලයෙන් යුක්ත වෙනවා. සෝ කාමානං ඒව නිබ්බිදා විරාගය නිරෝධාය පටිපන්නෝ හෝති. ඔහු කාමයන්ගේ නිරෝධයේ විරාගයේ පිණිස යමු වෙච්ච කෙනෙක්. දැන් අර අර මුකුත් කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මෙතන කතා කරන්නේ නැහැ සක්කාය දිට්ඨිය ගැන. මේ මුකුත් කතා කරන්නේ නැහැ. සෝතාපන්න වීමක් ගැන, පංචීපාස්කන්ධයක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි දැන් තුනම ගතෝ මේ තුන්වෙනි එකේ කියන්නේ කාමානං ඒව නිබ්බිදා විරා කාමයන්ට. නිබ්බිදා විරාගය නිරෝධයේ පිණිස යමු වෙනවා. සෝ භවානං ඒව නිබ්බිදා විරාගය නියෝදය පටිපන්න භවයට නිබ්බිදා විරාග නියෝදය පිණිස යොමු වෙනවා. සෝ තණ්හක්ඛයයි පටිපන්නෝ හෝති. ඔහොත් තණ්හාව ෂේ කිරීම පිණිස ලෝභය ෂේ කිරීම පිණිස යොමු වෙනවා මිසක් දුරු කළා කියන්නේ යොමු වෙනවා. දැන් කලින් කට්ටියන්ට එහෙම කිව්වේ නැහැ. දැන් අපි දන්නවා බුදුරණවහන්සේ දේශනා කළා තියෙනවා මුලින්ම කාමයන් ගැන කතා කරන්නේ නැහැ බුදුරණවහන්සේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කතා කරන්නේ. නමුත් දැන් මෙතන අර මොකුත් නැතුව කාමයන් ගැන කතා කරන්නේ. ඒක නිරුද්ධ කිරීම පිණිස. ඊට පස්සේ සෝකායස්ස වේදා පරම්පරණ අඤ්‍යතරන් දේවනි කයං උප්පජ්ජති සෝ තතෝ චුතෝ අනාගාමි හෝති අනාගත්තා ඉත්තත්තං අනාගන්තා ඉත්තත්තං අයං උචිතාවසෝ බහිද්ධා සංයෝජන පුද්ගලෝ අනාගාමි අනාගන්තා ඉත්තත්තං මෙන්න මේකෙනත් මේ මරණින් මත් වෙන දේවනිකායක උපදිනවා එයින් චුත වුණාට පස්සේ ඔහු අනාගාමි වෙනවා අනාගාමී බවට පත් වෙනවා කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරනවා. දැන් මෙතනදී අපට එකපාරට නිර්ණයකට කිසි දෙයකට යන්න බෑ. මොකද හේතුව බුදුරන් මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වෙන විශේෂ දෙයක් කියලා නැහැ. එතකොට මේ විශේෂයෙන් මේ දෙවණියට විග්‍රහ කරපු කෙනෙකුද කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතන මාර්ගයක් මුකුත් කියන්නේ නැහැ කියලා. හැබැයි දැන් පළවෙනි එකේ අනාගාමිනතු ආපස්සට වෙනවා කියලා කියනවනේ. අජ්ජත් සංයෝජනේ තියෙන කෙනා. එතකොට එතන බුදුරණවහන්සේත් දැන් මේ ශාසනයේ මූලාරම්භයේ තියෙන ශික්ෂා පිළිබඳ විග්‍රහ කරනවා. නමුත් තාපස්සට එනවා. මේ සංයෝජන දෙකේ නම් නම් කිරිල්ල කරන්නේ ආධ්‍යාත්මික සංයෝජන සහ බාහිර සංයෝජන කියලා. එතකොට දැන් මේකේ මේ කියමනින්ම පේනවානේ ප්‍රබල තියෙන්නේ ආධ්‍යාත්මික සංයෝජනයේ බව. දැන් මේ දෙවණියට විග්‍රහ කරපු අයට ආධ්‍යාත්මික සංයෝජනය කියන කාරණාව තියෙනවනම් එයාලත් ආය පහලට එනවනේ. එහෙනම් මේ දෙවණියට විග්‍රහ කරපු අයට ආධ්‍යාත්මික සංයෝජන තියෙන අය නෙවෙයි. හැබැයි බහිද්ධා සංයෝජන තියෙනවා. ඒතකොට ඒකට බහිද්ධා සංයෝජන කියලයි මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට එහෙනම් ඒකෙන්ම ගම්ම වෙනවා යාට ආධ්‍යාත්මික සංයෝජන කියන එක නෑ. මොකද ආධ්‍යාත්මික සංයෝජනය තියෙනවා නම් ආපස්සට එනවා කියන එක පළවෙනි එකෙන් විග්‍රහ කරනවනේ. එහෙනම් මෙතන මේ දෙවණියට විග්‍රහ කරපු ඒ ශ්‍රාවකයා සාන්ත චේතෝ විමුක්තියටපත් වෙනවා කියලා විග්‍රහ කරපු බහිද්ධා සංයෝජනයෙන් යුක්ත පුජ්‍යලයා කියන එක්කෙනාට ආධ්‍යාත්මික සංයෝජනයෙන් යුක්ත බව නැති වෙලා තියෙනවා. එතකොට එහෙනම් මේක මේක සම්බන්ධයෙන් සමහර අය හිතනවා පුතජන කෙනෙක් පුතජන භික්ෂුවක් මේ විදියට යමුනම අනාගාමි වෙනවද කියලා. හැබැයි අර පළවෙනි කාරණාවත් එක්ක අපි කල්පනා කරලා බැලුවොත් පළවෙනි එකේ විග්‍රහ කරනවා ආධ්‍යාත්මික සංයෝජනයෙන් යුක්ත පුජ්‍යලෙක් ඉන්නවා. එයා පහළට එනවා කියලා. එතකොට එහෙනම් මේ දෙවණියට විග්‍රහ කරපු කාරණාවේ ආධ්‍යාත්මික සංයෝජනයේ තියෙන පුජ්‍යලයාගේ තියෙන කරුණයට තියෙනවා නම් එයත් අහපව් පල්ලෙහාට එන්නට ඕනේ. එහෙනම් දෙවණියට විග්‍රහ කරන පුජ්‍යලයට ආධ්‍යාත්මික සංයෝජන නැහැ. එහෙනම් අපි ඒ ඒ සම්බන්ධයෙන් කල්පනා කරලා බලන්න වෙනවා. ඉතින් මේක සම්බන්ධයෙන් මෙච්චරයි විස්තරය තියෙන්නේ. එතනින් එහා විස්තරයක් නැහැ. ආධ්‍යාත්මික සංයෝජනේ සහ බාහිර සංයෝජනේ. එතකොට මේ දෙවෙනිට විග්‍රහ කරපු දෙකෙන්ම තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. සමාධියක් පිළිබඳව දෙවෙනිට විග්‍රහ කරපෙකේ තියෙනවා. ඊළඟට විග්‍රහ කරපෙකේ තියෙනවා කාමයන් නිරෝධ කිරීම පිණිස යොමු වෙච්ච බව. එහෙමනම් ඒ දෙන්නම විග්‍රහ කරනවා යම් දේවනිකායකට ගිහිල්ලා ඊට පස්සේ ආයෙ එන්නේ නැහැ කියලා. යම් දේවනිකායකට ගිහිල්ලා ඊට පස්සේ ආයෙ එන්නේ නැහැ කියලා. ඉතින් අපට එක එක නිගමන දාගන්න පුළුවන්. නමුත් බුදුරත් සාරිපුත්‍ර සානස් ඔච්චරයි කියලා තියෙනවා. දැන් සකින් ආගාම එකවතාවක් එනවා කියලා කියනවනේ. එතකොට ඒ මොකක් හරි දෙයක් හිතා ගන්න පුළුවන්. නමුත් මේ බහිද්ධා සංයෝජන පුජ්‍යලයාගේ ස්වභාවයේදී එකෙනෙක් ආධ්‍යාත්මික සංයෝජනේ තියෙනවා නම් එයා ආපස්සට එනවනේ. නමුත් ආධ්‍යාත්මික සංයෝජනේ දුර වෙලා හැබැයි එයා සාන්ත විමුක්තියකට මොකකට හරි චේතෝ විමුක්තියකටපත් වෙලා තියෙනවා. චේතෝ විමුක්තිය කතා කරනකොට අපිට මෙත්තා මුදිතා කරනවා උපේක්ඛාය කියන කතා කරන්න තියෙන්නේ. දැන් ධ්‍යාන වල චේතෝ විමුක්ති නෙමෙයිනේ කියන්නේ. ඒක සමාපatti. චේතෝ විමුක්තියකට යමු වෙනවා. එතකොට ඒකත් එක්ක එහෙනම් අන්න දේවනිකායකට ගිහිල්ලා. හැබැයි ආයේ ඒකෙන් පස්සේ ආයේ ඒකෙන් චුත වුණා. ඒයින් චුත වුණාම සෝ කායස්ස වේදා පරම්මන්න අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති සෝ තතෝ චුතු. ඒකින් අයින් වුණා. එහෙනම් මෙතනදී අනාගාමී කියලා කියන්නේ නැහැ. ආය නැවතෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒ දිව්‍ය ලෝකෙකට ගියාට පස්සේ නැවතෙන්නේ නැහැ කියලා කියන්නේ. ඊළඟට දෙවෙනි කාරණාවේදී අර සාන්ත විමුක්ෂයක් ගැන කියන්නේ නැහැ. හැබැයි කාමයන්ගේ නිරුද්ධ වීම පිණිස යොමු වෙලා. ඒතර කාම නිරුද්ධ කරා කියලා කියන්නේ නැහැ. නිරුද්ධ වීම පිණිස යොමු වෙලා. අන්න ඊට පස්සේ ගිහිලා උපදිනවා දිව්‍ය ලෝකේ. එයත් එයින් චුත වුණාම නැවතෙන්නේ නැහැ අනාගාමි වෙනවා. එතකොට එහෙනම් මේකේ හිතන්න ඕන ප්‍රධාන කාරණාවක් තමයි අර පළවෙනියට විග්‍රහ කරපු ආධ්‍යාත්මික සංයෝජනයේ යුක්ත කෙනාගේ ගතිය මේ අය තුල නැහැ කියන එක. හැබැයි යාළගේ විග්‍රහය මෙතන තියෙනවා. සිල්වත් බව. නමුත් අරයාගේ සිල්වත් බව එක්ක විතරයි විග්‍රහ කරන්නේ. එයා ආපස්සට එනවා කියනවා. එහෙනම් සාමාන්‍ය නිකං සිල්වත් බවක් හෝ නිකං චේතෝ විමුක්ති බවක් එක නෙවෙයි මෙතන මේ කතා කරන්නේ. අර ආධ්‍යාත්මික සංයෝජන නම් වූ කියපු දේ ඉක්මුවප එකත් එක්ක. ඒ ආධ්‍යාත්මික සංයෝජන වල අපට ගන්න පුළුවන් ඇත්තටම අපි දැන් අපි සියලු දෙනාම ඇතුළතින් බැඳලානේ තියෙන්නේ. එතකොට ඇතුළතින් අර උදාහරණයක් ගත්තොත් එහෙම සුනක්කත් සූත්‍රය. ඊතලයකින් විද්දට පස්සේ විස ඊතලයකින් ඇතුලේ විස තියෙනවා. හැබැයි පිට ඊතලේ අයින් කරාම කෙනෙකුට හිතෙන්න පුළුවන් එයාට ඇතුලේ විස නැහැ කියලා. නමුත් ප්‍රබලවම ඇතුලේ විස තියෙනවා. හැබැයි ඇතුලේ විස නැතුව නිකන් ඊතලයක් ඉඳලා තිබ්බොත් එහෙම විස නැත්තම් එයාට අරක අයින් කළා දාන්න ඒක අයින් කරාම හරියට ඇතුලේ විසක් හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ ඇතුළත කියන එක ප්‍රබල වැඩි. ඒ නිසා තමයි එයාලා ආපස්සට එන්නේ. එතකොට එතන අපද කතා කරන්න පුළුවන් සක්කාදිට්ඨිය ආදී වශයෙන් හිතන්න පුළුවන් ඒ සංයෝජන. නමුත් අපට ඒකාන්තයෙන් මේකට නිගමනයක් දෙන්න බෑ. මොකද මේකේ එතනින් එහා විග්‍රහ කරන්නෙත් නෑ. මෙතන බුදුරන් වහන්සේ මේ විදිහට කාරණාවකුත් කියනවා. නම් මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේනේ කියන්නේ. ඔහොම දේශනා කළා ඉවරනට පස්සේ ඔච්චරයි දේශනා කරන්න භික්ෂූන්ට අතකෝ සම්බහුලා මේ බොහෝ දෙවිවරු එක සිතින් වාසය කරන. ඒ කියන්නේ එකම අදහසින් යුක්ත සමචිත්තා දේවතා යේන භගවා තේන උපසංකමංසු. උපසංකමිත්වා භගවන්තං අවිවාදිත්වා ඒකමන්තං අට්ඨංසු. අන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිදලා ඒ දෙවිවරු මෙන්න මේ විදිහට කියනවා. ඒසෝ බන්ති ආයස්මා සාරිපුත්තු ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේන පුබ්බාර මේ මිගාරමාතු ප්‍රාසාදයේ ආධ්‍යාත්මික සංයෝජනත් බහිද්ධා සංයෝජනත් පිළිබඳව පිරිසට සමාදම් කරවනවා භික්ෂුන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරලා වඩිනසේක්වා කියලා දෙවරු බුදුරන් වහන්සේට කියනවා. බුදුරන් වහන්සේ සවැත් නුවර ඉඳලා සත්මත් පුරුෂයෙක් අතදිග හරිනා වගේ 이르දියෙන් මිගාරමාත ප්‍රාසාදයට ඇවිදලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ආවම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳ ගන්නවා. බුදුරයන් වහන්සේ මෙන්න මෙහිම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. ඉද සාරිපුත්‍ර සම්බහුලා සමචිත්ත දේවතා යේනහං තේනබ සංකමින්සු මං ළඟට මේ එකම සිත් ඇති දෙවිවරු ඇවිදිලා මෙහෙම වන්දනා කරලා මෙන්න මේ විදිහට කිව්වා. අන්න සාරිපුත්‍රයන් වහන්සේ මේ මිගාරමාත ප්‍රාසාදයේ ආධ්‍යාත්මික සංයෝජනත් බාහිර සංයෝජනත් දේශනා කරනවා ස්වාමීනි ඇවිදිලා මේ අනුකම්පා කරලා වඩින්න කියලා මට ඇවිදිලා මෙන්න මෙහෙම කිව්වා. එහෙම කිව්වට පස්සේ බුදුරන් වහන්සේ ඒක කියලා මෙන්න එහෙම කියනවා. තාකෝපන සාරිපුත්තු දේවතා සාරිපුත්ත මෙතන ඉන්නවා දෙවිවරු දහස 20 දැන් 10 20 30 40 50 මෙන්න මේ වගේ බොහෝ 60 ආදී විශාල වශයෙන් දෙවිවරු එක එක ප්‍රමාණය අය ඉන්නවා. උදාහරණයක් කියනවා මේ ඉදිකට කුඩකත් ඉන්න පුළුවන් තරම් දෙවිවරු ඉන්නවා. ඉදිකට ඉදිකට එක නිච්චරට දෙවිවරු ඉන්නවා කියනවා. නමුත් එහෙම හිටියත් ඒ එක එක්කෙනා එක එක්කෙනාට පෙලෙන්නේ නැහැ කියන. ඒ කියන්නේ කරදරයක් නැහැ කියනවා. ඔබට හිතෙන්න පුළුවන් දැන් ඒ විදිහට ඒ කියන්නේ යාලා සතුටින් ඉන්නවා. හින්දි කඩ තුලකත් දෙවිවරු ඉන්නවා. ඒ කියන්නේ එච්චරට විශාල ප්‍රමාණයක් ඉන්නවා සතුටින් ඉන්නවා. සාරිපුත්ත තොපට බෙන්න මෙහි වගේ දෙයක් හිතෙන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ විදිහට දෙවිවරු ඉන්නේ. ඒ කියන්නේ 10ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් මේ විදිහට ඉන්නේ මේ ඉන්දිකඩ තුඩකත් වගේ මේ විශාල පිරිසක් මේ ඉන්නේ ඒ කට්ටිය එතනදී තත්ත නෝනං තාසං දේවතානං තතහ චිත්තං භාවේතං යේන තා දේවතා. ඒ අවස්ථාවේදී සිත භාවිතා කරලා කියලා හිතෙන්න පුළුවන්. නමුත් සාරිපුත්ත එහෙම නෙමෙයි. එයාලා ඒ අවස්ථාවේ නෙවෙයි ඒ හිත භාවිතා කරේ. ඒතකොට මෙතනින් මේ දේශනාවේ පුංචි දෙයක් ගම්ම වෙනවා. එහෙනම් මේ දෙවිවරු අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියපු දෙයක් අහගන්න මේ ටික මේ කියන්නේ. එතකොට එහෙනම් කලින් කර පුරුදු කිරීමක් එක්ක මේ දෙවිවරු මෙහෙම ඉපදිලා තියෙන්නේ. අය දැන් දෙවියෙක් දෙවි ලෝකයකට යනවා කියලා සාරිපුත්‍ර සානස්සේ අජ්ජත් සංයෝජන කියන කෙනා ගැන විග්‍රහ කරන්නේ. දිවි ලෝක කියලා උපදිනවා ආපස්සට එනවා. සමහර විට මේ දෙවිවරුන්ට සංවේගයක් ඇති වුණාද දන්නෙත් නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියපු කාරණාව ඔස්සේ බුදුරණවහන්සේට ඇවිදilla මේක මතක් කරේ. මොකද ඊළඟට බුදුරණවහන්සේ අවවාදයක් කරන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. තස්මාතිහ සාරිපුත්තේවං සික්කිතබ්බං සාරිපුත්ත ඔබ මෙහෙම හික්මෙන්නට ඕනේ. ඒ තමයි සති ඉන්ද්‍රියම් භවිස්සාමි. ඔබ සති ඉන්ද්‍රිය, ඒ කියන්නේ සංසුන් ඉන්ද්‍රියකින් යුක්ත වෙනවා. ඒ විදිහට හික්මෙන්නට ඕනේ. සංසුන් සංවර හැසිරීමකින් යුක්ත වෙනවා. ඒ විදිහට ඉක්මෙන්නට ඕනේ. සංවර කාය කර්මයකින්, සංවර වචී කර්මයකින් හික්ම වෙනවා කියලා. මෙන්න මේ විදිහට හික්මෙන්නට ඕනේ. ඒක බොහෝ අයට උපකාර පිණිස හේතු වෙනවා කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ කිව්වා. ඒතර දැන් භික්ෂූන්ට කියනකොට භික්ෂූන් සංවේග ඇති කරවන්න කියන්නේ. ඒ කියන්නේ දැන් සමහර අය ආධ්‍යාත්ම සංයෝජන ආපස්සට එනවා කීවා. දෙවිවරුන්ටත් ඒ ප්‍රශ්නේ ආවා. ඒක නිසා බුදුරණවහන්සේලා ඉදලා ඒතර සමහරලාට ඒ දෙවිවරු ඒ විදිහට ගිහිලා ඉපදිච්ච අය වෙන්න පුළුවන්. ඒ නිසා බුදුරණවහන්සේලා ඉදලා කිව්වා. ඇවිල්ලා සාරිපුත්‍රයන් වහන්සේට කියන්න කතා කරන්න කියන. ඊළඟට අර භික්ෂූන්ට අර එහෙම කියනකොට එකපාරට ඒ කරන දේ තුල එක්ක අර්ථයක් නැහැ කියලා හිතෙන්න මොනවා හෝ දෙයක් හිතෙනවා වෙන්න කියන එකත් එක්ක වෙන්න ඇති. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මෙහෙම හික්මෙන්ද හැමෝටම සාරිපුත්තේ නුඹ මෙහෙම හික්මෙන්නට ඕනේ. සංසුන් ඉඳුරන් ඇති බව, සංසුන් සිහිය ඇති බව, ඔබේ කාය කර්මයේ, වාක් කර්මයේ, මනෝ කර්මයේ යහපත් වෙන බව අනිත් අයට හරි යහපතක් වෙන විදිහට හික්මෙන්නට ඕන. එතකොට එහෙනම් මේ බුදුරජාන් වහන්සේ කියපු දෙම අදාළ කෙනාට කීම හැරෙන්නේ හැමෝම එකම විදිහට හික්මවන්න පුළුවන් කියන ගතියක් මේ ලෝකේ කාටවත් නැහැ. දැන් බහලා ඇති කතාවක් තියෙනවා ලකුණ්ඩ බද්දී ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ රහත් වෙන්න උපදෙස් දෙනවා නමුත් රහත් වෙලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට ආනාපානහත ගැන කියනවා වඩන්න බෑ. එතකොට එහෙනම් ඒ හැකියාව හැමෝම දැන් අපි අපට ඇවිල්ලා කොච්චර කීවත් මෙහෙම කරනවා මෙහෙම කරනවා මේකට උපකාර එහෙම හැකියාව කාටවත් නැහැ. හැබැයි බුදුරණවහන්සේ කියපු දේ ආකාරයෙන් කතා කරන තැනදී අපට හැකියාව උපද්දවා ගැනීමක් තියෙනවා. එතකොට ඒකයි මේ ලෝකේ ඔක්කොම ශ්‍රාවකයෝ. පසේ බුදු කෙනෙකුටත් බැරි දෙයක් ශ්‍රාවකෙකුට කරන්න බෑ. ඒකෙන් පටන් ගන්නෙම කිව්වේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පසේ බුදුරන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නෙවෙයි. එහෙනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ශ්‍රේෂ්ඨකම මොකද්ද? ප්‍රඥාවෙන් අග්‍රයි. හැබැයි බුදුරන් වහන්සේ කියපු දේ කියන්නේ. අලුත් දෙයක් කියලා හික්මවන්න බෑ. අලුත් දෙයක් කීමේ හැකියාව නැහැ. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යමක් කියනකොටත් බුදුරණවහන්සේ කියපු දේ කියන තැනදීත් හැමෝටම අදාළ දේ. දැන් පොදුවේ කියනවා. පොදුවේ කියුවට ඒක හැමෝටම ඒක විදිහට ගන්න බෑ. අදාළ කෙනා විතරයි ගන්නෙ. ඒ නුණ තියෙන කෙනා විතරයි ගන්නෙ. එහෙනම් මේ ධර්මයේ සමස්තයක් වශයෙන් දේශනා කරාට සමස්ත ඒක හැබැයි අපි කාටවත් කියන්න බෑනේ මෙයාට ගන්න පුළුවන් මෙයාට ගන්න බෑ කියලා කියන්න පුළුවන්ද? කාටවත් බෑ. දැන් සුපබුද්ධ කුෂ්ඨ රෝගියාට බුදුරණවහන්සේ ධර්ම දේශනා කරනවා කියලා කී දෙනෙක් අහන්නේ නැද්ද? භික්ෂුන් ඉන්නේ නැති, රජවරු මැති ඇමතිවරු ඉන්නේ නැති, ධනවත් ගෘහපතිවරු ඉන්නේ නැති, නමුත් කවුද දැක්කේ? අර කුෂ්ඨ රෝගියා. එතකොට එහෙනම් මේ හැකියාවෙන් යුක්ත කෙනයි දකින්නේ. හැබැයි අපි අර බුද්ධ වචනය කෙරෙහි තියෙන ගෞරවයත් එක්ක අපි මෙතන සත්‍යමයි තියෙන්නේ කියලා තේරුම් ගැනීමත් එක්ක අපිට ගියොත් අපි තුල යම් දවසක වර්ධනය වෙනවද අන්න එතනදී අපට පුළුවන්කමක් ලැබෙනවා අපේ නුවණ ඇති කරගන්න. එතකොට මෙන්න මේ විදිහට බුදුරන් වහන්සේ සාරිපුත් සාන්නාසට අවවාද කළා මෙහෙම දේශනා කරනවා. සාරිපුත්ත යම් කිසි කෙනෙකුට මේ දහම් පරයය ඇහුන් නැතිනම් ඒක හරියට යේ ඉමන් ධම්මං පරයන අස්සෝසොන්ති අන්‍ය තීර්ථකෙක් විනාශ වුණා වගේ කියනවා. ඒ කියන්නේ මේ දහම් පරය ඇහුන් නැහැ කියලා කියන්නේ හරියට අන්‍ය තීර්ථකෙක් අන්‍ය තීර්ථ කියන්නේ වෙන ආගම කෙනෙක් විනාශ වුණා වගේ කියනවා. ඒ කියන්නේ මෙතන මේ විග්‍රහය තුල බුදුරණවහන්සේ පෙන්වලා දීලා තියෙනවා. පෙන්නනවා මේක වැදගත්. මේක ඇහුන් නැත්නම් කෙනෙකුට ඒ කියන්නේ එයා සංවේගයටපත් වෙන්නේ. ඒ කියන්නේ එයාට කලයුත්තක් හම්බ වෙන්නේ. ඒ බවත් ඉස්මතු කරලා පෙන්නනවා. හැබැයි ඒක කළ යුතු ආකාරය හැමෝටම පොදුවේ මේක කරන්න බැරි නිසා සංවර කාය කර්මයෙන් සංවර වචී කර්මයෙන් සංවර මනෝ කර්මයෙන් ඒ කෙනාට අදාළව මේක කතා කළ යුතුයි. අන්නේ නිසා තමයි සමහර අය දැන් මේ දෙවිවරුන්ට එකපාරට හිතක් ආවේ. එකපාරට බුදුරණවහන්සේට ඇවිල්ලා ගිහිල්ලා කිව්වේ. ඊළඟට තමයි බුදුරණවහන්සේ සාරිපුත් සාන්නසට අවවාදයක් දුන්නේ. හැබැයි ඒ දහම් පරයායත් ඒ වගේම වටිනා දෙයක්. හැබැයි ඒක ඒ අදාළ කෙනාගේ ස්වභාවයත් එක්ක. ඉතින් ඒ නිසා මේ දේශනාවේ අපට හිතන්න කරුණු ගොඩක් තියෙනවා. ඉතින් ওই දේශනාවේ තියෙන ටික මම පැහැදිලි කරේ. හැබැයි අපට එතනින් එහා විශාල අර්ථයක් දෙන්න බෑ. මොකද අර්ථයක් දෙන්න යනකොට අපි තව කෝණකින් මේක අල්ල ගන්නවනේ. ඉතින් ඒ නිසා අපි මේක මහන්සි ගන්නට ඕන මේ බුදු දේශනාවේ තියෙන කාරණාව අපි තුලින් ටිකක් කල්පනා කරලා බලන්න මේක තව ටිකක් කොහොමද තේරුම් ගන්න කියලා. හැබැයි මෙතන මේ කියලා දෙන කාරණාවේ පැහැදිලි වීමක් තියෙනවා. මේ සංයෝජන ස්වභාවයක් සහ එවැගේම අර ආධ්‍යාත්මික සංයෝජන තියෙද්දී අපි තුල ප්‍රතිපදාව තුල මොන දේ වැඩුණත් ඒ සංයෝජනෙන් ආපස්සට එන ස්වභාවය තියෙනවා. ඒක දුරු වෙච්ච තැනදී තමයි ආපස්සට එන ස්වභාවය නැත්තේ. ඉතින් අපි ඒ කාරණාව ගැන හිතන්න ඕනේ, කල්පනා කරන්නට ඕනේ. ඔන්න දැන් මේ දේශනාව ගැන අපට හිතන්න කරුණු ටිකක් තියෙනවා. ඊළඟ සූත්‍ර දේශනාව භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ ට තමයි මේ බ්‍රාහ්මණියෙක් ආරාම දණ්ඩ කියන බ්‍රාහ්මණිය ඇවිදිලා මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදිලා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා ආරාම දණ්ඩ කියනවා භාග්‍යතුන් වහන්සේ කෝණකෝ කෝතේ කච්චාන කෝ පච්චයෝ යේන කත්තියෝ කත්තියෝපි විවදති බ්‍රාහ්මනෝපි බ්‍රාහ්මනෝපි විවදති ගහපතේපි ගහපතේ විවදති මොකද්ද මේ හේතුව මොකද්ද ප්‍රත්‍යය රජවරු රජවරු සමග වාද කරන්න බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයෝ සමග වාද කරන්න ගෘහපතිවරු ගෘහපතිවරු සමග වාද කරන්න හේතුව මොකද්ද ඔන්න බුදුරන් කාශ්‍යප මහා මහා කච්චාන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා කාම රාග නිවේෂ විනිබන්ධ පලිගේ දහ පරිඋත්ථාන අජෝසාන හේතු කෝ බ්‍රාහ්මණ කත්තිය කත්තියාපි කත්තියේ හිවදන්ති බ්‍රාහ්මනාපි බ්‍රාහ්මණෙහි හිවදන්ති ගහපතිකාපි ගහපතිකෙහි හිවදන්ති මෙන්න මේකයි හේතුව කියනවා බ්‍රාහ්මණියෝ බ්‍රාහ්මණීන් වාද කරන්න ගෘහපතිය ගෘහපතියෙක් වාද කරන්න ඒ වගේම රජවරු රජවරු එක්ක වාද කරන්න හේතුව මේ කාමරාගයට බැඳිලා ඒකට බැසගෙන ඒකේ එරිලා ඒකම තුල තැවරිලා ඉඳීමයි කියනවා හේතුව. එතකොට එහෙනම් මේ රජවරු රජවරු සමග මැතිවරු මැති ඇමතිවරු මැති ඇමතිවරු සමග බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයෝ සමග ගෘහපතිවරු ගෘහපතිවරු සමග මේ ලෝකේ සමාජයේ වාදයක් තියෙන්නේ ඇයි? තර්කයක් තියෙන්නේ ඇයි? කිසිම දෙයක් නෙමෙයි හේතුව. කාමයමයි. ඒකට බැසගෙන ගිජු වෙලා කියන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පහස තමන්ට ප්‍රියමනාප දේ ලැබීමේ තියෙන කැමැත්ත පාදක කරගෙන වෙන දෙයක් නිසා නෙවෙයි. ඒක පාදක කරගෙන තමයි සියලු වාද විවාද තර්ක තියෙන්නේ. ඊළඟට අහනවා මේ ආරාම දණ්ඩ බ්‍රාහ්මණයා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් කෝපන කෝපන බොහෝ කච්චාන හේතු කෝපච්චයෝ යේන සමනේනපි සමනේ හිවවදන්ති. මේ ශ්‍රමණයෝ ශ්‍රමණයෝ එක්ක වාද කරන්නේයි. දැන් බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණියොත් එක්කත් ඒක වෙනවා බලන්න ඒ කාලේ බ්‍රාහ්මණියෝ කාමයට එක්කනේ ඊළඟට රජවරු ගෘහපතිවරු හැව. දැන් හැවුවා ශ්‍රමණියෝ ශ්‍රමණියොත් එක්ක වාද කරන්නේයි. ඔන්න එතන විග්‍රහ කරනවා. දිට්ටි රාග නිවේස විනිබන්දාංච. දෘෂ්ටියට බැසගෙන දෘෂ්ටිය තුල හිර වෙලා ඒකෙම එරිලා ඒක හරියයි කියලා අරගෙන ඒ තුලම ඉන්න නිසා කියනවා. මොකද්ද? පැවිද්ද පැවිද්ද එක වාද කරන්නේ. ඒක නෙමෙයිද? ඒකම තමයි එකකට රිංගගෙන ඒක හරිය කියලා හිතාගෙන අනිත් එක එනකොට ගැටෙනවා. දැන් කාමයේ අදාළ නැහැනේ පැවිද්දට. පැවිදි වෙනකොට කාමයන් අතහැරලා පැවිදි වෙනවා. ඊළඟට අර දෘෂ්ටිය හේතු කරගෙනමයි වාදයේ තියෙන්නේ. හැබැයි මේ දෘෂ්ටිය ඉක්මවපු කෙනාට වාදි නැහැ. අන්න වාදයේ ඉක්මවනවා. දෘෂ්ටිය ඇති තැන වාදය තරකයි මේ බුදුරණවහන්සේගේ ධර්මයේ අතක්කාවචරයි. තර්කයත් එක්ක වාදේ. තර්ක කර කර තර්ක කර කර යනවා. අර අපි කියන්නේ ඒ කියන්නේ ඒ කියන්නේ අපි විචක්ෂණය කරනවා කියන එක වෙන එකක්. මේ තර්කයයි විචක්ෂණයයි පටලවා ගන්න හොඳ නැහැ. තර්කය අපි එකකට හිට රිංගගෙන ඒකත් එක්ක තර්ක කරනවා. තමන්ගේ දේ හරි කරගන්න. විචක්ෂණය කියන්නේ තමන් දන්නේ නැති දෙයක් තේරුම් ගන්න විමසනවා. තමන්ගේ රාමුවට ගැළපෙන දේ තේරුම් ගන්න විමසනවා. තමන් හරි කරගන්න නෙමෙයි විචක්ෂණයේ තියෙන්නේ. තරකයේ තියෙන්නේ තමන් හරි කරගන්න. විචක්ෂණයේ තියෙන්නේ තමන් දන්න තේ දෙයක් ඇහෙන තැනදී ඒ දන්න දේ තේරුම් ගන්න විමසීමටයි විචක්ෂණයේ තියෙන්නේ. තරකය විචක්ෂණයේ වෙනසක් තියෙනවා. එතකොට මේ ලෝකයේ තරකයේ තියෙන්නේ වාදයේ තියෙන්නේ අන්න දෘෂ්ටිය නිසා දිට්ඨියට බැසගෙන හැබැයි ditthිය ප්‍රහාණය වෙන්න තියෙන්නේ විචක්ෂණය. ඒ තමයි Taman දන්නති දේ ඇහෙනකොට අන්න සොකිය රාමුවෙන් පොඩ්ඩක් පනින්න ඕනේ එළියට. පැනලා බලන්නට ඕනේ කියන කාරණාව තේරුම් ගන්න. එතකොටම Tamanගේ රාමුව ඉක්මවන කාරණාවක් විචක්ෂණයෙන් හට ගන්නවා. නුවණින් විමසීමෙන් හට ගන්නවන සොකිය රාමුව ඉක්මවලා හට ගන්න විචක්ෂණයෙන් දිෂ්ටිය ප්‍රහාණය වෙනවා. දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න තරක කරනකොට අපි දන්න දේ හරි කරගන්න තරක කරනවා විචක්ෂණය කරනකොට අපි දන්නේ නැති දේක් තේරුම් ගන්න කල්පනා කරනවා හැබැයි ඒ කල්පනාවේදී Taman දන්න දේ වැරදි බවම ඊළඟට හම්බෙන්නේ අර බාන දෘෂ්ටියයි විතර්කයයි විචක්ෂණය අතර වෙනස තර්කයේ තියෙන්නේ විතර්කයේ තියෙන්නේ තර්ක කිරීම තියෙන්නේ දෘෂ්ටිය හරි කරගන්නමයි එහෙනම් මේ තර්කයේ වාදී වාදී තියෙන්නේ කොමකටද දෘෂ්ටිය පිණිස ඊළඟට මේ ආරාමදණ්ඩ බ්‍රාහ්මණයා කියනවා අති පන භෝගෝතම කච්චාන පන බොහ කච්චාන කෝචි ලෝකස්මින් යෝ ඉමං චේව කාමරාග මේ කාමරාගයත් ඒ වගේම මේ දෘෂ්ටියත් ඒ දෘෂ්ටියටත් කාමරාගයත් බැසගෙන ඉන්න දේ ඉක්මවන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ කාමරාගයට බැසගෙන ඉන්න ගතිය ප්‍රහාණය කරන්නත් දෘෂ්ටියට බැසගෙන ඉන්න ගතිය ප්‍රහාණය කරන්නත් පුළුවන්ද කියලා අහනවා. කච්චන ස්වාමීන් වහන්සේ කියනවා ඒ අත්ති බ්‍රාහ්මණය බ්‍රාහ්මණය පුළුවන් මේක ප්‍රහාණය කරන්න. ඒ කාමරාගයට බැසගෙන ඉඳීමත් දෘෂ්ටියට බැසගෙන ඉඳීමත් ප්‍රහාණය කරන්න පුළුවන්. ඊළඟට අහනවා කවුද අහනවා කෝපන සෝ භෝග කච්චාන ලෝකස්මින් යෝයිමස්මින් කවුද අහනවා මෙන්න මේ විදියට එහෙම ප්‍රහාණය කරේ නැත්තම් මේ ඉක්මවා යන්නේ ගියේ කවුරුන්ද කියලා අහනවා ওই දෘෂ්ටිය. ඊළඟට කච්චාන ස්වාමීන් වහන්සේ කියනවා අත්ති බ්‍රාහ්මණ බ්‍රාහ්මණිය මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නවා සාවස්ති නුවර මේ ජේතවනාරාමේ භාග්‍යතුන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධ අන්න ඒ උත්තමයන් වහන්සේ මේ ප්‍රහාණය කරලා ඉන්නේ. ඊළඟට මේ ආරාම දණ්ඩ කියන බ්‍රාහ්මණයා උතුරු සරුවිමට එළලා බුදුරණවහන්සේ පැත්ත බලලා වන්දනා කරනවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස කියලා නමස්කාර කරනවා මෙන්න මේ කාමරාගයත් කාමයට බැස ගැනීමත් දුෂ්ටියට බැස ගැනීමත් ප්‍රහාණය කරපු බුදුරණවහන්සේට වන්දනා කරනවා කියලා ඊළඟට කියනවා ස්වාමීනි හරිම සුන්දරයි හරිම පිවිතුරුයි යටට හරවපු දෙයක් උඩට හැරිවා වගේ ඒ වගේම පහනක් දැල්ලුවා වගේ කියලා මේ උදානිය ප්‍රකාශ කළා අනේ ස්වාමීනි මම බුදුරයන් වහන්සේවත් ධර්මයේවත් ඒ උතුම් සංගරත්නයවත් තරණ යනවා මම උපාසකයෙක් හැටියට දරාගන්න කියලා මේ කච්චාන ස්වාමින් වහන්සේට ආරාමදණ්ඩ බ්‍රාහ්මණය කියනවා. ඊළඟට ඊළඟ සූත්‍ර දේශනාව ඒකත් මේ මහා කච්චාන ස්වාමින් වහන්සේ මුල් කරගෙනමයි මහා කච්චාන් ස්වාමීන් වහන්සේටෙන් ඇවිදිලා ඛණ්ඩරායන කියන බ්‍රාහ්මණයා මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. කච්චායන මහා කච්චායන බවත් මහා කච්චායන මේ වයසට ගිය කෙස් පැහුණ ගොඩාක් වයසට ගිය අයට මේ බුදුරයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ නැත්නම් ඔබ වහන්සේලා මේ හුනස්නින් නැගිටීම් වන්දනා කිරීම ආදිය කරන්නේ නැහැ. ඇයි කියලා අහනවා. වයසට ගිය බ්‍රාහ්මණවරුන්ට වන්දනාමාන කරන්නේ නැත්තේ මේකට හේතුව මොකද්ද කියලා අහනවා. ඊළඟට මේ කච්චාන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා බුදුරන් වහන්සේ කියපු මෙන්න මේ කාරණාවත් එක්ක මෙහෙම කියනවා. අති බ්‍රාහමණ තේන භගවතා ඥානතා පස්සත භාග්‍යතුන් වහන්සේ දන්නවා දකිනවා අරහං සම්මා සම්බුද්ධ මේ අරහං බුදුරන් වහන්සේ මෙන්න මේ විදිහට දන්නවා දකිනවා මේ වයසට යෑම නැත්නම් මේ වෘද්ධියට යෑම සහ ලදර භූමිය කියන දේ බුදුරන් වහන්සේ මෙන්න මෙහෙම විග්‍රහයක් කරනවා. වයසට යෑම සහ ලදර භූමිය. මොකද්ද වයසට යෑම කියලා කියන්නේ? දැන් අපි වයසට යාම කියලා දකිනකොට මේ ඇඟ මෙරල් ඉතින් අපි කාලයක් යන ඒ කියන්නේ අවුරුදු ගාන යන එකයි අපි කතා කරන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේ එහෙම වයසට ගිහිල්ලත් කාමය පරිභෝජනය කරනවා නම් කාමයේ එක්කනම් හිතන්නේ කාමයේ එක්කනම් යමු වෙන්නේ ඇතරම යා ඒ වයසින් ශ්‍රේෂ්ඨ කෙනෙක් වුණාට එයා වැඩිහිටි කෙනෙක් කියලා නෙමෙයි දෙන්නේ බාලයෙක් කියලා අතකෝසෝ බාලෝතේව සංඝහං ගච්ඡති ඔහු බාලයෙක් කියලා ඒ දෙන්නේ. යම් කිසි තරුණ කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. එයා ඒ තරුණ කාලේ මුල් කාලේ කාමයන් පරිභෝගය අතහැරලා කාම විතරකයන් දුරු කරලා එයා වාසය කරනවා. අන්න එයා පඬිතෙක් කියනවා. අතකෝසෝ පඬිතෝ මෙන්න මෙයාට කියනවා පඬිතයි කියලා. හැබැයි තරුණ කාලේ මැදි වියේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අපි වැඩිහිටිකම සහ බාලකම කියලා රදරුකම කියලා මනින්නේ බුදුරණවහන්සේ මෙහිමයි දේශනා කරන්නේ කියලා මේ බ්‍රාහ්මණයට කච්චාන ස්වාමීන් වහන්සේ කියනවා. ඒක කිව්වට පස්සේ මේ බ්‍රාහ්මණයා ස්වාමීනි හරිම සුන්දරයි කියලා බුදුරන් වහන්සේවත් ධර්මයේවත් සංගරත්නේවත් සරණ යනවා. ඊළඟ දේශනාව ලස්සන කාරණාවක් මේ දේශනාවේ තියෙනවා. යස්මින් වික්කේ සමේ චෝරා බලවන්තෝ හොಂತಿ. මහණෙනි යම් කිසි දවසක හොරු බලවත් වෙනවනම් හොරු බලවත් වෙනවනම් රාජානෝ තස්මින් සමේ දුබ්බලෝ හොත් දුබ්බලා හොಂತಿ. හජු දුර්වල වෙලා. හොරු ඉන්නකොට නැත්නම් දැන් හොරු කියනකොට ආවිදාරන් ඉන්නවා මරනවා ඒ හැම එකක්ම තියෙනවානේ. දැන් අද අපි යුද්ධ කාලේ බලන්නකො හද කෙනෙකුට කොච්චර අමාරුවෙන්ද යන්න උනේ නේ. ව්‍යාපාරික ඒ කියන්නේ හොරු බලවත්. එතකොට ඒ හොරු බලවත් වුණාම රජවරුන්ට ඇතුළු නුවරට පිවිසෙන්න ඒ වගේම ගමන් කරන්න පහසු නෑ කියන හරි බයි. කාට බයද? හොරුන්ට බයි. එතකොට පාලනය කරන්නේ හොරු, මැරවරු. ඊළඟට ගෘහපතිවරුන්ට ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ඇවිදින්න නිදහසේ ඇවිදින්න හැකියාව නැහැ. අර කට්ටියන්ගෙන් බේරලා යන්නට ඕනේ. බයේ ඉන්න තියෙන්නේ කාටද? පාලකයන්ට, රජවරුන්ට හොරු බලවත් වුණාම. එවමිවකෝ භික්ඛවේ යස්මින් සමේ පාප බික්ඛු බලවන්තෝ හොಂತಿ. අන්න ඒ වගේ කියන පවිතු භික්ෂුව බලවත් වුණාම පේසලා භික්ඛු තස්මින් සමේ දුබ්බලෝ දුබ්බලා හොಂತಿ. සුපේසල දහමට ලැබි භික්ෂුව දුර්වලයි කියනවා. ඊළඟට තස්මින් භික්කවේ සමේ පේසලා භික්කු තුන්නී බුහතා තුන්නී බුහතා සංගමජ්ජේ පකාසෙන්ති ඒ ශේෂ්ඨ භික්ෂුව සුපේසලකාමී ධර්මකාමී භික්ෂුව සංඝයා මැද ඉන්නේ කිසිවක් දන්නේ නැතුව කියනවා කතා කරන්න බෑ කතා කරපු ගමන් මොකක්ද තියෙන්නේ එයා පාගලාම දානවා වචනයක් කතා කරන්න දෙන්නේ කොයි වගේද අර රජවරු හොරු බලවත් වුණාම රජතුමාට යන්න බෑ වගේ පාරේ කොච්චර ආරක්ෂාවකින්ද යන්න තියෙන්නේ. ඒ වගේ ධර්මකාමී ධර්මයට හිතවත් ඒ අයට අධර්මය අය බලවත් වෙච්ච තැනදී ඉන්න තියෙන්නේ කොයි වගේද? අර සංගයා මැද කිසිවක් දන්නේ වගේ පුස්ත තේර ගාතාව, පාරාසරිය තේර ගාතාව බලන්න. ඒකෙදි බුදුරන් ඒ තේර භික්ෂුන් වහන්සේලා පැහැදිලි කරනවා මේ ශාසනයේ අනාගතී වෙන්නේ ඕකයි කියලා. කතා කරන්න බෑ. එච්චරටම අපි ගත්තොත් 1000ක් දෙන්නෙක් විතර කතා කරන්න පුළුවන්. එච්චරටම තියෙන්නේ අර අධර්මයේ බලවත් වෙනකොට ඒ පිරිස වැඩි වෙනකොට දැන් අපට දෙන්න පුළුවන් ඒක හරිනේ කියලා. නමුත් ධාර්මික කතා කරන්න බෑ. ඇයි ප්‍රබල අධර්මයේ? එහෙනම් ප්‍රබල අධර්මයේ තියෙදි ගොඩක් හිටියා කියලා ඒ ගොඩක් වෙලා ඉන්නේ ධර්මිකර කතා කරන්න බැරි නිසා. දැන් මේ යුගයේ වගේ. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා අන්න ඊළඟට පැහැදිලි කරනවා ඒක ජනපදයේ තයිද්න නයිද භික්ඛවේ හෝතු බහුජන ඒක බහුජන හිතාය බහුජනාසුකාය බහුනෝජනස් අනත්තාය හිත අහිතාය දුක්ඛාය දේවනස ඒක බොහෝ ජනයාට අහිත පිණිස දුක් පිණිස පවතිනවා. ඇයි? ඊළඟට යන්නේ කුමක කුමක් එක? දැන් සුපේසලකාමී දහම්කාමී භික්ෂූන්ට කතා කරන්න බැයි නම් තරකයට නම් එන්නේ හැංගිලා නම් ඉන්නේ, නිස්සද්දව නම් ඉන්නේ. පිටට යන්නේ අනුකරණය කරන්නේ කාගේකද? අර අධර්මික දේ ඉස්සරහට එන්නේ. එහෙනම් වැඩිපුරම යන්නේ මොකකටද? ඒ දේ. එතකොට බොහෝ ජනයාට අහිත පිණිස නෙමෙයිද පවතින්නේ. අහිත පිණිස පවතින්නේ. සමාජයේ හැටි. ඒක දහම ස්වභාවය. කොච්චර අපි දැඟලුවත් පුළුවන්. කරන්න බෑ. තර්ක කරලා වාද කරන මොකද බුදුන් වහන්සේගේ ධර්මයේ තර්කයෙන් වාදෙන් යන එකක් නෙමෙයිනේ. දැන් අර මේ වාද හටගන්නේ තමන්ගේ රාමුව කොටු කරගන්න හදන දෘෂ්ටියත් එක්කනේ. ඉතින් එහෙම කොටු කරගත් අයත් එක්ක ධර්මකාමී කෙනෙකුට කතා කරන්න පුළුවන්ද කියලා. බෑ කි මෝඩෙක් වගේ ඉන්න තියෙන්නේ. එහෙනම් යම් කිසි කෙනෙක් අභියෝග කරනවා නම් එන්න මාත් එක්ක වාද කරන්න කියලා. ඒ වාද කිරීමට යනවද? ඒ කට්ටිය අනේ අපි මොකුත් දන්නේ නැහැ කියලා තමයි ඉන්න තියෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඇයි බලවත් තියෙන්නේ අධර්මයේ. බලවත් තියෙන දෘෂ්ටියට රිංගගෙන. හැබැයි හිතනවා ජය ගත්තා කියලා. නමුත් ජය අරගෙනද? ඒකෙන් ජය අරගෙන. නමුත් දහමින් සම්පූර්ණයෙන් ඈත් වෙලා ශාසනයේ විනාශය කරා යනවා. බොහෝ අය ඒ සඳහා යමු වෙනවා. ප්‍රසිද්ධ වාද තිබ්බොත් වාද කියන්නේ ඌවා. හැබැයි ධර්මයත් එක්ක වාදේ නැහැ. යස්මින් වික්කවේ සමී රාජානෝ බලවන්තෝ රජ බලවත් වෙච්ච තැනදී රජතුමා බලවත් වුණාම චෝරෝ තස්මින් සමී දුබ්බලෝ හොරු යන්නේ බයයි. හොරුන්ට පුළුවන් මේ ඇවිදින්න. මැරවරයන්ට බෑ. ඇයි රජු බලවත්. අන්න ඒ කාලෙදී මේ හොරු තමයි අපහසුයෙන් ගමන් කරන රජතුමා හරි පහසු විහරණයෙන් ඉන්නේ. නිදහසේ යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොරුන්ට ඒක කරන්න බෑ. මැරවරයන්ට ඒක කරන්න බෑ. එයාලා හැංගි හැංගි ඉන්නේ. අන්න ඒ වගේ කියනවා. එය මේකෝ බික්වේ යස්මින් සමයේ පේසල බික්කු බලවන්තෝ ත්‍රිපේසල කාමී ධර්මකාමී භික්ෂුන් බලවත් චිතනදී පාපී බික්කු තස්මින් සමයේ දුබ්බලං හොಂತಿ. එතකොට පවිත භික්ෂුව දුර්වල වෙනවා. එහෙනම් පවිත භික්ෂුවක් දුර්වල වෙන සුපේසල භික්ෂුන් වැඩි වෙන්නට ඕනේ. බලවත් වෙන්නට ඕනේ. ධර්මයෙන් යුක්ත වෙන්නට ඕනේ. එහෙම නැතුව බෑ. එතකොට යම් කිසි කෙනෙක් සුපේසල භික්ෂුන් පිරිසක් වැඩිපුර ඉන්න තැනදී එයාලා බලවත් වේ ධර්මයේ කතා කරද්දී පාපී භික්ෂුන් තුන්නි භූතයි. කතා කරන්න බෑ. සංගයමදර ඉන්නේ අර මතක ඇති කීටාගිරි සූත්‍රය ඊළඟට අනිත් සූත්‍ර මට මතක නෑ මේ අර අසජි පුනබ්බ සුකල හැම ආවට පස්සේ මේ හිස් පුරුෂයෝ මේ මෝග පුරුෂයෝ කියනකොට මොකද වෙන්නේ? බිම් බලාගෙන කිසිව නොතේරන වගේ අයින්. මොකද ඒකට හේතුව? එයාලා දුබලයි එතකොට. අද තියෙන්නේ අද අද ප්‍රබල වෙලා තියෙනවා අනිත් පැත්ත. ඉතින් ඒ නිසා ඒක බොහෝ ජනයාට අහිත පිණිස පවතින්නේ. නමුත් යම් කිසි කලක සුපේසලකාමී භික්ෂූන් බලවත් වුණාද අන්න එතකොට ඒක බොහෝ ජනයාට හිත පිනිස පවතිනවා ඊළඟට සූත්‍රයයි බලමු බුදුරණවහන්සේ ඊළඟට දේශනා කරනවා දින්නාහම් භික්කවේ මිච්ඡාපටිපත්ති නවන්නේමි ගිහිස්සව පබ්බාජිතති මම ගිහියට හෝ පැවිද්දාට කිසි වෙලාවක වැරදි ප්‍රතිපදාව වර්ණනා කරන්නේ කියනවා. ගිහියටත් පැවිද්දාටත් කිසිම වෙලාවක මම වැරදි ප්‍රතිපදාවක් වර්ණනා කරන්නේ නැහැ. මිච්ඡා ප්‍රතිපදේ මේ මිච්ඡා ප්‍රතිපදාව මිච්ඡා ප්‍රතිපදාවෙන් යුක්ත කනාට මේ ඥාණයෙන් යුක්ත මේ කුසල ධර්මයන් පුරන්න කියන කාරණාවක් වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා ගිහියට හෝ පැවිද්දට කිසිසේකින් වැරදි ප්‍රතිපදාව වර්ණනා කරන්නේ හැබැයි මම ගිහියටයි වැවේදටයි නිවැරදි ප්‍රතිපදාව මම වර්ණනා කරනවා. මොකද ඒ දෙන්නටම ඒක වර්ණනා කිරීමත් එක්ක ඒකෙන්ම කියනවා ඥාණය ඇති වෙන්න හේතු වන්නේ. එහෙනම් පින්වතුනි අපට සමහර වෙලාවට අපි හිතනවා මේ ගිහියට එකක් පැවිද්දට එකක් කියලා. අපි සිල් රගෙන එක තියෙනවා වෙනස් වශයෙන්. නමුත් අපි කුසල අකුසල පැත්ත, දහම් නුවණ පැත්ත බලනකොට මේ මාර්ගයේ නුවණ වර්ධනය කිරීමේදී ඔක්කොටම එකයි. මොකද ඔක්කොම මේ සසර යන අය වෙනසකට තියෙන්නේ ඔබේ මගේ සීලය රකින්න එක විතරයිනේ. වෙනසක් තියෙන්නේ පැවිද්දක් හැවිලා සීලය වැඩිපුර රකින්න එක විතරයි. නමුත් අපි ඔක්කොම ගත්තාම එකම ගමනක් යන අය. එහෙනම් ඔක්කොටම සිදුවෙන එකම විදිහේ දේවල්. ඒ නිසා කිසිම වෙලාවකම ගිහියට හෝ පැවිද්දට වර්ණනා කරන්නේ නැහැ කියනවා මිච්ඡා පටිපත්තිය සම්මා පටිපත්තිය වර්ණනා කරනවා. ඊළඟ සූත්‍ර දේශනාව අවසාන එක බුදුරණවහන්සේ දේශනා කරනවා ලස්සන කාරණාවක් එතන තියෙනවා. යේතේ භික්කවේ භික්ඛු දුග්ගහිතේන සුත්තන්තේහි බැඤ්ඤන පතිරූපකේහි අත්තංජ ධම්මංච පටිභාහಂತಿ මහණෙනි යම් කිසි වෙලාවක භික්ෂුවක් සූත්‍ර දේශනාව වැරදි විදිහට ගත්තා නම් දුග්ගහිතේන අන්න පද බද බැඤ්ඤනේන රූපකේ එයාට හම්බුන්නේ මොකද්ද ප්‍රතිරූපකයක් පද ව්‍යඤ්ජනයක ප්‍රතිරූපකයක් හම්බුණා වැරදි විදිහට ගත්තාම අත්තංච ධම්මංච පටිභාන්ති අර්ථයත් ධර්මයත් විනාශ කරනවා යා ඒ දේශනාවේ කාටද මේ වැරදි විදිහට ගත්ත සූත්‍රය ගත්ත කෙනාට ඊළඟට ඒක බහු බහුනෝ ජන බහුජන සෝ භික්තේ භික්කවේ භික්ඛු බහුජන අහිතාය පටිපන්නු බහුජන අසුකාය බහුනෝ ජනස්ස අනත්තාය දුක්ඛාය දේමනුස්සානං බහුංචතේ බික්ඛු අපුඤ්ඤං පසවති සද්ධම්මං අන්තරදහපේති ඒ කෙනා බොහෝ පෞරස් කරනවා ධර්මය අතුදහන් කරනවා දැන් මොකද්ද ගන්නෙ දේශනාවම ගන්නෙ දේශනාවෙන් නැතුව නෙමෙයි කියන්නේ දේශනාව අරන් වැරදි විදිහටයි දේශනාව ගන්නෙ අරගෙන වෙන පද ව්‍යංජන ඉස්මතු කරන ප්‍රතිරූපකයක් අර්ථය ධර්මය වහනව විනාශ කරනවා අන්‍යයා කවුද ශාසනය විනාශ කරන බොහෝ පව රැස් කරගන්න දැන් කලින් දේශනාවක තිබ්බා මේ පිළිවෙලට ගත්තේ නැත්තම් වැරදිනවා දැන් අද සමහරවිට ඔබ දැකලා ඇති දේශනාව පෙන්න පෙන්න සූත්‍රය විග්‍රහ කරන්නේ කෑලි විග්‍රහ කරන්නේ හැබැයි ඒ මොකද්ද වැරදියට සූත්‍රය අරගෙන හැබැයි සූත්‍රයමයි තියෙන්නේ කියනවා මේ දේශනාවමයි තියෙන්නේ මේ මේ කෑල්ල මෙතනම තියෙනවා ඒ කොහොමද කියන්නේ? වැරදියට අරගෙන අන්න ප්‍රතිරූපකයක්, පද ව්‍යඤ්ජනීය ප්‍රතිරූපකයක් දානවා ඉස්සරහට. පිළිවෙලට බලන්නේ නැතුව ප්‍රතිරූපකයක් දානවා. මොකද වෙන්නේ? අර්ථයයි ධර්මයයි විනාශ කරනවා බොහෝ ජනයාට අහිත පිනිස, දුක පිනිස, ශාසනීය විනාශය පිනිස බොහෝ පෞරස් කරනවා. ඔන්න බලන්න බුදුරණවහන්සේ දේශනා කරන්නේ. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා යේතේ බික්කේ බික්කු සුග්ගහිතේන සුත්තන්තේහි මේ ධර්මයේ මනාව ගත්ත කෙනා මේ පද ව්‍යංජන ප්‍රතිරූපකයකට එන්නේ නැහැ. අත්තංච ධම්මන්ත අනුලෝමින් අර්ථයටයි ධර්මයටයි අනුවම යන්නේ කියනවා. අන්න ඒ කෙනා බොහෝ ජනයාට හිත පිණිස පිළිපන්, දෙවිනිසුන්ට යහපත පිණිස පිළිපන්, බොහෝ පිනකුත් රැස් වෙනවා. තේ ධම්මං සද්ධම්මං තාපෙන්ති. ඔහු ධර්මයේ පිහිටවනවා. බාන්න එතකොට පිනක් රැස් වෙනවා. ඒකනේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. ධර්මයේ දෙන එක තරම් වෙන දෙන දෙයක් තියෙනවද පින රැස්ෙන්? එතකොට මේ ධර්මයේ ඒ විදිහට දීම විශාල පිනක්. හැබැයි ඒ වගේම තමයි වැරදියට ගත්ත දේ සූත්‍රයේ වැරදියට අරගෙන විග්‍රහ කරොත් පද ව්‍යංජන අරගෙන ප්‍රතිරූපකයක් එක්ක අර්ථය විනාශ කරනවා. දැන් සමහරේ අනිත්‍ය ගැන විග්‍රහ කරනකොට අනිත්‍ය කොච්චර අර්ථයක් තියෙනවද? වචනේ අරගෙන කඩලා ප්‍රතිරූපකයක් එක්ක සූත්‍රය විග්‍රහ කරනකොට අර අර්ථය විනාශ වෙනවද නැද්ද? අනිත්‍ය දකින්නේ කවුද? සෝතාපන්න කෙනා. සංඛාර අනිත්‍ය වශයෙන් අදා පඤ්ඤාය පස්සති අද නිබ්බිනි දුකේ සමග්ගෝ විසුද්ධිය. අනිත්‍ය වශයෙන් දකින්න සෝතාපන්න කෙනා. මේ ගැඹුරු අර්ථයක් තියෙන දේ හිතන්න ඕන දේ පද ව්‍යංජනයක් අරන් විග්‍රහ කරන්න ගියාට පස්සේ මුළු මහත් අර්ථයම විනාශ කරලා ධර්මයත් විනාශ කරලා විකෘති කරලා බොහෝ පව් රැස් කරගෙන. එහෙනම් බලන්න පින්වතුනි මේ සමාජයේ හැටි. මොකද සමාජයේ මිනිස්සුන්ගේම ඉල්ලීමක් තියෙනවා තීරණ දෙයක් කියන්නේ. ඉල්ලනව නේද? තේරෙන දෙයක් කියන්නේ. තේරෙන දේ තමයි කියන්නේ එතකොට. හැබැයි තේරෙන දේ මොකද්ද? විකෘතියක්. ඒ නිසා හොඳට බලන්න මේ පින රැස් වෙන එකත්, පව රැස් වෙන එකත් අපට දහම ලැබෙනවා කියන එකෙත් තියෙන වටිනාකම. ඉතින් ඒ නිසා මෙන්න මේ ධර්මය, අධර්මය කියන දේ තේරුම් ගන්න හොඳට මේ දේශනා අධ්‍යයනය කරොත් අපට පුළුවන්. අපිව රවට්ටන්න බැරි වෙන්නේ කවද්ද? අපි දේශනාව දන්නවනම්. දැන් මේවා දන්නේ නැති කෙනා රැවටෙන්නේ නැද්ද? තේරෙන දෙයක් කියනකොට දැන් මේ මේ කරුණ දැනගත්ත කෙනාට විකෘති කාරණාවක් කියනකොට එයා මුළු දේශනා මුලේ ඉඳලා බලනකොට නිකම් ප්‍රතික්ෂේප වෙනවනේ. දන්නේ නැති කෙනාට මේ මොකක්වත් අන්න එතකොට ප්‍රතිරූපකයක් එක්ක යමු වෙනවා. එහෙනම් බලන්න මේ වැරද්ද තියෙන්නේ කියන කෙනාගේ නෙමෙයි. එයාගේ වැරද්ද තියෙනවා. මොකද එයා අකුසල් කරගන්නවනේ. අහන අපි දන්නේ නැති නිසානේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි මේ බුද්ධ වචනේ ඉගෙන ගත්තොත් අපිව රවට්ටන්න කාටවත් බෑ. ඉතින් ඒ නිසා අපි බුද්ධ වචන ඉගෙන ගැනීම එච්චරට වැදගත්. හොඳයි එහෙනම් විනාඩි 15ක කාලයක් අපි පුංචි විවේකයක් දෙමු. ඊටු සූත්‍ර ටික කතා කරන්න කලින් විනාඩි 15කින් ආයෙ සාකච්ඡාව පටන් ගන්න. හොඳයි තේරුවන් සරණයි. හොඳයි තේරුවන් සරණයි. ඊළඟට තියෙන්නේ පරිස වග්ගය පුරුෂය ගැන කරපු විග්‍රහයක් එක්ක මේ දේශනා ටික තියෙන්නේ. දේමේ වික්කවේ පරිසා මහණෙනි පිරිස දෙන්නෙක් දෙකොට්ටාසයක් ඉන්නවා කතමයා දේ කවුද ඒ කොට්ටාස දෙක උත්තානාච පරිසා ගම්භීරාච පරිසා ඒ කියන්නේ ගැඹුරු නැති අර සසල පිරිස සහ ගැඹුරු පිරිස කවුද මේ නොගැඹුරු පිරිස ගැඹුරු නැති පිරිස කවුද ඉද බික්කවේ යස්සං පරිසායන් බික්ක උද්දතා හොಂತಿ මේ ගැඹුරු නැති සෙලෙන පිරිස තමයි දැන් අපි අහලා තියෙනවනේ අර මේ පිරික් නැති කලෙදී සෙලවෙනවා කියලා. ගැඹුරු නැති එකේ වතුර කැළතෙනවනේ. අන්න ඒ වගේ තමයි. නොගැඹුරු පිරිස කවුද? වික්ෂිප්ත සිත් ඇති කෙනා. මානීය උපරිමයට ගිය කෙනා. චපල කටවාචාල කෙනා. නපුරු වචන කතා කරන කෙනා. හලු බස් කතා කරන කෙනා. ඒ වගේම සිහි මුලා වෙච්ච කෙනා මුත්තස්සති සම්පජා නැති කෙනා අසමාහිත ඒ වගේම සිහි ප්‍රඥාව නැති කෙනා මෙන්න මේ කෙනාට කියනවා කවුරු කියලාද ගැඹුරු නොගැඹුරු කෙනා ගැඹුරු නැති කෙනා කවුද ගැඹුරු කෙනා ඉද බික්කවේ යේසං පරිසයන් පිරිස ගැඹුරු පිරිස කියලා කියන්නේ ඒ කෙනා වික්ෂිප්ත සිතක් තියෙන කෙනෙක් නෙමෙයි මාන්නය ඉහළට ආව කෙනෙක් නෙමෙයි, චපල කෙනෙක් නෙමෙයි, නපුරු වචන කතා කරන කෙනෙක් නෙමෙයි, සංවර කෙනෙක්. සම්පජන්ණයෙන් සිහියෙන් සමාධියෙන් ගැඹුරු ප්‍රඥාවකින් ප්‍රඥාවෙන් යුක්ත සිත සංවර කෙනෙක් අයං උච්චේති භික්කවේ ගම්භීරා පරිසා. එයාට කියනවා ගැඹුරු පිරිස කියලා. එතකොට එහෙනම් මේ යුගනද්ද වශයෙන් මේ විග්‍රහ කරලා පෙන්වන්නේ බුදුරණවහන්සේ දැන් දැන් මේකෙදි අපි හොඳට බලනවා මම කලිනුත් කිව්වා මේ දේශනාව තියෙන්නේ එක එක තැනදී කතා කරපු පොඩි අවස්ථා. එතකොට මේ මොකක් හරි නිදානයක් එන්නේ නැති. මොකද්ද මේ ගැඹුරු පිරිස නොගැඹුරු පිරිස අතර මොනවාරි කතාව. ඒකනේ බුදුරණවහන්සේ යායට කියපු දේ. ඒකයි මේ පුංචි සූත්‍රය හැටියට මේක තියෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා දේමානි ද්වේමා භික්කවේ පරිසම් තවත් පිරිස දෙකක් ඉන්නවා. කවුද ඒ දෙක? වග්ගාච පරිසා සමග්ගාච පරිසා. වග්ග කියන්නේ සමගි නොවිච්ච පිරිස සහ සමගි පිරිස. සමගි නොවිච්ච නැත්නම් අසමගි පිරිස කවුද? භාණ්ඩන ජාතං කලහ ජාතං විවාදාපන්නං අඤ්ඤමඤ්ඤ එකිනෙකනා කෙරෙහි ගුණ දකින්නේ නැති තර්ක කරන ඒ වගේම කලහයටම යොමු වෙච්ච වාද කරන මෙන්න මේ අයට කියනවා කවුරු කියලාද මේ සමගි නැති අසමගි පිරිස කියලා මේ අයට කියනවා. හැම වෙලෙම අර අපි කියන්නේ හැම වෙලෙම මොකක් හරි එක්ක පැටලෙන්න එන්නේ කියලා. හැම වෙලෙම තරකයකට එන්නේ. හැම වෙලෙම වාදයකට එන්නේ. අන්න ඒ කට්ටියත් එක්ක ඒ ඒ පිරිසට කියනවා අසමගි පිරිස. කවුද මේ සමගි පිරිස කියන්නේ? ඉද බික්කවේ ඒසං පරිසං බික්කෝ සමග්ගා සම්මෝධමාන අයවදමාන අන්න ඒ කෙනා සමගි පිරිස එකිනෙක කෙනා සමගින් වයින් හරියට කිරි පැණි වගේ මේ කිරි වතුරයි වගේ කියන්නේ එකටමයි තියෙන්නේ කියනවා. ඒක වෙන් කරන්න බෑ වගේ. ඒ වගේම ප්‍රිය වචනියමයි ප්‍රිය හැසිරීමමයි මෙන්න මේ විදිහට වාසය කරනකොට අන්නේ පිරිසට කියනවා සමග පිරිස. මේන් සමග පිරිස අග්‍රයි. එතකොට අපිට මේ කාරණාව තේරෙනවානේ. මේ අපේ සාමාන්‍ය සමාජයේ වාසය කරනකොට සමග පිරිස සහ අසමග පිරිස මේ කරුණු වලින් යුක්තයි. සමග පිරිස වාදයට බරයි. අසමග පිරිස වාදයට බරයි. සමග පිරිස වාදයට සහ එහෙම් ගතියක් නෙවෙයි තියෙන්නේ. අන් අයට ප්‍රිය විදිහට හැසිරෙන්නටමයි යොමු වෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දේමා භික්කවේ පරිසා කතමාද්වේ පිරිස දෙකක් ඉන්නවා. ඒකෙත් බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා අග්‍ර පිරිස සහ අග්‍ර නැති පිරිස. පිරිසෙන් කොටස් දෙකක් ඉන්නවා අග්‍ර පිරිසත් අග්‍ර නැති පිරිසත්. ඒ තමයි කවුද මේ අග්‍ර නැති පිරිස? ඉද බික්කවේ යස්සං පරිසයන් තේරා බික්කු සම්බහුලා බහුලිකතා හොಂತಿ අන්න තේර භික්ෂූන් ඉන්නවා ඒ භික්ෂුව කැමති සිවුරු පිරිකර බහුල කරගෙන පවිවේකයේ දුරු කරලා ඒ වගේම කියන්නේ විවේකයට ඇලුම් කරන්නේ නැතුව ඒ වගේම නොපැමිණි අධිගමයන්ට පැමිණීමට වීරිය කරන්නේ නැති කම්මැලිකමින් යුක්තව වාසය කරන මෙන්න මේ වගේ තේර භික්ෂුන් ඉන්නවා. මේ තේර භික්ෂුන් මෙහෙම ඉන්නකොට ඒ තේර භික්ෂූන්ට අනුවම යොමු වෙච්ච කට්ටිය ඉන්නවා. මේ ධර්මයකට යොමු වෙච්ච නැති ඒ වගේම ප්‍රත්‍ය බහුලව කම්මැලිකමින් යුක්තව මේ අධිගමයන්ට යොමු වෙන්න නැත්නම් නොපැමිණිච්ච අධිගමයන් ලබා ගැනීම සඳහා ආධ්‍යාත්මික වීරියක් නොකරන මෙන්න මෙහෙම ඉන්නකොට ඒ පිරිස හා අනුගත වෙන්න පිරිසක් ඉන්නවා. දැන් එහෙම අයත් නැද්ද? එහෙම ඉන්න පිරිසත් ඒකට හරි පුදුමයි. ඇයි ඒකට හේතුව? ඒකටම අනුගත වෙලා. අන්න මෙන්න මේ කට්ටියන්ට බුදුරණවහන්සේ දේශනා කරනවා එයාලා විවේකයට යමු වෙන්නෙත් නැහැ. එයාලට වීරියකුත් නැහැ. අධිගමයකටපත් වෙන්න අධිගමයකටපත් වෙනවා කියලා හිතුවට වැඩක් නැහැ. අධිගමයකටපත් වෙන්න අවශ්‍ය කළ යුතු දේ ඇතුළෙන් වෙන්නට ඕනේ. ඒ දේ කරන්නෙත් නැහැ. මෙන්න මේ අයට කියනවා අග්‍රණත ශේෂ්ඨ නැති පිරිස. එයාලා ශේෂ්ඨ නැහැ. ඊළඟට බුදුරණවහන්සේ අග්ගවතී පිරිස උතුම් උතුම් කියන්නේ ගුණ ඇති පුජ්‍යලයන් කවුද? ඒ තමයි තේර භික්ෂුන් ඉන්නවා තේරා භික්ඛූන බහුලිකා හොಂತಿ. එයාලා බහුල ප්‍රති බහුල කරගන්නේ නැතුව ඒ වගේම වීරිය අතහරින්නේ නැතුව ප්‍රවිවේකයෙන් වීරිය ආරම්භයෙන් ඊට පස්සේ නොපැමිණි අධිගමයන් ලබා ගැනීම සඳහා විහෙසෙන. ඒ කියන්නේ දැන් අතන මෙන්න මේ කාරණා විශේෂයෙන් වැදගත්. දැන් නොපැමිණි අධිගමයන් ලබා ගැනීම සඳහා වීරිය කියනකොට අපට මොකද්ද හිතෙන්නේ? අපට හිතෙන්නේ නැහැ මේක අපි ඇතුලෙන් වැඩින එකක් කියලා. ඒ කියන්නේ අධිගමයක් ලැබෙනවා කියන මගපලක් ලැබෙනවා කියලා කියන්නේ මේ නුවණ වර්ධනයක් නේ. ආධ්‍යාත්මයේ තමන්ගේ නුවණ වර්ධනය. එහෙනම් ඒක ලබා ගන්න කටයුතු කරන්න ඕනේ කියලා. ඒක ලැබෙන ප්‍රතිපදාවකට යොමු වෙන්න ඕනේ. අපට ඒක එච්චර හිතෙන්නේ නැහැ මොකද්ද කියලා. අපි ඒකේ ප්‍රත්‍යයට කටයුතු කරන්නේ නැහැ. එහෙනම් ඒකට ඒකට ප්‍රත්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ ප්‍රත්‍ය තමයි අපට දැන් සකදාගාමීන් තාම නැහැනේ නේද? අපට සෝතාපන්න වෙන්න ඕන නැත්තේ. එහෙනම් සෝතාපන්න වෙන්න ඕන ටික අවශ්‍ය කාරණා සම්මාදිටියටපත් වෙන්න ඕනේ. අන්න ඒවට සෝතාපන්න මාර්ගයට යන්න ඕනේ. ඒ කාරණාවට උත්සුක වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට තේර භික්ෂුන් යොමු වෙනකොට අන්න ඒකට යොමු වෙනවා. ඒ කියන්නේ සියලු කාරණා කියනවා. ඒ ඒකට අනුව ජනතාව යොමු වෙනවා. ඒ දෘෂ්ටියත් එක්ක. එතකොට මොකද වෙන්නේ? ඒ අයත් ඒ විදිහටම යොමු වෙනවා. එයත් ඒ විදිහටම යොමු වුණාට පස්සේ යන්න පුළුවන්කම ලැබෙනවා එහෙනම් ඒ කරන ප්‍රතිපදාවත් එක්ක නොපැමිණිච්ච අධිගමයන් ලබා ගන්න. මෙන්න මේකට කියනවා මේ වටිනා පිරිස, ගැඹුරු පිරිස කියලා, අග්‍ර පිරිස කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරණවහන්සේ දේශනා කරනවා ආයත් පුරුෂය පුජ්‍යලය දෙන්නෙක් පිළිබඳව ඒ තමයි අනරියාච පරිසා අරියාච පරිසා. ආර්යෝ කවුද? අනාර්යෝ කවුද? ඔන්න බලමු ආර්යෝ අනාර්යෝ කවුද? අතමාජ බික්කේ අනරියා පරිසා. කවුද අනාර්ය පිරිස? ඉද බික්කවේ යස්ස පරිසායන් බික්කෝ ඉදං දුක්ඛන්තතා භූතං නප්පජානාති. අයං දුක්ඛ සමුදයතා භූතං නප්පජානාති. අයං දුක්ඛ නිරෝධතා භූතං නප්පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාතා භූතං නප්පජානාති අයං උච්චති බිකෝ අනරියා ආර්ය නොවන පිරිස කවුද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවිච්ච පිරිස. ඒතර වෙන මොනවා තිබුණත් වෙන මොන දේ තිබුණත් එයාට දුක පිළිබඳ ඥාණය නැතිනම් දුක හටගන්න හේතුව පිළිබඳ ඥාණය නැතිනම් නැති වෙන නුවණ ඥාණය නැතිනම් මග පිළිබඳ ඥාණ නැතිනම් එයාලා ආර්යලාද? අනාර්යයි. එහෙනම් බලන්න ආර්ය බව තියෙන්නෙම සම්මාදිට්ඨියත් එක්ක සම්මාදිට්ඨියටපත් වෙන්නට එහෙනම් යෝනිසෝ මනසිකාර්ය ධර්මය ඇහෙන්නට ඕන. ඒතර අපි මේ සඳහා යමු නැතිනම් කවදාවත් යාලා ආර්යෝ නෙමෙයි. කතමාජ බික්කෝ ආර්යා පරිසා. කවුද ආර්ය පිරිස? ඉද බික්ක යසං පරිසයන් බික්ක ඉදන් දුක්ඛතා පුතං පජානාති දුක මේකයි කියලා තහත් වශයෙන් දැනගන්න අයං දුක්ඛ සම්මුදය යතා පුතං පජානාති අයං දුක්ඛ නිරෝධෝ යතා පුතං පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා යතා පුතං පජානාති මෙන්න මේ අයට කියනවා ආර්ය පිරිස කියලා එතකොට ආර්ය පිරිස කියලා කියන්නේ කාටද? මෙන්න මේ දුකයි, මේ දුකේ හට ගැනීමයි, මෙය දුක නැතිවීමයි, මෙයයි දුක නැතිවන මාර්ගය කියලා නුවණ හටගත් අයට කියනවා ආර්ය පිරිස. එහෙනම් මෙන්න මේ ආර්ය සහ අනාර්ය ભેදය දැන් හොඳට තේරුම් ගන්න මේ දේශනාවෙම තියෙනවා. එහෙනම් ආර්ය සත්‍ය නුවණ නැති සියලු දෙනාම අනාර්යෝ. ආර්ය සත්‍ය ඇති අයටයි ආර්ය කියන්නේ. එහෙනම් දුක කියන්නේ මොකද්ද කියලා හම් වෙනකොට දුක්ඛ සමුදය හේතුව එහෙනම් පටිච්චසමුප්පාදය ආර්ය න්‍යාය මේ කොච්චර දේවල් තියෙනවද? එහෙනම් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නවා නම් එයාට කොච්චර නුවණක් හට ගන්න ඕන. එහෙනම් බලන්න මේ ආර්ය කියන විවහාරය සහ අනාර්ය කියන විවහාරයේ යෙදෙන්නේ කොයි විදිහටද කියලා. දැන් බලන්න අපි එහෙනම් ආර්යෝන වෙන්නට ඕනද නේ? ආර්යෝ වෙන්නට නම් ආර්යෝ විය යුතු ප්‍රතිපදාවට යමු වෙන්නට ඕනේ. නැත්නම් ආර්යෝ වෙන්නේ නැහැ. දේවා භික්කේ පරිසා කතමාදී තවත් පිරිස දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි කසල පිරිස සහ කසල නැති පිරිස. ඒ කියන්නේ පිරිසුදු පිරිස. බුදුරණාහි මොකක් හරි කාරණාවක් එක විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ කට නිදානයක් එන්නේ නැති එක විග්‍රහ කරන්නේ. කසල පිරිස සහ කසල නැති පිරිස. කවුද මේ කසල පිරිස කියන්නේ? කසලයෝ කියලා කියන්නේ. ලස්සනයි කාරණාය. ඉද වික්කේ යස්සං පරිසායම් වික්කෝ. කවුද මේ කසල පිරිස? චන්දාගතින් ගච්ඡanti, දෝසාගතින් ගච්ඡanti, මෝහාගතින් ගච්ඡanti, භයාගතින් ගච්ඡanti. අයං උච්චති වික්‍රේ පාරිස කසටෝ. කසට කවුද? සතර අගතියට ගියාය. ඡන්දයෙන් අගතියට යනවනම්, දේශයෙන් අගතියට යනවනම්, බයෙන් අගතියට යනවනම්, මෝහෙන් අගතියට යනවනම් එයාලට කියනවා කසලයෝ කියලා. කසල නැත්තේ කාටද? ඉද බික්කවේ යස්ස පරිසාය බිකු න චන්දං ගතින් ගච්ඡanti න දෝසං ගතින් ගච්ඡanti න මෝහං ගතින් ගච්ඡanti න භයාගතින් ගච්ඡanti ඡන්ද දේශ බය මෝහ කියන ගතියට අගති වලට යන්නේ නැති අයට කියනවා පිරිසිදු පිරිස අගතිරික දන්නවනේ ඡන්දය ඡන්දයට අනුව කටයුතු කරන එක ද්වේෂයට අනුව කටයුතු කරනකොට ඊළඟට බයට කටයුතු කරනකොට බයත් එක්ක ක්‍රියාත්මක වෙනවා අනිත් එක මෝහයත් එක්ක ක්‍රියාත්මක වෙනකොට. එහෙනම් ඒ හතර ඇති අයට කසලයෝ කියනවා. ඒ හය ඉක්මවපු අයට පිරිසිදු කසල නැති බව කියනවා. ඊළඟ බුදුරණවහන්සේ දේශනා කරනවා දේමා බික්කේ පරිසා කතමාද්වේ පිරිස දෙකක් ඉන්නවා. ඔක්කාත විනීතා පරිසා නොපටිපුච්චි විනීතා පටිපුච්චි විනීතා පරිසා ඔක්කාත විනීතා. හරි ලස්සන විග්‍රහයක්. ඒ තමයි මේ හික්මන දෙකක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා මේ ප්‍රශ්න කරමින් විචක්ෂණය කරමින් හික්මෙන්නේ නැහැ. Tamanට තේරෙන දේත් එක්ක විතරක් ඉන්නවා. එක පිරිසක්. තව පිරිසක් ඉන්නවා ප්‍රශ්න කරමින් විචක්ෂණය කරමින් හික්මෙන පිරිස. අර ඔක්කාත විනිතය කියන්නේ Tamanට හම්බෙච්ච කාරණාවක් එක්ක කියන්නේ අර මේ ඒකත් එක්ක විතරක් ඉන්නේ නැහැ. තේරිච්ච දෙයක් එක්ක විතර ඉන්නේ නැහැ. ඔන්න 32. කතමෝජබික්ක ඔක්කාත විනීතා පරිසානෝ පාටි පුච්ච විනීතා. ඒ කියන්නේ ප්‍රශ්න කරමින් හික්මෙන නැත්නම් මේ තේරුම් ගන්න ආධ්‍යාත්මික ප්‍රශ්න කරනවා කියන්නේ තමා තුළ තේරුම් ගනිමින් හික්මෙන පිරිස කවුද? පිරිස තමා තුළ ආධ්‍යාත්මයේ නුවණින් යුක්තව හික්මෙන් නැතිව ඒ වගේම දන්න දේ විතරක් පිළිගත් පිරිස කවුද? තේරණ වේ ගත්තාය ඉද භික්ඛවේ යස්සම් පරිසා භික්ඛු යේති සුත්තන්තා අතාගතා භාසිතා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා ශුන්්‍යතා පරිසංයුත්තා බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ගැඹුරුයි ගැඹුරු අර්ථ තියෙන ඒ වගේම ලෝකෙන් ඈතරවන ශුන්්‍යතා පරිසංයුත්තා ශුන්්‍යතාවය පටිබද්ද සූත්‍ර තියෙනවා දේශනා තියෙනවා තේසු භංජමානේසු තේසු භංජමානේසු නසස්සෝ සාන්ති. තේසු හඤ්ඤමානස නසස්සෝතං සෝතං ඕදහන්ති. අන්න ඒක අහන්න කැමති නෑ. එතකොට දැන් ගැඹුරුයි ගැඹුරු අර්ථයි තියනවා කියනකොටම ඒකේ කියවෙන්නේ මොකද්ද? ගැඹුරුයි ගැඹුරු අර්ථයි කියනකොටින් කියවෙන්නේ ලොකු විග්‍රහයක් තේරෙන විදිහට විග්‍රහ කරන එකද නැත්නම් ගැඹුරු කියන්නේ අපි අපට ගැඹුරු බව හම්බෙන්න ඕනේ නේද ඒක අහනකොට. දැන් දන්න දෙයක් තෝරලා දෙනවා කියන එක නෙමෙයි. අපට ඒක අහද්දි ගැඹුරු බව හම් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපට ගැඹුරු බව හම් වෙනවා කියන්නේ අපට තේරුම් ගත යුතු බවක්. නැතුව ලොකු විග්‍රහයක් දෙනවා මේක ගොඩාක් ගැඹුරුයි කියලා. නමුත් ඒක දන්නවනේ තේරෙනවනේ විග්‍රහය හොඳට ඉගෙන ගත්තාම. ගැඹුරුයි කියලා කියන්නේ අපට ඒක නොතේරෙන දැන් ඒ තව මේක විග්‍රහ කරනවා. විවර නොවෙනවා අර්ථ. අර්ථ ඉවර කරලා එහෙනම් අපිට එතන යමු වෙන තැනදී ඒක ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගනිද්දී හම් වෙන්නේ. ඉගෙන ගල ඉගෙන ගන්න කලින් ගැඹුරුයි කියන එක නෙමෙයි. ඉගෙන ගන්න කලින් අපි දන්නේ නැහැ නේද? ඉගෙන ගත්තට පස්සේ ගැඹුරු බව හම්බෙන්නේ. ඒ කියන්නේ නුවණින් ඉමසිය යුතු බව හම්බෙන්නේ. Tamanට නොතේරෙන බව හම්බෙන්නේ. Tamanගේ රාම ඉක්මව යුතු වන්න පටිපුච්චා විනීත බවට අවශ්‍ය තියෙන්නේ. එතකොට මෙන්න මේ ධර්මය අහන්න ඒ කියන්නේ ඇතුළතින් ප්‍රශ්න කරලා නුවණින් විමසලා තේරුම් ගන්න අහන්න තියෙන එකට අහන්න ඇහුම් කන් දෙන්නේ නැහැ. ඉගෙන ගන්නෑ. න අඤ්ඤා චිත්තං අන්න අවබෝධ කරගන්න ඒක වටහා ගන්න ඒ විචක්ෂණයට හිත යොමු කරන්නේ නැහැ. නචත්තේ ධම්මේ උග්ගහේතබ්බං පරියාපනිතබ්බං ඒක ඉගෙන ගන්න ඒක පුරුදු කරන්න නැත්නම් ඒක දරා ගන්න එහෙම හිතන්නේ නැහැ. යේ පනතේ සුත්තන්තා අන්න යා කැමති කොයි වගේ වටද මෙන්න මේ වගේ දෙයකට කැමති. මෙන්න මේ වගේ සූත්‍ර, ඒ කියන්නේ සූත්‍ර කියන්නේ මේ ඉදිරිපත් කරපු කාරණාවලට. කවි කතා, කවියට යොමු වෙන. ඒ කියන්නේ කාව්‍ය ඉස්මතු කරලා දෙන. සිත විසිතුරු සිතට හරල සරලව තේරෙන, චිත අලංකාර කරලා පෙන්වන, අපට හොඳට ලස්සන තේරෙන චිත්තකාරා, චිත්ත බැඤ්ඤනා, බාහිර සා. එතකොට මේ බාහිර ශාවක කියලා කියන්නේ සාසනයෙන් පිට. සාසනයෙන් පිට කියලා කියන්නේ මේ මගෙන් පිට. මාර්ගයෙන් පිට කියන එක මිසක් මේ වෙන දෙයක් නෙමෙයි. දැන් මම මේක කලින් පැහැදිලි කරා බුදුරන් වහන්සේගේ ශාසනය විතරක් ආවෙන එක දේ එකයි මේ කතා කරන්නේ. දැන් බුදුරන් වහන්සේ කියපු දේවල් වෙන දේවල් තියෙනවා නම් වෙන කරුණු වලක් තියෙනවා නම් ඒක බුදුරන් වහන්සේගේ සාසන විතරක් ආවෙන එකක් නෙමෙයිනේ. ඒකට බාහිර සාසනයක් කියන්න බෑනේ. අපි හිතමු ආලලකාරා මුද්දකරාම පුත්වලා කොච්චර පුරුදු කිරීමක් කරාද? එතකොට අපි පුරුදු කරන දේ ඒකනම් අපිට පුළුවන් දෙකට බාහිර සාසනයක් කියන්න. බෑ. එහෙනම් බාහිර සාසනයක් කියන්න පුළුවන් බුදුරන් වහන්සේට විතරක් ආවෙන එක දෙයත් එක්ක කතා කරා. අන්න ඒකත් එක්ක ගත්තාම ඒ ගැඹුරු ධර්මයට පිටින් කතා කරන දෙයට කැමතියි. අනිත් බාහිර ශ්‍රාවකයන්ගෙත් කතා කරන බාහිර ශාවකානම් භාසිත. ඒ කියන්නේ බාහිර අය කතා කරන. නැත්තම් බුදුරණවහන්සේට මේ වික්ෂුවකට කතා කරන්න අවශ්‍ය නැහැ. අනුන්ගේ දැක ඉගෙන ගන්නවා කියන එක නේ. වෙන කෙනෙක් අපි හිතමු මක්කලි ගෝසාලගේ දෙයට යනවා නම් එයා බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෙක්ද නැහනේ. දැන් ඒක හිතන්න ටික. මෙතන ඉඳගෙනම කෙනෙක් ඉන්නේ නැද්දි නේද බාහිර ශ්‍රාවකයක් කතා කරන්න තියෙන්නේ. අපි මක්කලි ගෝසාලගේ තැනට ගියාම මෙහි ඉඳලා පැවිදිලා හිටපු කෙනෙක්. එයා මගේ ශාසනේ බුදුරණන් වහන්සේ ශාසනේ කියන්නේ නෙමෙයිනේ. එයාට ආයේ බාහිර ශාසනයක් කතා කරන දෙයක් නෑ නේ. එයා ගිහිල්ලා ඉවරණේකට. වෙන වෙන දෙයකට ගිය කෙනෙකුට ඒකේ ඉන්න කෙනාට මෙතනට සාපේක්ෂව බාහිර ශාසනයක් කියන දෙයක් නෑ. තේරෙනවද මං කියපු දේ? එහෙනම් මෙතන ඉන්නේ නැද්දි බාහිර ශාසනයක් කතා කරන්න ඕනේ නැත්තේ? මෙතන ඉන්නේ නැද්දි බාහිර දෙයකට යමු වෙනවනේ. මෙතන ඉන්නේ නැද්දි කවුරුත් යන්නේ නැහනේ. මේ මේ මක්කලි ගෝසාල් ළඟට. පකොද කච්චා නිගණ්ඨ වෙනකට යන්නේ නැහනේ. මෙතන ඉන්නේ නැද්දි? ඊළඟට වෙන ආගමක දෙයක් ඉගෙන ගන්න නැහනේ. මෙතන ඉන්නේ නැද්දි? එහෙනම් මෙතන ඉන්නේ නැද්දි බාහිර ශ්‍රාවකයක් කාරණාවකට යමු වෙන ගතිය. බලන්න මේ හිතන්න මේ ලස්සන කාරණාවක් ඒක. අපිට හිතෙන්නේ බාහිර ශාවකානම් කියපු මේ කවි කතා කියනකොට ගීතිකා කියන එක වෙන්න පුළුවන්. ඒක අපට අදාළ නැහැ නේද? ඉතින් ඒක අපි කවුරුත් ඉගෙන ගන්න යනවද? ප්‍රවෘත්ති කරන ගන්න දෙයක් නැහැ. ඒකට ඉගෙන ගන්න එතෙන්ද ගියා නම් එයා ඒකේ කෙනෙක් නේ. මේකට සාපේක්ෂව බාහිරය කියන දෙයක් නැහැ මෙතන ඉන්න කෙනෙක්. බුදුරණවහන්සේගේ ශාසනයේ ඉන්න කෙනෙක්. අන්න එතකොට එහෙනම් බාහිර ශාසනයටත් යොමු වෙච්ච ගතිය තියෙන. ඒ කියන්නේ බුදුරණවහන්සේ පෙන්නපු දහමටත් අනිත් අය කියපු කාරණා තියෙනවා. එතකොට ඒ ඒ කාරණාවටම යොමු වෙන්න කැමති. අනිත් විග්‍රහයකටම යොමු වෙන්න කැමති. බුදුරණවහන්සේගේ මේ ගැඹුරු ඒ ධර්මයට යන්න කැමති නැහැ. පටිපුච්ච විනීතාවට කැමති නැහැ. ආධ්‍යාත්මය තුලින් හික්මෙන දෙයට යන්න කැමති නැහැ. අර ලස්සනට හම්බෙන තමන්ගේ මිහිරියට සිත අලංකාර කරන, සිත ප්‍රමෝදිත කරන තමන්ට තේරෙන දේ අහගන්න කැමති. ඒ ඒ ගතිය තමයි බාහිර අනිත් අයගේ තුල තියෙන්නේ. අනිත් අයගේ ශාසනය තුල ඇතුළත වැඩෙන එකක් නැහැ. තමන් ඉන්න තැනදී තේරෙන එකක් තියෙන්නේ. බුදුරන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ පටිපුච්ච විනීතා කල්පනා කිරීමෙන් ඇතුළත වැඩිමෙන් තේරෙන එක. අනිත් අයගේ තියෙන්නේ අහපු ගමන් තේරෙන එක. අපි යමති යමති අහපු ගමන් තේරෙන එකට යන්න. පටිපුච්ච විනීතාට කැමති නෑ. අන්න මෙන්න මේ අයට කියනවා බාහිර ශාවකානම් චේසු හඤ්ඤමානීස්. ඒක ඉගෙන ගන්නවා, ඒකට කන් යමනවා, ඒක දරා ගන්නවා. මේ කවුද මේ? මේ මේ අර පිරිස තේජ ධම්මේ උග්ගහේතබ්බං පරියාපණිතබ්බං මඤ්ඤති තේතං ධම්මං පරියාපණිත්වා නැතේව අඤ්ඤමඤ්ඤං පටි. එයාට ආධාර නැහැ. දැන් එයාට ඕඩකම නැහැ පටි කුච්ච විනීත. ප්‍රශ්න කරමින් හික්මෙන්න නෑ. ඇයි ඉතින් අර ටික තේරෙනවනේ. දැන් ඔබ ගිහිල්ලා අහලා බලන්නකෝ අර ලස්සන තේරෙන කට්ටියන්ගෙන් මේ ගැඹුරු කාරණාවක් කියලා. කැමතිද? නෑ. ඌ මොකටද මෙච්චර තේරෙද්දි? මේ කියන එක මෙච්චර තේරෙද්දි ආයෙ නොතේරෙන ඔය ඔහොම හිත හිතා යන්න ඕන දෙයක් තියෙනවද? අවශ්‍ය නැහැ. ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න ඒ කට්ටියන් එහෙම කියන්නේ නැද්ද කියලා. එහෙම කියන්නේ. මෙච්චර හොඳට තේරෙද්දී ආයෙ මොකටද මේ ප්‍රශ්නක හිතන් අපි මේ තේරෙන දෙයක් ඔස්සේ යන්නේ හිතන්න යන්නේ. අන්න ඒ කට්ටිය තමයි ඒ කට්ටිය. අන්න එතකොට ඒ කට්ටිය කවුද? මේ ඔක්කාත විනීතා, නොපටිපුච්ච විනීතා. අන්න බුදුරණවහන්සේගේ ශාසනයට අදාළ අය නෙවෙයි. ඒ ධර්මයේත් එක්ක යන අය නෙමෙයි. ඊට පස්සේ දේශනා කරනවා නැති නැතිව වඤ්ඤමඤ්ඤං පටිපුච්ඡanti පටි ඉවරanti දැන් එයාට එයා මෙහෙම යන්නේ නැහැ. ඒ තමයි පටිපුච්ච විනීතාවට යන්නේ නැහැ. තන් ධම්මං පරියාපණිත්වත් තේව පටිපුච්ච ඉදන් කතං මේකේ අර්ථය මොකද්ද? ඔන්න හොයන්න යන්නේ නැහැ. ීමස්සකවාන්ති මේකේ මේ මේක මොකද්ද? මේකේ අර්ථය මොකද්ද? තේ අවිතංචේ අවිවටංචේව න ඉවරන්ති. විවෘත නොවෙච්ච දේ ඉවර කරගන්න යන්නේ නැහැ. විවෘත වෙච්ච දේ ඉවර කරගන්න තියෙන්නේ බාහිර අහපු දෙයකින් නෙවෙයි තමා තුලින්. අපට හැම වෙලේම හිතන්නේ බාහිරින් කිව්වට පස්සේ ඉවර වෙනවා කියලා. තමා තුලින් ඉවර කරගන්න ඕනේ. තමාගේ වර්ධනයක් එක්ක. ඊළඟට අනුත්ථානිකංච කතංගොත් ඒ කියන්නේ ප්‍රකට නොවෙච්ච හැඟවිලා තියෙනදී විවෘත කරගන්න යන්නේ නේ. අනේක විහිතේසු කාංකානේසු තානේසු ධම්මේසු කාංකන්නප එයාට මේ විවිධ සැක සංකා තියෙන දේවල් දුරු වෙන්නේ නැහැ මොකද දැන් ඒ අදාළ නැර තේරෙන එක කියනවනේ අරව ගැන හිතන්නවත් කැමති නැහැ අයං උච්ච දිවික්කේ ඔක්කාත විනීතා පරිසානෝ පටිබුද්ධ විනීතා අන්න යාලා කියනවා අර ඒ තේරෙන දේට බැසගෙන හික්මිච්චයි මිසක් අර ඒ තමන්ගේ හිත තේරෙන විදියට ඉක්මිච්චයි මිසක් පටිපුච්ච විනීතා ප්‍රශ්න කරමින් ආධ්‍යාත්මී වැඩිමින් යෝනිසමනසිකාරයෙන් යුක්තව හීක්මෙන අය නෙවෙයි කියන එකටි. බලන්න වචනෙන් පටිපුච්ච විනීතම යෝනිස මනසිකාරයමයි උලුප්පල පෙන්වන්නේ බුදුරන් වහන්සේ. අතමාදි බික්කේ පටිපුච්ච විනීතා පරිසාන ඕක්කාත විනීතා. අන්න මේ මොකද්ද මේ ප්‍රශ්න කරමින් ආධ්‍යාත්මයේ හික්මෙන පිරිස අර බැසගෙන ඒකටම යොමු වෙලා ඒකත් එක්ක ඉන්නයි නැති කෙනා කියන කවුද? ඉද බික්කේ යස්සං පරිසායම් බික්කෝ මෙන්න මේ විදිය පිරිසක් ඉන්නවා. තේ සුත්තන්තක් කවි කතා කාව්‍යය චිත්ත කතා චිත්ත බැඤ්ඤන බාහිරා ශාවක භාසිතා මේ කාව්‍යයට නැත්තම් හිත හිතට අර හිත ලස්සන වෙන විදිහ තමන්ට තේරෙන විදිහට බාහිරායේ භාසිතයක් එක්ක හම්බ වෙන මේ ශාසනයේ බාහිර දෙයක් එක්ක හම්බ වෙන දෙයට තේසු හඤ්ඤමානේසු නස්සුස්සු සම්ති ආහන් යොමු වෙන්නේ ඔය ගතිය තියෙන කෙනා ඒ ගතිය බලෙන් ඇති කරලා දෙන්න බෑ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ පාටිපුච්ච විනිතා කියන එක බලෙන් ඇති කළ දෙන්න බෑ. ඒ ඒ ගතිය තියෙන කෙනා අරක අහන්න යමු වෙන්නේ නැහැ කියනවා. ඊළඟට තේසු හඤ්ඤමාල් නසුසුසන්ති නසෝතං ඕදහන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨහන්ති නචතේ ධම්මං උග්ගහේතබ්බං. ඒක ඉගෙන ගන්නෙත් නැහැ. ඒක වුරුදු කරන්නෙත් නැහැ. එයා මොකකද යන්නේ? යේ තේ යේ පනතේ සුත්තන්තා තතහගත භාසිතා. අතහගත භාසිතේ ගම්භීර ගැඹුරු ගම්භීරත්තා ගැඹුරු වර්ථ තියෙන ලෝකෝත්තරා ලෝකෙන් ඈතර කරන ශුන්‍යතා පටිසංයුත්තා ශුන්‍යතාව ඉස්මතු වෙන ශුන්‍යතාව ඉස්මතු වෙනකොට අපට හිස් හම්බ වෙන එක නෙමෙයි ඈ එතන ශුන්‍යතාවය කියනකොට අත්තේ ආත්මයෙන් ශුන්‍ය බව හේතුඵල දහමින් දකින ශුන්‍යතාවේ අපට ශුන්‍යතාවය කියනකොට හම්බ වෙන හිස් බවනේ තේසු බඤ්ඤමානේසු සුස්සූසanti අන්න ඒක අහන්න යමු වෙනවා සෝතං ඕදහති කන් යමු කරගෙන අහනවා අඤ්ඤා චිත්තං උපට්ඨ වේති ඒකටම යමු වෙලා ආબોධ කරගන්න ඕන කියන අදහසින් තේච ධම්මේ උග්ගහේතබ්බා එක ඉගෙන ගන්නවා. පරියාපණිතබ්බන් පුරුදු කරනවා. ඒ පුරුදු කරන ඕන කියලා හිතෙනවා යාට. තේ තන් ධම්මං පරියාපණිත්වා අඤ්ඤමඤ්ඤං පටිපුච්චිතම දැන් ඒකට අඤ්ඤමඤ්ඤ එකෙන් ඒ අඤ්ඤමඤ්ඤ ජීවිතේ පටිපුච්චිතබ්බව එයා ඒක ප්‍රශ්න කරමින් ආධ්‍යාත්මය තුලින් හික්මෙනවා මේක තේරුම් ගන්න ඒ ගම්භීර දෙයක් නේ ගම්භීර දෙයක් හම්බෙච්ච තැනදී මොකද වෙන්නේ තමා තුල හික්මීමක් ප්‍රශ්න කිරීමකට ඇති වෙනවා ඇයි තේරෙන්නේ නැහැ මේක අහපු ගම. ගැඹුරුයිනේ. අර්ථ වැහිලා තියෙන්නේ. දැන් තේරුම් ගන්න පටිපුච්ච විනීත ආධ්‍යාත්මයෙන් ප්‍රශ්න කරමින් තමා තුළින් හික්මෙනවා අන්න පටිපුච්ච විනීත අඤ්ඤා චිත්තං උපට්ඨවේති අඤ්ඤමඤ්ඤං පටිපුච්චං පටි විචරಂತಿ අන්න කොහොමද යා දැන් කතා කරන ඉතින් කතා මේක මොකද්ද ඔන්න තමා තුළින් හොයන්නේ ඉමාස කොත්තාති මේකේ අර්ථය මොකද්ද තමා තුළින් දැන් හොයනවා දැන් අපට කිව්ව ගමන් තේරෙනවනේ කොහෙන්ද ඕනේද? හොයන්න ඕනේ නෑනේ. නේද? දැන් තමාතුලින් හොයන්න ඕනේ නෑනේ කිව්ව ගමන් තේරෙනවනේ. එතකොට යාට පටිමුච්ච විනීතා නෑ. අන්න පටිමුච්ච විනීතා තියෙන කෙනා කං ඉදං කං ඉදං කතං ඉමස්ස කවාතාති. අන්න එහෙම එයා යොමු වෙනකොට තේ අවිතංචේ ඉවරන්ති. අන්න ඉවර නොවචි දේ ඉවර කරගන්නවා. ඊළඟට පෙනිච්ච නැති දේ පේනවා. ඉස්මතු වෙලා පේනවා. අනේක විහිතේසුජ කාංකානේසු ධම්මේසු කාංකං පටිවිනෝදෙත්වා විවිධාකාර තිබිච්ච සැක සංකා ඔක්කොම දුර වෙලා යනවා අයං උච්චති වික්කවේ පටිපුච්ච විනීතා පරිසානියට කියන පටිපුච්ච විනීතාර කිව්ව ගම පිළිගන්න කෙනා නෙවෙයි තේජ්ජ ගම පිළිගන්න කෙනා නෙවෙයි එහෙනම් බලන්න ඒ ගතිය අපිට නැති වුණොත් අපි හැමෝම යනවා අර ගතියට ඒක ස්වභාවයක් ලෝකේ ඇයි අපි කැමති ඇදිලා යන්න කැමති තේරන කාරණාව එක්ක. අපි කැමති නෑ පටිපුච්ච විනීතාවකට යන්න. අයං උච්චද වික්කේ පටිපුච්ච විනීතා පරිසානෝ ඔක්කාත විනීතා. ඔක්කා ඔක්කා චිත්ත විනීතා. ඔක්කාවිත විනීතා. ඉමාකෝ භික්කවේ ද්වේ පරිසායචතග්ගම් භික්කවේ ඉමාසං ද්වෙන්නම් පරිසාන අධිදම් පටිපුච්ච විනීතා. මෙන්න මේ පටිපුච්ච විනීතා කියන අය තමයි අග්‍ර කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. බලන්න මේ දේශනාව අහනකොට මේ බුදුරණවහන්සේගේ මාර්ගයත් එක්ක තියෙන ප්‍රතිපදාව කොහොමද විග්‍රහ කරන්න කියලා. ඒ ප්‍රතිපදාව බුදුරණවහන්සේ නමකට වෙන්නපු විස්තරේ කොච්චර සුන්දරයිද? දේමා බික්වේ පරිසාන ඊළඟ සූත්‍රයේ පිරිස දෙකක් ඉන්නවා කතමේදී ආමිෂගරු නෝ සද්ධම්මගරු සද්ධම්මගරු පරිසා නෝ ආමිෂගරු දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ආමිෂ වලට ගරු කරනවා ධර්මයට ගරු කරන්නේ තව කෙනෙක් ඉන්නවා ධර්මයට ගරු කරනවා ආමිෂයට ගරු කරන්නේ. බලමු මේ දෙන කවුද කියලා. කතමාජ වික්කේ ආමිෂ ගරු පරිසානෝ සද්ධම්මගාරෝ. කවුද මේ ධර්මයට ගරු නොකරන ආමිෂයට ගරු කරන කෙනා? ඉද වික්කේ යසං පරිසා බික්ක ගිහිණං ඕදාත වසනානං සම්මුඛා අඤ්ඤමඤ්ඤං වන්නං බහාසාන්ති. මෙන්න මේ විදිහට එයා මෙන්න මේ වගේ දෙයක් කරනවා. බලන්න හරි සුන්දර කාරණාව. ගිහි අය ඉදිරියේ දැන් ධර්මයට ගරු නොකරන අය ඔන්න අපිට හොයාගන්න මේ සමාජයේ ලක්ෂණයත් එක්ක. ධර්මයට ගරු නොකරන අය ආමිෂයට ගරු කරන අය මොකද්ද කරන්නේ ගිහි අය ඉදිරියේ මේ එකිනෙක කෙනාගේ ಗುಣ වර්ණනා කරනවා අසවල් කෙනා උපතෝභාගයි අසවල් කෙනා පඤ්ඤායි මුත්තයි අසවල් කෙනා අනාගාමි අසවල් කෙනා සකදායගාමි අසවලා සෝතාපන්න යන්න අසවලා සද්ධානුසාරි යන්න අසවලා දෙහාන්ලයි මොකටද මේ ප්‍රත්‍ය ධර්මය අවශ්‍ය නැහැ. ඒ බලන්නේ ගතියම බුදුරණා ශික්ෂාවකුත් තියෙනවා. ඔක භික්ෂුන් ඒ කාලේ කරා. ප්‍රත්‍ය නැතුව. ධර්මයේ දැකලාද? නෑ ප්‍රත්‍ය නැතුව කරනවා. අන්න අරයා අනාගම්. දැන් හෝගාල ප්‍රත්‍ය ලැබෙනවා. දැන් අද අද සමාජයේ අපි බලන්න අපි කැමති නේද? මෙතෙන් ඇවිල්ලා රහතන් වහන්සේනම බණ කියනවට. ඇයි? අපට නෑ ධර්මගරු. අපි කැමති කවුරු හරි මගපල් ලබලා අනේ මේක කියනවා නම් හොඳයි කියලා එච්චරටම තියනවා මේ හිතේ. අපි අර දැන් දැන් ඒක ඒක තියෙන්නේ මොකක් එකද? ගොඩක් අයට තියෙනවා දානේ දුන්නාම අපට ගොඩාක් ලැබෙනවනේ. රහත්නේ. ඒකත් තියෙනවා. එතකොට බලන්න මේ ධර්මයට හොයන ගතිය නැහැ. එතකොට මෙන්න මේ විදිහට එක එක්කෙනාට කියනවන් ආර්ය අදිට්ඨප්පත් ආර්ය කායසක්ඛි ආර්ය සද්ධායි මුක්ත ආර්ය සෝතාපන්න ආර්ය පඤ්ඤායි මුක්ත මෙන්න මෙහෙම කියලා මෙයා සිල්වන්තයි. මෙන්න මෙහෙම කිව්වට පස්සේ මොකද වෙන්නේ? අර ලාභ ලැබෙනවා. එයා ලාභ වලින් මුසපත් වෙනවා. එයා ආදීනව දකින්නේ නැහැ. එයා මොකද වෙන්නේ? මෙන්න මේ කෙනාට කියනවා ආමිස ගරු ප්‍රතිපත්ති ගරුකම නැතිකම නිස්සරණයක් දකින්න නැති ලාභයෙන් පරිභෝග කරනවා. දැන් අදත් අදත් ගත්තොත් එහෙම සමහර අය එක එක අයගේ ಗುಣ වර්ණනා කරන්නේ. ඇයි අපි අපිටම යම් කිසි කෙනෙක් රහත් වුණා කියලා රහත්ුනේ මොකක් අහලාද? ඉතින් අසවලාගේ අරහත්ත්වේ වැඩක් තියනවද? දැන් ඔබට වැඩක් තියනවද කවුරුත් සෝතාපන්න වුණා කියලා? වැඩක් නැහැනේ. ඔබ සෝතාපන්න වෙන්නේ නැහැ. ඔබට එයාගේ සෝතාපන්න බව නෙමෙයි අවශ්‍ය. සෝතාපන්න වුණේ කාගේ බණක් අහලාද? බුදුරයන් වහන්සේගේ. අන්න ධර්මයට යන්නට ඕනේ. ඊළඟට කවුද සද්ධර්මකාරෝ ආමිෂකරෝ නැත්තේ? ඉද බික්කයාස පරිසා බික්කු ගිහිනං ඕදාත වාසානං. එයා මෙන්න මේ ගිහියා ළඟට ගිහිල්ලා ඔහොම කියන්නේ නැහැ කියනවා. ඔන්න ධර්මයේ ගරු කරන කෙන. අන්න අරය රහත් පොඩ්ඩක් එයාගෙන් අහලා බලන්නකෝ කොහොමද රහත් උනේ කියලා. අන්න අරය සෝතාපන්නයි. එයාගෙන් පොඩ්ඩක් අහලා බලන්න සෝතාපන්න වෙන්න මොකද කියලා ප්‍රතිපදාව කියලා. ඕක කියන්නේ දැන් අද කැමතිනේ එහෙම කියනවනම් අන්න අර කැලේන සායනහන්සේ අනාගාමී වෙලා. ඒ සායනහන්සේ කියන දේ පොඩ්ඩක් අහලා බලන්නකෝ. සමාජ කැමති ඕකට. නමුත් එහෙම නැහැ කියනවා කවුද? ධර්මයට ගරු කරන කෙනා. ධර්මයට ගරු කරන කෙනා එහෙම නෑ කියනවා. එතකොට එහෙම කියන්නේ නැතුව එයාට අර එහෙම කියනකොටනේ ලාභයක්. ඒ කියන්නේ දැන් සමාජයේ එච්චරටම ගතිය බුදුරජාණන් වෙන්නනවා. එහෙම කියනකොට ලැබෙනවා. ලැබෙන්නේ නැද්ද? කවුරුව රහත් කියලා කිව්ව ගමන් ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒකට කැමති. අන්න ඒක කරන්නේ නැහැ කියනවා. තමන් ගැන නෙමෙයි අනුන් ගැන. තමන් ගැන කවර කතාවද නේ? අනුන් ගැන කියලා මේ කියන්නේ. තමන් ගැන කොහොමද කියවන්න බෑනේ. මොකද කියනවනම් ඒක කොහොමත් අවබෝධ කරලා නැහැනේ. මේ අනුන් ගැන කියන්නේ. අනුන් ගැන අනුන්ගේ මෙන්න මෙයා රහත් මෙයා මෙහිමයි කියලා. ඒතර එහෙම කියන්නේ කියනවා. අන්න එතකොට යාට ලාභී ලැබිලා ඒකට මුසපත් වෙලා ඉන්නේ නැහැ කියනවා. එයා ආදීනව දකින්න ඒක ඒකත් එක්ක හම්බෙලා නෙමෙයි යා ඉන්නේ. එයා මොකද කරන්නේ? එයා ගරු කරන්නේ ධර්මයටමයි කියනවා. එයා ධර්මයමයි කතා කරන්න කියනවා. පුජ්‍යලයා ධර්ම නැහැ. එයා රහත් වුණත් එකයි නැති වුණත් එකයි හොතපන් වුණත් එකයි නැතිව මේ සත්‍ය ධර්ම ඉතින් අද අපිට තියෙන්නේ දහම නෙමෙයි අවශ්‍ය. අපට කොහොමද හොතපන් රහත් වෙන්නේ අවශ්‍ය? ඒකයි ප්‍රශ්නේ. දහම අවශ්‍ය නැහැ. දහම අවශ්‍ය නම් දහමනේ හොයන්නේ. නේද? අපට හොතපන් වෙන්න රහත් වෙන්න අවශ්‍ය නම් අන්න අපි ඒ කට්ටි වගන යනවා. අපට දහම අවශ්‍ය නම් දහම හොයාගෙන යනවා. දහම අවශ්‍ය නැති කෙනා අර සෝතාපන්නෙන් රහත් වෙන්න ආමිෂ හොයාගෙන යන කෙනා ඒ කට්ටි හොයාගෙන ගිහලා එයාලගේ දේවල් ඉගෙන ගන්නවා. ධර්මයේ අවශ්‍ය කෙනා අදාළ නැහැ සෝතාපන්නත් එකයි රහත් එකයි ධර්මය නම් කියන්නේ අන්න ධර්මය හොයාගෙන යනවා. ඉතින් මේ ගතිය අද ගොඩක් කාලාවට නැහැ. ඉතින් මේ මෙන්න බුදුරණවහන්සේක පැහැදිලි කරනවා මේ ආමිෂ ගරු සහ ධම්ම ගරු කිය සද්ධර්ම ගරු කියන එකේදී අනුන්ගේ ಗುಣ කිය කියා ලාභ ලබන දෙයක් එයාගේ නෑ එයා ධර්මයෙන්ම ඉස්මතු කරන්නේ. එතකොට අපි අසවල් භික්ෂුව අතීතෙ මෙහෙම හිටියා මෙහෙම හිටියා මම ඒ අදාළ නෑ. ධර්මයේ ඉස්මතු කළ යුතුයි. ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ඊළඟ සූත්‍ර දේශනාව තව දෙකයි තියෙන්නේ තුනයි. දේමාන භික්කේ පරිසා තවත් පිස දෙකක් කියනවා කවුද විසම සහ සම විසම පිරිස සහ සම පිරිස. කතමාජ භික්කේ විසම පරිසා කවුද මේ විසම පිරිස? ඉද භික්ඛයාස පරිසාය අධම්මං කම්මානං පවත්තන්ති ධම්මං කම්පාන අධර්ම කර්මයම කරනවා ධර්මය කරන්නේ නැහැ. අධර්ම අධර්ම දේ කරනවා ධර්මයේ නෙමෙයි කරන්නේ. ඊළඟට විනය විනය අවිනය කරනවා විනය කරන්නේ නැහැ. ඒ වගේම අධර්මයේ ඉස්මතු කරලා පෙන්වනවා ධර්මයේ ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. අවිනය ඉස්මතු කරලා පෙන්වනවා විනය ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. මෙන්න මේක කියනවා විසම පිරිස. එතකොට දැන් අවිනයක් ඉස්මතු කරනවා කියන්නේ ඒත් හික්මීමක්නේ කියලා දෙන්නේ නේ. අධර්මයක් කියනවා කියන්නේ ඒත් මොකක් හරි කරනවනේ කියලා දෙන්නේ. එහෙනම් අපි හික්මෙන හැම දෙයක්ම විනය නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්නපු දෙයක් නැතුව අපි අවිනයක් කියනවා නම් ඒක විනය මොන හරි මෙහෙම හික්මෙන්න මෙහෙම හික්මනකොට ඒක විනයක් නෙමෙයි. අවිනයක්. දැන් විනය කියනකොට අපට ශික්ෂා රකිනකොට රාග දේශ මොහ වැඩි යුතුද දුරු විය යුතුද? ඉතින් අපි කරන දේෙන් රාග දේශම වැඩෙනවා නම් ඒක ඒ විනය සාධාරණයිද? බුදුරණවහන්සේ වෙන්නපු ශික්ෂාවත් එක තියෙන නොවැඩෙන රාග දේශ මොහ දුර වෙන ප්‍රතිපදාව. රාග දේශ මොහ මානත් මේ හැම දෙයක්ම අපිට තියෙන හරි මම තමයි දන්න කෙනා මම තමයි හොඳට හික්මෙන කෙනා කියලා ඉස්මතු වෙන ගතිය නම් එයාට මොනවද වැඩෙන්නේ? රාග දේශ මොහ වැඩෙනවා. එතන තියෙන්නේ විනය නෙමෙයි. විනය අපි බලන්න රාග දේශ මොහ දුර වෙන ප්‍රතිපදාවත් එක්ක. අන්න ඒ කෙනා කියනවා ඒ විදිහට කරන කෙනා විසමයි. විසම පිරිස කියනවා. ඊළඟට කවුද සම පිරිස? ඒ කියන්නේ සම කියන්නේ මොකක් හා සමද? ධර්මය හා සම, විනය හා සම. විසමයි කියන්නේ ඒකෙන් වෙන් වෙලා. ධර්මය හා සම ඉද බික්කවේ පරිසා කවුද මේ පිරිස? ධර්මයේ ධර්මයේ වශයෙන්, ආධර්මයේ ආධර්මයේ, ධර්මයේ ධර්මයේ වශයෙන්ම පෙන්නනවා. අධර්මයක් කතා කරන්නේ නේ. කියන්නේ අධර්මයක් ඉස්මතු කරන්නේ නේ. විනයක්ම පෙන්නනවා විනයක්ම කතා කරනවා අවිනයක් කතා කරන්නේ නෑ ධර්මෙ බබලනවා විනය බබලවනවා අවිනයක් සම්පූර්ණයෙන් අතහැරලා දානවා ඒ කියන්නේ අවිනය අවිනය වශයෙන්මයි කතා කරන්නේ මෙන්න මේ අයත මේ පිරිසට කියනවා සම පිරිස කියලා. ඒතර බලන්න එහෙනම් විනයට දහමට සැසඳෙන අය කවුද සැසඳෙන්නේ නැති අය කවුද කියලා තේරුම් ගන්න ඕන. එතකොට නම් මේක තේරුම් ගන්න අපි අනිවාර්යෙන් අපි මේ දැනගත යුතුද නැද්ද? අපි දහම දැනගත යුතුයි. දැන් බලන්න මෙන්න මේ කාරණා. දැන් සමහරවිට ඔබ අහලා නැති නැතුව ඇති මේ දේශනාවේ මේ මුල් විග්‍රහ ටික. ඒතර බලන්න අපි බුදුරණවහන්සේ කර දේශනා කරපු දේවල් අපි දන්නේ නැති වුණාට පස්සේනේ අපිව රවට්ටන්න පුළුවන් කෙනෙකුට. අපි දැනගත්තොත් අපිව කාටවත් රවට්ටන්න බෑ. ඊළඟ දේශනාව දේමා වික්කේ පරිසා තවත් පිරිස දෙකක් ඉන්නවා. අදම්මික පිරිසා සහ ධම්මික ධාර්මික පිරිස. අධර්මික පිරිස ඒක එතන අර විග්‍රහය මොකද පෙයාලා තියෙන්නේ? අර අතන විසම සහ සම කියලා විග්‍රහ කරේ. ඒතකොට විසම පිරිසම තමයි අධාර්මික පිරිස. සම පිරිසම තමයි ධාර්මික පිරිස. මේ තනත් අග්‍රයි කියනවා ධාර්මික පිරිස. ඊළඟ දේශනාව ධම්මවාදී පිරිස සහ අධර්මවාදී පිරිස. කවුද මේ අධර්මවාදී පිරිස කියලා කියන්නේ? දැන් මේ එතන ඇත්ත ලස්සන කාරණාවක් මේකේ තියෙනවා. දැන් මෙතන පෙන්වන්නෙම මේ යම්කිසි අපි දැන් හිතමු යම්කිසි කෙනෙක් එක්ක කතා මං හිතන්නේ අපට කවුරු මට කවුරු කියලාමක් කියනවා ඉතින්ල ප්‍රශ්නයක් විසඳන්න ඕනේ. එතකොට මම මම මං ඒ අහපු දේ පිළිගත්තා. මම අනිත් කෙනාගේ කියපු කාරණාව සාධාරණී වෙන්න කියන කාරණාව පිළිගන්නේ නැත්නම් ඒකට ඇහුම්කන් දෙන්නේ නැත්නම් මට සාධාරණ ප්‍රශ්න හිතන්න පුළුවන්ද? දැන් හිතන්න මට කවුරු හරිලා කේලමක් කියනවා. කිය මං හිතන මොනවා හරි වැරද්දක් කවුරුර කිව්වා කියලා. එතකොට ඒ කෙනා එනවා. මං අර කියපු දේ අහලා අරයට බැනගෙන බැනගෙන බැනගෙන යනවා නම් එයාගේ වැරද්දම කියනවා එයා ධාර්මිකද? අධාර්මිකයි. ඒ කවුරු හරි දෙයක් කිව්වට පස්සේ අරයාගෙන් ප්‍රශ්න කරලා අහලා එයාගේ කාරණාව අහන්න ඕනේ. අන්න එයාට අහුම්කම් දෙනවා. එයා තමයි ධාර්මික වෙන්නේ. එයා තමයි සාධාරණ කෙනා වෙන්නේ. අන්න ඒක බුදුරණවහන්සේ එතන පෙන්නනවා. එතන අධිකරණය කියන්නේ මේ කලහ ප්‍රශ්නයක් ආපු තැනදී විග්‍රහ කරලා පෙන්නන්නේ. මේ ප්‍රශ්නයක් ආපු තැනදී මේ අධිකරණයක් හම්බුණාට පස්සේ අනින් අය කියන දෙයට ඇහුම්කන් දෙන්නේ ඒකට යොමු වෙන්නේ නැහැ. ඒ කරුණ දක්වනට යොමු වෙන්නේ නැහැ. තමන්ගේ බලයම මුල් කරගෙන, තමන්ගේ හැකියාව මුල් කරගෙන විවිධ ආකාරයට මේ අධිකරණ යන් පරා ඒ කියන්නේ ප්‍රශ්නවලට දැන් මෙතන අර විනය කර්මයක් කතා කරන්න පුළුවන් විනය කර්මයක තියෙන්නේ අර ඒක ඇදගෙන යනවා සංසිඳ වන්න දෙන්නේ නැහැ අන්න ඒ කෙනා කියනවා අධර්මවාදී පිරිස කියනවා ධර්මවාදී අයගේ තියෙන ගතිය තමයි හැමෝටම ඇහුම්කන් දෙනවා කියන්නේ ඒක විසඳෙන්න ඕනෑ කියන අදහසින් හැම කෙනා කියන කාරණාවටම ඇහුම්කන් දෙනවා. ඇහුම්කන් දෙන කරුණු දක්වන්න අනික් අය කරුණු දැක්වීමට යොමු කරනවා. එයාලා කරුණු දැක්වීම අහනවා. බලය මුල් කරගෙන අනිත් කරුණු හංගවන්නේ නැහැ. අරය පහත් කරන්න. එතකොට දැන් ඒ එහෙම කරනවනම් අගතියට ගිහිල්ලානේ. ඡන්ද බය. එතකොට ඒ කට්ටියට කියනවා කවුද කසලයෝ කියනවා. ඡන්දදේශ බොහොම බහය අගතියට ගිහිල්ලා. ඒ අගතියට යන්නේ නැතුව සම වශයෙන් මේකගෙන බලනවා. මෙන්න මේ විදිහට අධිකරණයක් විසඳන්න නැත්නම් මේ ප්‍රශ්නයක් විසඳන්න මෙන්න මෙහෙම කටයුතු කරන කෙනාට කියනවා ධර්මවාදීන් කියලා. නැත්නම් අනිත් පිරිස අධර්මවාදී. ඒතර බලන්න මේ ප්‍රශ්නයක් විසඳනකොට ප්‍රශ්නයකට ආපු තැනදී අධිකරණයකට යොමු වෙච්ච තැනදී තමන්ගේ බලයට යොමු කරගන්නේ නැතුව තමන්ගේ අගතියකට යොමු කරගන්න නැතුව පිරිසට ප්‍රශ්න කරන්න නැත්නම් එයාලගේ කරුණ දැන් අපි උසාවියකට ගියා තියෙනවානේ. හැමෝගෙම කරුණ අහනවනේ එක එක්කෙනාගෙන් අහලා විසඳන්නේ. එතකොට බලන්න ඕන අද අපි සමාජයේ අපේ ප්‍රශ්නයක් ඉඳන් බලන්න අපට කවුරු හරි කේලමක් අපි කිලින්ම එයාට කඩාපනින් නැද්ද කියලා. එහෙම නැතුව අපට අපි තුල ගතියක් තියෙනට ඕනේ සාධාරණම ප්‍රශ්න කරලා ඒ ඒ කාරණාව සංසිඳවන ගතියක්. අවලවන ගතියක් නෙමෙයි. කෙනෙක් පාගන ගතියක් නෙමෙයි. කෙනෙක් විනාශ කරන ගතියක් නෙමෙයි. මේක මේ තනි තනි පුජ්‍යලයන් හසර ගමනන්නේ තියෙන්නේ. දැන් අපි බලන්නේ හැම වෙලෙම අපේ අපේ රාමුවට අපේ තැනට කොටු කරගෙන ඉන්න. එතකොට අර ඡන්ද දේශ බය මෝහ වලින් අගතියට ගිහිල්ලා ඊට පස්සේ මේ විදිහට අධර්මික විදිහට අපි කටයුතු කරනවා නම් අන්න අපි ඒ කරන දේ අපි සම පිරිසක් බවට පත් වෙලත් නැහැ. ඒ වගේම අපි කසල බවට පත් වෙලා අගති වලට ගිහිල්ලා. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට අධිකරණයක් විමසා නැත්නම් ප්‍රශ්නයක් විතර විසඳන්න ධර්මවාදී බවට පත් වෙන්නට ඕනේ. අන්න එහෙම වුණොත් තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ කියන්නේ මේ අධිකරණ සංසිඳවන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ දේශනා ටික අද වර්ග දෙකක් කතා කරා. මේ පිරිස වර්ගය කියන එකේ අපි ගොඩක් දෙන් වශයෙන් පිරිස දෙක දෙක කතා කරා. ඉතින් අපි ඉතුරු සූත්‍ර ඊළඟ දවසේ කතා කරමු. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන ප්‍රශ්න ගැටලු අපි 12 ඉඳලා 1 වෙනකන් සාකච්ඡා කරනවා. එහෙනම් දැන් සීල් දනාටම විවේක කාලය හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ප්‍රශ්න වලට සාකච්ඡා මේ උත්තර දෙන්න සූදානම් වෙන්නේ. ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. එකක් අහලා තියෙනවා. සූත්‍ර දේශනා වැරදි ලෙස අර්ථකථනය දක්වමින් ඒවා බුද්ධ දේශනා ලෙස ඉදිරිපත් කරන සමාජයේ තුල බහුලව සිදුවෙනවා. අපයින් මුදා ගැනීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් එවැනි අවස්ථා කිහිපයක් සඳහන් කර විග්‍රහ කර දෙනමින් ඉල්ලා සිටිමි. ඒකට ඉතින් එකම ක්‍රමේ තමයි අපි ධර්මයේ ඉගෙන ගන්න එක. අපි ධර්මයේ ඉගෙන ගත්තොත් කියන්නේ අපි අපි මූලික බුද්ධ වචනේ ඉගෙන ගත්තොත් අපි ඒ අර්ථ විවරණ වලට යන්නේ නැහැ. අපි ඉගෙන ගත්තේ නැතිකම නිසාම තමයි අපි අර්ථ විවරණ වලට යන්නේ. ඒක අපිට මෙන්න මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. අපි දැන් අපිට මොනවා හෝ අර්ථකථනයක් හමුණා කියලා. දැන් ඒ අර්ථකතනය මොකක් හරි විග්‍රහයක්නේ. ඒ විග්‍රහය කොතනද බුද්ධ දේශනාවේ තියෙන තැන් එක බලන්න ඕන ගැළපෙන්නේ. අනේකයි ධර්මය විනය හා සසඳා බලන්න කියන. ගැළපෙන්නේ නැත්නම් ප්‍රතික්ෂේප කරන්න ඕන. අද අපිට තියෙන්නේ අපට තේරෙන විදිහට විග්‍රහ වෙනකොට අපි ගැළපෙනවද නැද්ද කියලා අදහස එන්නේ නැහැ. ඒකට යන්නේ නැහැ. අපි අපිට යම් පමණකට මොනවා හරි කාරණාවක්. ඒ කියන්නේ මොකක් හරි කාරණාවක් උලුප්පලා පෙන්නනවා. එතකොට අපි බලන්නේ නෑ දේශනාවත් එක්ක ගැළපෙනවද නැද්ද කියලා. ඇයි අපිට තේරෙනවනේ? අනිත් එක තමයි දැන් සාමාන්‍ය අර්ථකථන ප්‍රශ්නයක් නෑ මොකද ඇත්තටම ලෞකික සම්මාදිට්ඨිය ගැන විග්‍රහ කරන ඒවා, ඒ වගේ දේවල් තියෙනවා. දැන් අර දේශනාවෙන් අපි කලින් ඉගෙන ගත්තේ. සරල අර්ථ තියෙන ඒවා තියෙනවා. ඒක දේශනාව අහපු තැනම තේරෙන එක. ඒකට පටිපුච්චා විනිතා කරන්න දෙයක් නැහැ. එතකොට අපි ඒක සාමාන්‍ය සරල එක. හැබැයි ඒක ගැඹුරු කරන්න දෙනවනම් අන්න ඒක සාසන විනාශයක්. ඒක කලින් දේශනාවක තිබුණේ. ගැඹුරු අර්ථයක් අපිට මේ හරි සරල හැටියට දෙනවා. අර පටිපුච්චා හැටියට ඉක්මන දෙයක් නෑ අපට. ඒ කියන්නේ අපට විමසලා තේරුම් ගන්න දෙයක් නෑ. ඒක තේරෙනවා අහපොතනම. අන්න එහෙම විග්‍රහ කරනවා ඒක සාසනේ විනාශයක්. බොහෝ අයට අහිත පිණිස පවතිනවා. හැබැයි අපි කැමති ඒකට. ඇයි? අපට තේරෙනවනේ. හැබැයි එතනදී බලන්න අපි තුල මේ පටිපුච්චා විනීතා කියන එක තියෙනවද නැද්ද කියලා. ඒක නැතිනම් අපි තුලින් අර්ථය මොකද්ද කියලා විමසන අවශ්‍යතාවයක් ඒක ඇහෙද්දී එන්නේ නැතිනම් එතන මොකද්ද සිදුවලා තියෙන්නේ? ඒ ධර්මය බුදුරණවහන්සේ පෙන්වපු සත්‍ය ධර්මයේ අර්ථය බහලා අර්ථය අයින් කරලා එකකින්. ධර්ම ප්‍රතිරූපක හම්බෙලා. ඉතින් ඒ නිසා අපි ඒ දෙයක් තේරුම් ගන්න දැන් අපි සාමාන්‍ය සරල එකක් ප්‍රශ්නයක් නෑ අපට. හැබැයි ඒක ගැඹුරු හැටියට සමහර අය ඉන්නවා. ඒක දැන් ඔබ අහලා ඇති. මංගල සූත්‍රයේ මංගලවණ සූත්‍රය. අහලා තියෙනවද? මංගල කියන්නේ මම ගලවලා දාන එක. ආත්මය ගලවලා දාන එක. එතන මේ මං ගලවෙන විදිහට විග්‍රහ කරනවා. දැන් කරණීයමත සූත්‍රයේ ඔය සත්තු ගැනමනේ ඔක්කොම ටික තියෙන්නේ. දිග, කොට, උස, මහත් ඒක මිනිස්සෙකුට මෛත්‍රී කරන්න කියලා නෑ කියේ. එතන මෛත්‍රියක් ගැන නෙමෙයි තියෙන්නේ. එතන තියෙන්නේ මොකද්ද වෙන විග්‍රහයක් කරනවා. ඒක කඩලා ගැඹුරු කරලා විග්‍රහ කරලා පෙන්නන. ඒ වගේව තියෙනවා. බලන්න මේ සමාජය දැන් ඒ ඒකත් ඒවා මෝරලා ගිහිල්ලා තමයි අද ඔය තියෙන්නේ ඉච්ඡා නිච්චතව අර අනිත්‍යවත් ගොඩක් ඇවිල්ලා තියෙන ඒවා මෝරලා ගිහිල්ලා. එයාලගෙන් ඇහුවොත් එයාලත් ඕක තමයි කියන්නේ. නමුත් අපට අර ඒක එච්චර වැදගත් නැති නිසා අර අර කාරණාවකට යනවා වැඩි. එහෙනම් අතීතේ ඉඳලම තිබුණා. එතකොට ඒ විදිහේ දේවල් අර ගැඹුරු කරලා පෙන්නනවා. මේ අර සාමාන්‍යයෙන් සරල දේ. ඊළඟට ගැඹුරු දේ දැන් ඔබට බලන්න න ඉච්ඡ අනිච්ච කියනකොට හරි සරලයි. තේරෙනවනේ. නේ? තමන් කැමති විදිහට නොලැබෙන ගතිය. හරි සරලව තේරෙනවා. අර ගැඹුරු අර්ථයක්. අනිත්‍ය කියන එක. නමුත් ඒක සරල කරලා පෙන්නනවා. ඒක එකම සූත්‍රයකම තුන දහර සූත්‍රයේ මම හිතන සංයුත්නිකායේ තිබ්බේ. අනිච්ච මහ ප්‍රාණචය එකත් විග්‍රහ කරනවා. අනිච්ච අල්ප ප්‍රාණචය එකත් විග්‍රහ කරන දේශනාවක් තියෙනවා. දෙකම එකට විග්‍රහ කරන දේශනාවක්. අනිච්ච කියලා විග්‍රහ කරනවා පිණ්ඩපාතයට අනිච්චයි. ඒ කියන්නේ තමන් කැමති දේ ලබන්න අපේක්ෂාවක් නැහැ පිණ්ඩපාතේ. සේනාසන. ඒ කවුද? අනිත්‍ය වශයෙන් දකින්න කෙනා. ඒ වචන දෙකම එකම දේශනාවක තියෙනවා. බලන්න මේ විකෘති කරාම මේ නුවණ තියෙන කෙනා මේ දේශනාව ඉගෙන ගන්න තියෙනවා නම් ඊට ගැලපෙන්නේ නැහැ. දේශනා ඉගෙන ගන්න නැති නිසා ගැලපෙනවා යාළුවට. දැන් පටිච්ච සමුප්පාද අපට තේරෙන්නේ. දැන් පටිච්ච සමුප්පාද කියනකොට ලස්සනට තේරෙනවා. නේ? මෙදලා ගිහිල්ලා ඉච්ඡාවෙන් මෙදලා ගිහිල්ලා උත්පාදනවා කියනකොට අර පුදුම ලස්සනට ඒක තේරෙනවා. දැන් අපි අර ඒ ඒ තරම් කැමතිනේ අධ්‍යාත්මික ප්‍රශ්න කිරීමෙන් තමන් තුළ නුවණින් ඉමසීමෙන් යෝනිසමනසිකාරයෙන් තේරුම් ගන්න යන්නේ නැහැ. අන්න සරල දේ ගැඹුරු කරනවා ගැඹුරු දේ සරල කරනවා. ඒකට හේතුවම මූලික බුද්ධ වචන ඉගෙන ගන්න නැතුව අපිට තියෙනවා සෝතාපන්න වෙන්න ඕනේ නේ අපිට. කොහොම හරි ධර්මයේ තේරුම් අරගෙන. අවඩකම රහත් වෙන්න ඕනේ. අපිට ධර්මයේ මොකද්ද කියලා දකින්න ඕනේ. අර අර මේක විග්‍රහ කරලා පෙන්වන්නේ මේ ආමිෂකරු සද්ධර්ම කරු නැති. එතකොට අර අපිට පුජ්‍යලියක් හැටියට ඉස්මතු වෙන්න අවශ්‍යයි. ඒකයි ප්‍රධානම හේතුව. ඉතින් ඒ නිසා තමයි පිරිස බොහෝ පිරිස යනවා. බොහෝ පිරිස යොමු වෙනවා. ජාතක කතා හැම පුදුම විදියට විග්‍රහ කරලා පෙන්නනවා මේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරලා ඒවට ඔබලා චතුරාර්ය සත්‍යත් එක්ක දාලා බෝධි සත්‍ය ආර්ය සත්‍ය කියලා. අපරාධ මේ එච්චර කාලයක් දුක් විඳි බෝධි සත්‍ය. ඒ ආර්ය සත්‍ය කියවන දේශනා කරන තමන් අවබෝධ කරලානේ කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ සරල දේ ගැඹුරු කරලා ගැඹුරු දේ සරල කරලා අර මේ මේ මේ ලෝකේ අය කැමති අහපු දෙයට වෙනසක් හොයන්න. හැමෝම කැමතිනේ. දැන් බලන්න අද අපි ඉස්සර අපි අතීතයේ බැලුවොත් එහෙම කටුමැටි ගෙවල් පොල්ලතු වහලා ඊළඟට හරි චාම් හරි ලස්සනයිනේ. එතකොට දැන්නේ අපිට ඒක ලස්සනයි. ඒ කාලේ මිනිස්සුන්ට හොඳට ටයිල් කරලා හොඳට හදපු ගෙයක් දක්නට පුදුම ලස්සනන්නේ. ඒ ඉන්න සමාජයට වෙනසක්. ලස්සනයි. දැන් අපි බලන්න සමාජ යනකොට අපි බලන්නේ නැද්ද හොටෙල් එකකට යනකොට මැටි ගාලා පොල්ලතු තවරලා එහෙම ගිය එහෙම දැනකට අපි යන්නේ හැමද නැද්ද? ඇයි දැන් බහුලවදී නඩගන්නේ වෙනසකට කැමති. සමාජයේ හැටි. දැන් මංගල සූත්‍රෙ මෙච්චර කාලයක් අහපු දෙයට හැබැයි තියෙනවා අපට වෙනසක් අපට හිතන්න ඕන දෙයක් තියෙනවා. ඒක අපි අහන්නේ හරියට. ඒකයි වැඩි. ඒ ධර්මය අපි හරියට අහන්නේ. බුදුරණවහන්සේගේ ධර්මය. අපි විශේෂත්වයක් කියලා හිතන්නේ තිබ්බතෙන් වෙන දෙයකට යමු වුණාම. දැන් ඒකෙන් අපි දැන් ඉන්න ස්වභාවයෙන් වෙන තැනකටපත් වුණාම අන්න අපි හිතනවා දැන් අවබෝධ වුණා කියලා. සමාධියක් ආව ගම හරි දැන් අවබෝධ වුණා. අයි දැන් කලින් ටික නැහැනේ. ආයෙත් තව තැනක් තමයි. නම් බුදුරන් වහන්සේගේ ධර්මයේ එහෙම එකක් නෙවෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉන්න තැන ඉඳලම විශේෂත්වයක් කරා යන දෙයක්. ඒකට අවශ්‍යයි අර පටිපුච්චා විනීතා කියන එක ප්‍රශ්න කරමින් ආධ්‍යාත්මෙ හික්මෙන ගතිය. ඉතින් අපට ඒකක් හම්බෙන්නේ නැතිනම් ධර්මයේ ඒක බුදුරන් වහන්සේගේ ධර්මය. ඒ කියන්නේ බුදුරන් වහන්සේට විතරක් ආවේනික දෙන්නේ. මොකද තියෙනවා සරල සරල කරුණු විග්‍රහ කරනවා බුදුරන් වහන්සේ. නමුත් බුදු කෙනෙක් බුදු සම්බුදුයි කියන අර්ථකථනය දෙන්නේ නැහැ නේ ආරාරකාරාමට. උද්දකරාම පුත්‍රලාට දෙන්නේ නැහැ සම්බුදුයි කියලා. ඒතර සම්බුදු කියන නිර්වචනේ එන්නේ එයාලා දන්න දේ තිබිච්චවලට නෙමෙයි. එහෙනම් සම්බුදු කියන වචනේ එන්නේ මේ සත්‍ය දර්ශනයත් එක්ක. අන්න ඒකත් එක්කයි බලන්න ඕනේ. දැන් අපි හැමෝම කැමති නෑනේ ආලාරකාරාමකගේ උද්දකාරාම පුත්තක ශ්‍රාවක වෙන්න නේ. අපි කැමති බුදුරණවහන්සේ ශ්‍රාවක වෙන්න. නමුත් අපි කරන ප්‍රතිපදාව ආලාරකාරාම උද්දකාරාම පුත්තේ සමහරට මක්කලි ගෝසාලලගේ ප්‍රතිපදාව කරන්නේ. පපුද කච්චායන ප්‍රතිපදාව කරන්නේ. ඇයි ඒ? අපි අර බුදුරණවහන්සේ කියපු කාරණා හරියට දන්නේ නැහැ. දන්නවද මක්කලි ගෝසාලලා පකුද කච්චාන්ලාගේ දෘෂ්ටිය? මේ ඉස්සරහා තියෙන්නේ 13 ටික. අපි හිතන්නේ මේ නිකන් ඔහේ කියපු කටවාචාලකමට කියපුවා නෙමෙයි යාලා. එලා කිව්වේ කල්පනා කරලා. ඉස්සරහා 13 ටික. මෙහෙත් 13 ටික. මෙතන පුජ්‍යලයකුත් නැහැ. ඉස්සරහා පුජ්‍යලයකුත් නැහැ. අපි හිතමු මගේ අම්මා මට පේනකොට අම්මා කියන්නේ 13 ටික, මමත් 13 ටික. ඉතින් මෙතන පුජ්‍යලයක් නෑ අම්මා කියලා කෙනෙකුත් නෑ මං කියලා කෙනෙකුත් නෑ මං අම්මට කොටනවා. ධාතු ටිකක් ධාතු වශයෙන් ගිහින් පිනක් පවක් නෑ. ඒ කල්පනා කිරලකින් ආවේ. ඒ ඉතින් පුජ්‍යලයක් ඉන්නෝනේ අම්මා මැරුණාට පස්සේ අම්මා කියලා පුජ්‍යලයකුත් ඉන්නවනේ මං කියලා පුජ්‍යලයකුත් ඉන්නවනේ. ඉතින් මෙතන සත්‍ය පුජ්‍යලෙන් නැත්තම් එහෙ සත්‍ය පුජ්‍යලෙන් නැත්තම්. එතන 13ක් තියෙන්නේ. මෙතන 13ක් තියෙන්නේ. කඩුවේ 13ක් තියෙන්නේ. ඉතින් ධාතු වශයෙන් ධාතු ගියා කියලා ධාතු ක්‍රියාකාරීත්වය නේද තියෙන්නේ. කොහෙද පවක්? අන්න එහෙම තමයි යාලා දෘෂ්ටියට ගියේ. අපිට තව පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා. අර තාම අර පිනපව කියලා චුට්ටක් දන්නවා. ඒ නිසා තාම කියන්නේ පිනපව කියලා දෙයක් නැහැ. නමුත් අර ටිකට ලංග ලැබිලා තියෙන්නේ. ඇයි? අපි බුදුරණවහන්සේ අර විචක්ෂණය කරන්න නුවණ නුවණින් අපිතුලින් හිමසන්න ඕන ගතිය අපි උත්පාදේ කරගන්නේ. එහෙම නැතුව අපි කැමති බුදුරන් වහන්සේ කියපු දේට එහා ගියපු වෙන දෙයක් දැන් අනිත් කට ඇත්තටම ඒ යුගයේ ගත්තොත් එහෙම ඒ යුගයේ ඔය දෘෂ්ටි ඔක්කොම තිබිලා බුදුරන් වහන්සේ වෙනම ප්‍රතිපදාවක් පෙන්නවා. අද ඒ ප්‍රතිපදාවස්සේ ඔක්කොම ටික තියෙනවා. අද අපි හිතන්නේ බුදුරණවහන්සේගේ ශාසනය මේ කියලා. නමුත් ඒ කාලේ ශාසනය තුල තිබිච්චව නෙමෙයි. ඒ ඔක්කොම වෙන් කරලා පෙන්න පුතේ බුදුරණවහන්සේ ධර්ම. අද බලන් ගියම අපි සමහර ආලාකාරාමක ශ්‍රාවකයෝ, සමහර උද්දකරාම පුත්තක ශ්‍රාවකයෝ, සමහර පකොද කච්චායනලාගේ, මක්කලි ගෝසාලලාගේ බුදුරණවහන්සේගේ නෙමෙයි. බුදුරණවහන්සේගේ ශ්‍රාවකත්වයට එන්න නම් බුදුරණවහන්සේ එන්න මේ සත්‍ය දර්ශනීයට යන්න තෝ. ඉතින් ඒ ඒක තේරෙන්නේ නැති නිසා අන්න අර අර්ථ විකෘති එනවා. තේරෙන විදිහට. හැබැයි ඒ දැන් එතන අර බුදුරණවහන්සේගේ වචන ටික දිනවනේ. ආයතන පටිච්චසමුප්පාද. දැන් අර කට්ටිය වචන ටික නෑ වෙන විග්‍රහයක්. අපි අර වචන ටික අරගෙන අර දෙයට යනවා. ආයතන විග්‍රහය, පටිච්චසමුප්පාද විග්‍රහය, ධාතු විග්‍රහය, බුදුරණවහන්සේ වචන ටික අරගෙන අර්ථකථනය අර කට්ටියෙන් අර්ථකථනයමයි. ඒක තේරෙනවා. හැබැයි කාගේද? අර අනිත් අයගේ අර්ථකථනය. දැන් අපි සත්‍යාස්තුරු කියනකොට අපිට හිතෙන්නම අමු මිත්‍යා දෘෂ්ටික මේ නිකන් හිතට එන දෙයක් කියනවා කියලා. හිතට එන දෙයක් කියවන මිනිස්සු එයාගේ ශ්‍රාවකයෝ වෙනවද? නිකන් මිනිස්සු. මිනිස්සු නෙමෙයි දෙවිවරු. අන්න මේ සංයුතනික සූත්‍රවල තියෙනවා. දෙවිවරු. එයාලගේ ශ්‍රාවකයෝ වෙනවා. හිතරෙන දෙයක් කියනනම් එහෙම වෙනවද? නෑ යම් ප්‍රතිපදාවක් එක්ක එයාලා දෘෂ්ටි හටගත්තේ. ඒ ප්‍රතිපදාව අද අපි තුලත් තියෙනවා. ගොඩක් අය තුල තියෙනවා. හැබැයි අපි හිතන්නේ මට බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ කියලා. ඇයි අපි තුලින් අපි මේ බුදුරණවහන්සේ වෙන්න මේ ආධ්‍යාත්මේ වැඩෙන දෙයට අපි යන්නේ නෑ. ඉතින් ඒ නිසා අපට මේ ධර්මයේ සහ මේක තේරුම් ගන්න නම් වෙන වශයෙන් අපි බලන්නට ඕනේ දහම මූලික බුද්ධ වචන ඉගෙන. දැන් බලන්න මේ අංගුත්තර නිකායේ මේ දේශනා මුල් ටික තුල කොච්චර කරුණ ටිකක් කියලා දෙනවද අර පුංචි සරල කාරණා. මේ ධර්මයේ විනාශ වෙන නැත්නම් නිවැරදි ධර්මයේ හම්බෙන්නේ නැති. දැන් අර එක සූත්‍රටි පද ව්‍යංජන පිළිවෙලට නැත්තම් අර්ථය හරියට හම්බෙන්නේ නැත්තම් එයා ශාසනය විනාශ කරනවා. ඊතර සූත්‍ර කෑල්ලක් විතර කිව්වම හරියනවා. කෑල්ලක් පෙන්වන්නට හරියන්නේ පොත පෙන්ලා කියන්නේ දැන් සමහර ගොත් ඔය කොහොමද ඔය වැරදි කියන්නේ මේ සූත්‍රේ පෙන්ලානේ කියන්නේ. සූත්‍රේ පෙන්ලා කියන්නේ එයා ගදහසනේ. අනික පෙන්ලා කියන්නේ කෑල්ලක්නේ. බුදුරණවහන්සේ මුල්මෙදාක පිරිසිදු කියපුටේ තමන්ට තේරෙනවා කියලා කෑල්ලක් කරන් කියනවා. ඊළඟට අහනවා නාම රූපච්ඡ සලායතනම් කියනකොට එක් ඉන්ද්‍රියකට ගෝචර වන රූපයක් හමු වී ඉන්ද්‍රිය හයම ආයතන බවට පත් වෙනවලු. නාම රූපපත්‍ය පස්සෝ කියලා එකක් තියෙනවනේ. පටිසමුපාදේ මහා නිදාන සූත්‍රය. ඒතර සලායතන කතා වෙන්නේ නැහැ. ආයතනේ කතා වෙන්නේ ක්‍රියාව මොකද්ද? නාම රූපය පිළිබිඹුවක් හම්බ වෙනවා. කොමකින්ද? ආයතනයක. මම උදාහරණයක් කියලා තියෙනවා. මෙන්න මේ වගේ. අපි හිතමු වතුර බෝතල් නිෂ්පාදන නිෂ්පාදනය කරන තැන. එතකොට නිෂ්පාදනය කරන්න ගන්න වතුර ප්ලාස්ටික් වන බෝතලේ හදන්න. නිෂ්පාදනාගාර හයක් තියෙනවා. එකක ඇමරිකන්, අනිත් එක නකල්ස්, අනිත් එක ඔය විදිහට කම්පැනි හයකින් එනවා. හයෙන්ම දාන අමුද්‍රව්‍ය එකයි. එළියට එන්නේ එකයි. හැබැයි ආයතනය මොකද්ද? එකක් ඇමරිකන්, අනිත් එක නකල්ස්. තව එකක් කේල්ස්. ආයතන වෙනස්. හැබැයි අමුද්‍රව්‍ය එකයි. එළියට එන්නේ එකම දේ. ලේබල් එක වෙනස්. ආයතන කියන්නේ ඒවා එකක්. නිෂ්පාදනය කරන ෆැක්ටරියක්. කොමක්ද මේකින් හම්බෙන්නේ? නාම රූප වලින් හම්බෙන දේ හැබැයි අමුද්‍රව්‍ය එකයි. අපි තමයි වෙන් වශයෙන් අපට ලෝකේ හම්බෙන්නේ. එතකොට එහෙනම් නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය සිදුවන කාරණාවකට කියනවා ආයතනය. ඇස රූපය කියන කාරණාවේ රූපත් එක්ක තියෙනවා. හැබැයි එතන තියෙන එක දැන් අපි ගත්තොත් මහා තණ්හා සංකේ සූත්‍රය තියෙනවා. විඥාන විග්‍රහ කරනවා. විඥාන හයක්. මොනවද විඥාන හය? දරගින්න, කඩදාසගින්න ඔය උදාහරණ දෙනවා. එතකොට ඔක්කොම එකම ගින්නක් නෙමෙයිද? ගත්‍ර අමුද්‍රව්‍ය එක්ක ගින්න වෙනස්. එක ගින්නක්. අපට ගෝචර වෙන ස්වභාවයක වෙනස්. අපට ඇහැට ශබ්ද හෙන්නේ. හැබැයි අපිට මේ සත්‍ය නොදකපු එකත් එක්ක අපට හම් වෙනවා අපට තියෙන මගේ හැට සද්දයක් රූපයක් දැක්ක කියලා. ඒක අපි විකෘතියත් එක්ක හම්. නමුත් සිදුවන්නේ මෙන්න මේ ආයතනයක් තුල මේ ක්‍රියාකාරීත්වය. එහෙම නැතුව අපට ආයතන කියන කාරණා අපි දැන් වෙන් වශයෙන් හොයන්න යනකොට අපිට මේ එකක් වෙලා ඊට පස්සේ අනිකට මේක ඔක්කොම එකට තියෙනවා. අපිට ඒක කල්පනා කරන්න දෙයක් නෑ. අපිට ආයතනයක් නම් ගෝචර. මේ ආයතන ප්‍රත්‍ය මොකද්ද? අපිට අපිට වතුර නිෂ්පාදනයේ අපිට ඇමරිකන් එකකින් වතුරයක් හම්බුණා. අර අමුද්‍රව්‍ය ටික හම්බුනේ. හැබැයි අපි කම්පැනි ඇමරිකන්. අන්න වගේ මේ සලායතනය කියන කාරණාවේදී අපට ගෝචර දැන් අපිටම ඇහැට ගෝචර. දැන් අපිට ඇහැට රූපයක් පෙනුනට පස්සේ අපි ගත්තේ මොකද්ද? පේනිච්ච රූපේ කියලා. නමුත් අපට ගෝචර මොකද්ද? අපට හම්බුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයිද? අපි දාගත්ත පෙනිච්ච දේයක් කියලානේ අපි දාගත්තේ. ඒ අපට තේරිච්ච දේනේ. අපි ඇහිච්ච දේ කියලා දාගත්තේ අපට අපට ඇති වෙච්ච දේනේ. නමුත් සිදුවුනේ මොකද්ද? අපි හරියට බැලුවොත් සත්‍ය රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමෙයිද හම්බෙලා තියෙන්නේ. ඇස රූප විඥාන එකතු වෙච්ච තැනදී පංචීපාස්කන්ධය. කන ශබ්ද විඥාන එකතු වෙච්ච තැනදී පංචීපාස්කන්ධය. අපි පංචපාස්කන්ධය ලේබල් කරනවා වෙනස් විදියට. එක එක පංචපාස්කන්ධයට. එහෙනම් අපිට මේ හම්බෙච්ච කාරණා ටික ඒ ආයතනයක් එකයි හම්බ වුනේ. ඒකටයි ලේබල් කරන්නේ. ඒ නිසා තමයි මහානිදාන සූත්‍රය. නාම රූපච්චය පස්සු ආයතන කතා කරන්නෙම නෑ. නාම රූපෙන් ස්පර්ශය. ඒ සිදුවෙන ක්‍රියාව තන අන්න ආයතනේ. ඇහෙනම් ආයතනයක්. කණේනම් ආයතනයක්. වෙන තැනක එක සිදුවන්නේ. ඒ නිසා මේ විදිහට විග්‍රහ කරලා තියෙන්නේ. එහෙම නැතුව ඇහෙන් රූප පේනකොට අන්න කන රජ්‍යා, නාසය රජ්‍යා, දිව රජ්‍යා, කය රජ්‍යා, මන රජ්‍යා කියන එක නෙමෙයි. අපිට ඔක්කොම එතකොට දැන් අපිට හිතන්නේ සලායතන කියනකොට දැන් රූපේ දැක්කට පස්සේ සද්දෙත් ඇහිලා දැන් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ නිස්පාදනය කරන ආයතනේ නාම රූපයෙන් තියෙන්නේ. ඊළඟට ජාතිය නිසා ඇතිවන සියලු දේ ජරා මරණ දුක සේහට ගන්නේ ඇයි සැප ඇතිවන අවස්ථා නොමැද බුදුර අපිට ධර්මයේ හොයන්න පටන් ගන්නේ අපි අපට යම්කිසි සැපක් ලැබෙනවා නම් ඉස්ලාම් පටන් ගැනීමේදී අපට අවශ්‍ය නැහැ ඉස්ලාම් කෙනාට නිදහස වෙන්න ආස්වාදයක් තියෙනවනේ දැන් බලන්න බෝධිසත්වයෝ සතර පෙන්වෙද කරන්නේ නිදහස මේ ගියේ නික්මලා ගියේ එන ජරා මරණ දුකක් එක්ක යනවා. හොයන්න යනවා. හැබැයි ජරා මරණ දුක කියන කාරණාව අපි දුක විග්‍රහ කරගෙන යනකොට ජරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනසු, පායාස ඊළඟට ස්කන්ධයන්ගේ මේ සකස් වීම කියන දේ දැන් උපනිෂද් සූත්‍ර පැහැදිලි කරනවා. ජාතිපච්චය දුක්ඛං කියලා. දුක. එතකොට දැන් අපට දැන් හිතන්න ධානයට ගියහම අපට දුකක් තියෙනවද? නෑ පරිසම්පද වෙන්නම් වෙන්නේ නෑ නේද ඇයි අපට දුක අපේ කෝණයෙන් අපට ඉස්සල්ලාම හම්බෙන්නේ අපේ කෝණ ටික අපට කියලා දෙනවා අපට ප්‍රත්‍යක්ෂ දෙයක් නැතුව අපට කවදාවත් ඉදිරියකට යන්න බෑ. ප්‍රත්‍යක්ෂ මොකක් හරි හම්බෙන්නට ඕන. අපට ප්‍රත්‍යක්ෂයි මේ දුක. ඒ නිසා අපට කියනවා ওই දුකේ ඇතිවීම හොයන්න කියලා. ওই දුක පිරිසිදු හොයන්න කියලා. ඒක හොයාගෙන යනකොට තමයි මේ සකස් වීම කියන එක හම්බෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන එක හම්බෙන්නේ. එහෙම හම්බෙච්ච තැනදී අපි පනවගත්ත සැප හෝ දුක හෝ මේ සියලු ප්‍රඥප්ති හම්බෙනවද? සියලු ප්‍රඥාත්‍රික් වෙනවා. මොකද්ද හම්බුනේ? අන්න වජිරා සූත්‍රය තියෙනවා. දුක්ඛ මේ උපජ්ජමානං උපජ්ජේ දුක්ඛම් වනිරුද්ධමාන නිරුද්ධති. මොකද්ද ඒ දුක? පංච පාස්කන්ධ දුක. එතන විග්‍රහ කරන කෝණු සත්ත්වෝති පච්චේසී මාර දිට්ඨිගතන් උති සුද්ධ සංකාර පුඤ්ජයන් නෛද සත්තු උපලබ්බති. සංස්කාර පුඤ්ජයක් තියෙන්නේ කියනවා. ඊළඟට කියනවා හරියට උදාහරණයක් දෙනවා. රතයක් විවහාර කරනවා අංග ටික එකතු වුණාම ස්කන්ධ එකතු වුණාම සත්‍යකල විවහාර කරනවා. එවං කන්දේ සන්තේසු හෝති සත්වත සම්මුති. ඒකට කියනවා දුක හට ගැනීම කියලා. අපි ඒකෙදි මම දැන් අපට ওই න්‍යාය නොදකවට පස්සේ තමයි මට දෙයක් ලැබෙනවා කියන හම්බෙන්නේ. එතකොට මට ලැබෙන දේ එපා වෙන ගතිය දුක තමයි අපි කතා කරන්නේ. මට ලැබෙන දේ හොඳ දේ අපට දුකක් නෑ. මට ලැබෙන දේ හොඳයි නම් අපට දුකක් නෑ. ඒ මොන මිම්මද? ඒක පුජ්‍යලයක් මනින මිම්ම. බුදුරණවහන්සේ පටන් ගන්න කියන උතනේ දැන් ඔබ දන්නවා බුදුරණවහන්සේගේ ධර්මයේ ගුණයක් තියෙනවා තමා තුළින් බලන එකක් නෙවෙයි තියෙන්නේ. දැන් අපි හැමෝම අනුන්ගෙන බලන්න යන්නේ. අපි හැමෝම ධර්මයෙන් බලන්නේ එක එක්කෙනා. ඒ කියන්නේ අපි අර කතාවකුත් තියෙන සමාජය අනුන්ගේ පොල් කොස්ස පේනවා තමන්ගේ පොල් පරාලේ පේන්න තුනේ. ඇහි යනිච්ච. අය එච්චරට අපි අපි දකිනවා බාහිර සමාජයේ තමයි ප්‍රශ්නේ අනික් කෙනත් එක ප්‍රශ්නේ. තමාගේ නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්වලා දෙන ඔබ තුලින් බලන්න කියලා. ධර්මයට යොමු කරගන්න ඔබ තුලින් බලන්න. තමා තුලින් බලන්න. ප්‍රඥාවනෝ බලන්න. තමා තුලින් බලනකොට මොකද හම්බෙන්නේ? තමා තුළින් ධර්මයේ හොයාගෙන යනකොට දැන් බලන්නේ දැන් තමා තුළින් බුදුරණවහන්සේ කියපු තමා වැරදි බවයි හම්බෙන්නේ. තමා තුළින් හොයාගෙන යනකොට තමාගේ වැරද්දනේ හම්බෙන්නේ වෙන දෙයක් නෙමෙයි. තමා කියලා ගත්ත දේ වැරද්ද හම්බෙන්නේ. එතකොට එහෙනම් අපි තුලින් අපේ දුක උත්පාදනය හැටි හොයාගෙන යන තැනදී අපට හම්බ වෙනවා මේ මම කියලා ගත්ත දේ වැරද්දක් කියලා. ධර්මයේ දකිනකොට මම කියලා ගත්ත දේ වැරද්දක් කියලා හම්බෙන්නේ. හැබැයි Tamanට යොමු වෙලා බැලුවොත් තමයි හම්බෙන්නේ. යොමු වෙලා බලනකොට Taman වැරද්දක් හම්බෙන්නේ. Tamanගේ කියන්නේ Taman කියන එකේ වැරද්ද. මම කියන එකේ වැරද්ද. එහෙනම් මම සෝතාපන්නවම රහත් කියලා ඒ කරුණ ඔක්කොම යාතුලින් අතහැරෙනවා. ඇයි සෝතා මම සෝතාපන්න වෙන්න දාගන්නකොට මම නියන්නේ සෝතාපන්න වෙන්න දාගන්න. ධර්මයට එන්නේ තමන් බලන්න. දකින්නේ තමන්ගේ වැරද්ද. ඉතින් මෙන්න මේක අපට ගොඩාක් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ. එතකොට එහෙනම් තමන් ගැන හොයන්න නම් තමන්ට සාපේක්ෂ දුකක්නේ හොයාගෙන ඉන්නේ. තමන්ට සාපේක්ෂව නේ මේක හොයන්න පටන් ගන්නෙ. දැන් සෝතාපන්න 10 දෙනෙක් සෝතාපන්න 10 දෙනාගේ නුවණවල් 10ද තියෙන්නේ. දර්ශනය එකයි. හැමෝම දැන් මේ ධම්ම හේතු පපුවා. හැබැයි එක එක්කෙනා එක එක්ක වන වලින් ආවේ. අර කීසිකෝම සූත්‍රය. එක්කෙනෙක් හොයාගෙන ධාතු වශයෙන්, තව එක්කෙනෙක් හොයාගෙන ගියා පරිසම්පාද වශයෙන්, තව එක්කෙනෙක් ආයතන වශයෙන්, තව එක්කෙනෙක් පංචපාස්කන්ධ වශයෙන්. හොයාගෙන ගියා එක එක්කෙනාට හම්බෙච්ච තැනින්. කෑල ගහ උපමාවෙන් බුදුරණස් දේශනා කරේ එකම ගහ අවස්ථා හතරක දැක්කවා. අන්න ඒ වගේ තමයි ධර්මයේ දැකීම. එහෙනම් මේ අපට පටන් ගන්න මූලාරම්භයේ ප්‍රකට වෙන තැනින් බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ. එහෙම නැතුව අපි හිතන හැමදේම උපකල්පන විතරයි. කල්පනා කිරීම. බුදුරණවහන්සේගේ ධර්මයේ අතීතයේ නිරුද්ධ වෙච්ච දේකුත් අනාගතේ පැමිණිච්ච දේකුත් කල්පනාවකුත් නෙමෙයි. දැන් අත්විඳින දෙයක සත්‍යයක් වෙන්නේ. අපට එහෙනම් අපි තුමු යම් කිසි කෙනෙක් සැපේම ඉන්නවා කියලා සැපේ කියන්නේ කාමයන්ගේ සැපේ ඒ කෙනාට පෙන්වන්න පුළුවන් ඕකේ මේ මේ එක් වෙලාවක් නැති වෙනවා කියලා Tamanට දුකක් ඉස්මතු කරලා ගන්න පුළුවන්. නමුත් සමාධියකට වෙලා ඉන්න කෙනෙකුට ඕක පෙන්වන්න බෑ. ඇයි ආ ඒකනේ ඉන්නේ? හැබැයි නැගිටලාට පස්සේ පුළුවන් පෙන්වන්න. දැන් ආලාල කර මුද්ද කරන් පුත්තර දහම අවුද කරන බැරි ඒකනේ. ඇයි අවුද කරන පෙන්වන්න දෙයක් නෑ. එහෙනම් පෙන්වන්න එයාට ප්‍රකට දුකක් ඕනනේ. අතෙන්ද ගියාට පස්සේ එයා තුලින් හම්බෙන්න ඕනේ දුක මොකද්ද කියලා. අන්න සකස් වෙන එක. ඒක නුවණට හම්බෙන එකක්. අපට මුලින්ම හම්බෙන්නේ අපේ දුක. අපට හම්බෙච්ච දුක. ඒක ඔස්සේ අපි යන්නට ඕනේ. එතකොටයි මේ සංස්කාර දුක තේරෙන්නේ. ඉන්ද්‍රිය හයටම අරමුණ නොවන මොහොතක් පෙන්වා දිය හැකිද? ඉන්ද්‍රිය හයට අරමුණ නොවන දෙයක් තියෙනවනේ නිවිලා. ඉන්ද්‍රිය හයම ඒ කියන්නේ සලායතන ඉන්ද්‍රිය හයම අරමුණු වෙන්නේ නැහැ කියන්නේ සලායතන නිරෝධනේ. සලායතන නිරෝධය කියන්නේ මොකද්ද? නිවීම. අනික් ඕනම මොහොතේ අපි ඇත්තටම අවබෝධය කියලා හිතා ගන්න ගොඩක් ඒවා මොකද්ද? මනටාව විතරක ටික. බෙදලා බලන ඔක්කොම ටික. සත්‍ය පුජ්‍යලයක් නේ අනිත්‍යයි දුකයි අනාත්මයි මේ ඔක්කොම බෙදලා බලනවා. හැබැයි මොකක් හරි නිට්ටියලා මොකද්ද? අර හිතන එක නිට්ටයයිනේ. මනසට ආව අරමුණන්නේ ඒක. මනසට ආවරමුණක් මොකද්ද? මේක අනිත්‍යයි කියලා. මනසට ආවරමුණක් මොකද්ද? මෙතන පත්වේ පුජ්‍යලේ නැහැ කියලා. කාට මොකටදයි? මනසට ආරමුණක්. එතකොට ඒ ආරමුණ ඇත්ත. ඒ ආරමුණ නිට්ටයයි. ඒ ආරමුණ මගේ. ඒ ආරමුණ ආත්මයි. එහෙනම් අපට ප්‍රඥාවෙන් මේක දකින්න තියෙන්නේ. එහෙනම් අපට සකස් නොවීමක් කියන්නේ නිවීමමයි. දැන් අපි කලින් කතා කරේ බුද්ධ වචනේනේ. අපට ධර්මය අහනකොට හැම වෙලෙම හම්බෙන්නට ඕන නැති අපි තුලින් ගැඹුරු ධර්මයක් ඇහෙනකොට ගැඹුරුයි කියන්නේ සරලව හම්බුණා කියන එක නෙමෙයි. දැන් මහනිදාන සූත්‍රයේ ආනන්දසානස් කියන මේ සරලයි පටිච්චසමුපාද කියලා. ඇයි? වැටුණානේ ආනන්දසානන් වහන්සේට. රටේ ජනක තේරෙනවද නැද්ද? තේරෙනවනේ. බුදුන් වහන්සේ කියනකොම කියන්න එපා. ගැඹුරුයි ඒක. ගැඹුරු නිසා මේ යන්නේ සංසාරේ. වැටෙච්ච කෙනාට සරලයි. තේරෙනවනේ. දැන් අපට එහෙම නැතුව අපට තේරෙනවා නම් අපට සරලද නැද්ද ඒක? අපට සෝතාපන්න නොවි ධම්මැස ඇති නොවි අපට සරල නම් තේරෙනවා නම් ඒ කාරණාව අපට දැන් ඒ ගැඹුරු එකක්ද? නෑ. එහෙනම් අපිට ඒක සෝතාපන්න නොවි අපි තේරුණා නම් ඒ තේරුම් ගැනීම සද්ධාරණ ප්‍රතිරූපකයක්ද නැද්ද? ප්‍රතිරූපකයක්. සද්ධර්මයන් නම් තේරෙන්නේ දෙයක් නැහැ. එයාට එන්නේ මොකද්ද? එයාට පටිපුච්චා විනීත ඇතුළෙන් හික්මෙන්න ඕන එකක් හම්බෙනවා. තේරුම් ගන්න ඉමසන්න ඕන එකක් හම්බෙනවා. ඒක හම්බෙච්චනේ තමයි එයාට මාර්ගය හම්බ වෙන්නේ. ඊළඟට සංඛාර දුක්ඛ යනු හේතුප්‍රත්‍යයෙන් යමක් සකස් වීම ඇතිවන දුකක් ලෙස විග්‍රහය නිවැරදි. අසරූප චක්ක විඥාන දුක්ඛ සකස් වන්නේ කෙසේද? සංඛාර දුක්ඛය කියන්නේ සකස් වීමට දෙන නිර්වචනය. සංඛාර කියන වචනේම තේරුම සකස් වීම කියන එක. සකස් වීම කියනකොට අපට ඒක ක්‍රියාවක් නේ. සකස් වෙන හැටි හම්බෙන්නට ඕනේ. සකස් වෙච්ච දැන් පටිච්චසමුප්පාද කියන ප්‍රශ්නේ පටලවා ගත්තා අපි. අපි පටිච්චසමුප්පාද කියනවා රංග 12ට. පටිච්චසමුප්පාද කියන්නේ මොකද? ප්‍රත්‍යයෙන් උපදිනවා කියන එක. ඉතින් අපිට ප්‍රත්‍යයත් හම්බ වෙනවනේ ප්‍රතිචේත හම්බ වෙන්නට ඕනේ. ඒකනේ එතකොට පටිච්චසමුප්පාදය කියන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර. අන්න පටිච්චසමුප්පාද. ප්‍රත්‍යයයි ප්‍රත්‍යයෙන් ඉපදිච්ච දෙයයි. ඒ දෙකම හම්බීමයි පටිච්චසමුප්පාද. සංඛාර දුක්ඛය කියනකොට එහෙනම් ඒකේ වචනේම කියලා දෙනවා සකස් වෙච්ච සකස් වීමක්. එහෙනම් සකස් වෙච්ච දෙයක් හම්බෙන්නට ඕනේ. සකස් වීමට කියන නිර්වචනයක් තමයි සංඛාර දුක්ඛේ. හැබැයි සකස් වීම දකින්න තැනදී එයා දැක්කේ මොකද්ද අනිත්‍ය බව. සකස් වීම හම්බුනේ අනිත්‍ය දකින්නකොට කාට හරි සාපේක්ෂව මනින්න කෙනෙක් හිතන නෑනේ. දැන් අපි දුක මනින්න යනවනේ කවුරු හරි දාගෙන දෙන්නේ. ඒ දැන් අපි දුකයි කියනකොට අපට දැන් අපට දුක වෙන්නේ මොකද්ද? එපා වෙච්ච ගතියනේ. දැන් අපි ඕකත් එකෙන් මනින්න යනවා. අපි මනින්න යනවා මෙතන මොකද්ද එපා වෙච්ච ගතිය කියලා. කාටද මට? ඉතින් මම ඉඳගන්නේ දැන් මේ හේතුඵල ධර්ම යන්න යන්නේ. අවබෝධයෙන් දකින්න දෙයට අපි ආයේ මම දාගන්නවා මේකේ දුක මොකද්ද? මේකේ දුකක් නැහැනේ. මොකද්ද මේකට දුක කියන්නේ? ඒ දුක කියලා කියන්නේ මොකද්ද? සකස් වීමට දෙන නිර්වචනය. එතකොට එහෙනම් මේ ඇස රූප විඥාන, චක්ක විඥාන මේ එකතු වීමෙන් ඒක මහා හත්වදම සූත්‍ර පැහැදිලි කරනවා. ඇසත් රූපයත් විඥාන ඇති තැන මේ සකස් වෙනවා. එතකොට අපට මේ සකස් වීම හම්බෙනකොට හේතුව සහ ඵලය කියනකොට හේතු ඵලය දෙකම විද්‍යමාන වෙන්නට ඕනේ. අපි කල්පනාවන්නේ කරන්නේ. කල්පනාවක් කරොත් සකස් වුණා කියලා හිතන එකන්නේ. සකස් වීම දැක්ක නෙමෙයි. සකස් වුණා කියලා හිතන එක. ඒක හිතීමක්. හිතනකොට තව එකක් සකස් වෙලා එයි මනසින්. ඇහැ රූප විඥාන එකතු වීමෙන් ඔන්න අපට කල්පනා කරනවා මේ ඇහැ රූප විඥාන එකතු වීමෙන් දැක්කේ. ඒක හම්බුනේ මොකටද? මනයි දම මනෝ විඥාන එකතු වීමට හම්බුනේ. එතන සකස් වෙලා තව එකක්. එහෙනම් දැක්ක නෙමෙයි. ඒක කල්පනා කරද්දි තව එකක් සකස් වෙනවා. තව දෘෂ්ටියකට කියලා අරක හොයනකොට තව දෘෂ්ටියකට කියලා. එහෙනම් අපට මේ පෙන්නපු දහම දකින්න බෑ. දකින්නේ කවුද? ප්‍රඥාව. අපි දැන් දකින්න හදනවා. බුදුරන් වහන්සේ මාර්ගයට උදාහරණයක් දුන්නා. මොකද්ද? පහුරා. ඒක නැවත් දැම්මෙත් නැහැ, බෝට්ටුවක් දැම්මෙත් නැහැ. පහුර ගන්න දෙයක් තියනවද? දැන් ඊතර වෙනකොටම පහුර කියන්නේ ලී කෑලි වලින්, පඩ රැලි වලින් උතාගත් එක, හදාගත් එකක් නේ. අත් දෙකෙන් වාරුවරගෙන යන්නේ. ආ ඒක යට හිතන්න දෙයක් නැහැ. මේක බැඳලා තියන්න ඕනේ පස්සේ යන්න කියලා හිතන්න දෙයක් නැහැ. එච්චරන වටිනාකමක් යට නැහැ මේක හිතන්න ඕනේ. පහුරෙන් උඩට තියනකොට දැන් බෝට්ටුවක් වගේ නම් බැඳලා තියෙනවා. ඊළඟට යන්න පුළුවන් නේ අපෝ. පහුරෙන් ඈතර වෙනකොටම එයාට ආයි හිතන්න දෙයක්වත් නැහැ පහුර ගැන. ඒක වැඩක් නැති එකක්. අතහැරලා යනවා. අන්න ඒ වගේ තමයි මේ ධර්මයේ පහුරකට උම්මා කරන්නේ. ඇයි පහුරකට උම්මා කරන්නේ? මේක තියාගන්න එකක් නෙමෙයි. මේ ධර්ම මාර්ගය කියන්නේ ඊතරවන්න තියෙන්නේ. එතකොට ඒක පුජ්‍යලයකට අයිතිත්වයක් නෙවෙයි. අපි පුජ්‍යලයකට අයිති කරගන්න හදනවා. අපි දැන් මම දකින මම මාර්ගය යන්නේ දැන් බුදුරණවහන්සේගේ මාර්ගයේ පටන් ගන්නම තියෙන්නේ මම වැරදි කියන එක. නමුත් අපි හදන්නේ මම මාර්ගය යන්නේ. බුදුරණවහන්සේ වෙන්න ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිටියට පත් වෙනකොටම දුර වෙන්නේ මොකද්ද? සක්කාදිට්ඨිය. ඒ කියන්නේ මම කියලා ගැනීමේ වැරද්ද දුරවන්නේ. මම කියලා ගත්ත දේ වැරද්ද. නමුත් අපට හම්බ වෙන්නේ මම ඒකට කොහොම හරි බහින්න. ඒ ඇයි අපට නෑ අර පටිපුච්චා විනීතා කියන එක. ඇතුලෙන් ප්‍රශ්න කරලා සත්‍තික වේෂණය කියන එක නෑ. අපි කැමති හැම වෙලෙම අපට තේරෙන දෙයක් එක්ක අපි සතුටු වෙන්න. එච්චරට මේ සත්‍යයට බුදුන් වහන්සේ දේශනා කරන සුඛ කාමානි බුතානි සැපයට මේ සත්‍යෝ කැමති. අරක දුකක්, සසර යන්නේක දුකක්. සතුට මොකක්ද? සෝතාපන්නේක සතුටුයි. අන්න ඒක සතුට වෙන්න කැමති. මොකකින් හරි අල්ල ගන්න කැමති. අපි කැමති නෑ ධර්මයේ විමසනකොට විමසනකොට අපි කියලා හම්මුණ දේ වැරදි කියලා තේරුම් ගන්න කැමති නෑ. අනාත්ම දර්ශනයට යන්න අපි හිතුවට අනාත්මයට යන්න ඕන කියලා. අපි යන්නේ අනාත්මයට නෙමෙයි. අපි දකින්නේ මම ඉඳගෙන අනාත්මයක් හොයනවා. ඒකයි බුදුරණවහන්සේ අර සබ්බාසූත්‍රය පැහැදිලි කරන්නේ. අනාත්මය දෙකන ආත්මය හඳුන ගන්නවා. ආත්මය දෙකන අනාත්මය හඳුන ගන්නවා. ඊළඟට පුරුෂගති සූත්‍රයේ පඨම කෝසල සූත්‍රවල පැහැදිලි කරනවා මේ අනාත්මයක් එක්ක වඩලා ඒක ලෝකේ ශ්‍රේෂ්ඨම දෘෂ්ටිය කියනවා. ඇයි ඒ අනාත්මයි කියලා අපි වඩන්නේ අපේ සංකල්පයක්. අපි මේ බුදුරණවහන්සේ පෙන්නපු න්‍යායත් එක්ක නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්නපු න්‍යායත් එක්ක යනකොට අනාත්ම බව කියන්නේ සාක්ෂාත් වෙන එකක්. මම වැරදි කියලා තමා තුළ හටගත්ත නුවණ. දුක්ඛ සමුදය යනු දුක ඇතිවීමද දුක ඇති වෙන දුක්ඛ සමුදය කියන්නේ දුකේ හට ගැනීම. සමුදය කියන්නේ හට ගැනීම. එහෙනම් දුක දැන් කල්පනාවක් නෙමෙයි හැබැයි. දැන් අපි සමුදය කියලා අපට හම්බෙන්නේ කල්පනා කිරීමක්නේ. දැන් මේ වටාත්ත කියන්නේ මොකද්ද? මේ ලී කෑලි ටිකක් මේ එකතු වීමෙන් ඇති වුණා. ඒක ලෝකයේ ඇහැට හරි. ඒක අපට හම්බුනේ ඇහැටනේ. හිතලානේ. ඒක ලෝකෙට හරි. බුදුරණවහන්සේ පෙන්වන්නේ ප්‍රඥාවට හම්බෙන එකක්. හැබැයි හේතුවයි ඵලයයි දෙකම විද්‍යමාන වෙන්නට ඕන. අපර දැන් හේතු ඵලය හම්බෙද්දි හේතුව නැහැ හේතු හම්බෙද්දි ඵලය නැහැ. ඵලය ළඟට යනකොට හේතුව කල්පනා කරන්න ඕනේ. හේතුව ළඟ යනකොට ඵලය කල්පනා කරන්න ඕනේ. හේතුව සහ ඵලය විද්‍යාමාන වෙන්නේ නැහැ. හේතුච්ච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්ම. මේ දෙකම එයාට හම්බ වෙනවා. එහෙනම් දුක්ඛ සමුදය කියනකොට ආර්ය න්‍යායත් එක්ක මේ දුකත් දුකෙහි හේතුවත් කියන මේ දෙකම එයාට හම්බ වෙනවා. ගවම්පති සූත්‍රයේ තියෙනවා කෙනෙක් දුක අවබෝධ කරා නම් දුක සමුදය ප්‍රහාණය කළේ නැහැ කියලා කියන්න බෑ. කෙනෙක් දුක්ඛ සමුදය ප්‍රහාණය කරන දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්නේ නැහැ කියන්න බෑ. මේ එකක් වෙනම කතා කරන්න බෑ කියලා ගාම්පති සූටි ලස්සනට පැහැදිලි කරනවා. දුක අවබෝධ වුණා නම් ඒක දුක්ඛ සමුදයත් අවබෝධ වුණා, නිරෝධයත් අවබෝධ වුණා, මාර්ගයත් අවබෝධ වුණා. අපට දුක අපට දුක හම්බ වුණේ කල්පනා කිරිල්ලෙන්. හැබැයි දුක්ඛ නිරෝධය හම්බෙලත් නැහැ, මග හම්බෙලත් නැහැ. අපට හම්බුන දුක මොකද්ද? මට එපා වෙනවා නම් දුක. අපට දුක හැදුන හේතුව හම්බෙච්ච තැන තමයි සංඛාර දුක්ඛේ. දැන් මට මට එපා වෙන්නේ මම හම්බුනහම නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අනිත්‍ය බව හම්බෙනකොට මම නොයදෙන ගතිය නම් මට හම්බෙන්නේ කොහොමද ඒක? දුක එපා වෙන ගතිය හම්බෙන්නේ කාටද? මටනේ. ඒතකොට දුක හැදෙන හැටි දකිනකොට මොකද්ද දකින්න ඕන? අනිත්‍ය බවනේ. අනිත්‍ය බව නම් හම්බෙන්නේ දුක අනාත්මෙනේ. අනාත්ම බව හම්බෙනකොට මට එපා වෙනවා කියන්නේ කොහොමද? මට එපා වෙන්න මම ඉන්නකොටනේ. එහෙනම් ඒ අනිත්‍ය දැකෙත් නෑ, දුක දැකෙත් නෑ, අනාත්ම දැකෙත් නෑ. මට ඕනේ හරි, මට එපා හරි. දැන් සැපයි කියන්නේ මට ඕනේ. එපා කියන්නේ දුකයි කියන්නේ මට එපා. ওই දෙකම තියෙන්නේ නිත්‍ය නිසා. හැබැයි අපිට මට ඕන කියන කාරණාවේදී අපි හොයන්නේ නෑ. මට එපා කියන එක දුක එන හැටි තමයි හොයන්නේ. දුක එන තැනදී හොයනකොට මට ඕන සහ මට එපා කියන මේ දෙකම අතහැරෙනවා. ඇයි අතහැරෙන්නේ? අනිත්‍ය භාවය හම්බෙන නිසා. සුපේසල කියන්නේ එතන විග්‍රහ කරන්නේ ශික්ෂාකාමී බව කියන එක. සුපේසල ශික්ෂා කියන්නේ ඒ ඒ වචන දෙකම එකට ගොඩක් වෙලාවට යොදනවා. සුපේසල ශික්ෂාකාමී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වෙන හැටි විග්‍රහ කරන්න කියනවා. අනිත්‍ය දුකනත් විග්‍රහ කරන්න බෑ අපට. මොකක්ද විග්‍රහ කරන්න පුළුවන්? සංඛාර අනිත්‍ය බව. අපි දැන් ගොඩාක් තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි අපි තිලක්ෂණේ කතා කරනවා. අපි කතා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව. මොකක අනිත්‍යද? බුදුරන් වහන්සේ පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඛාරයේ අනිත්‍ය ප්‍රඥාවෙන් දකින්න එක. සංඛාරයේ දුක්ඛය ප්‍රඥාවෙන් දකින්න එක. ධම්මේ අනාත්මය ප්‍රඥාවෙන් දකින්න එකයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ. අද අපට වැරදුනේම අපි අපට තේරෙන අනිත්‍ය දුක්ඛ අනාත්මයක් හොයන්න යනවා. ඒ නිසා ඒකට විවිධ අර්ථකථන දීලා පටලවලා දාන හොඳට. ඇයි ඒකට හේතුව? බුද්ධ වචනේ ඉගෙන ගත්තේ නැහැ. එහෙනම් අපි අනිත්‍ය හොයන්න කලින් බුදුරණවහන්සේ අනිත්‍ය හොයන්න කිව්වේ සංස්කාරයකට. අපි දැන් සංස්කාරය මොකද්ද කියලා හොයන්න වෙනවා. සංස්කාරය හොයපු තැනදී සංස්කාර අනිත්‍ය තේරෙන්නේ. සංස්කාරය කියලා කියන්නේ සකස් වෙන ආකාරය. සකස් වීම සකස් වෙච්ච දේ ස්වභාවය. ඒ හට ගන්න හැටි දකිනකොට එයාට හට ගන්න හැටි අපට ඇස් දෙකෙන් දකින්න බෑ. මම ඔකට උදාහරණයක් කිව්වා. එක සැරේක. දැන් අපිට මෙතන වීදුරුවක් තියෙනවා. මේ වීදුරුව මොකෙන්ද හැදුනේ? ඒ අදාළ වැලි ටික එකතු කරලා තමයි හැදුනේ. දැන් අපිට වීදුරුව හම්බෙද්දි වැලි ටික තියෙනවා. අපි කල්පනාවන්නේ කරන්නේ. නිෂ්පාදනාගාරයට මේ වැලි ටික දැම්මට පස්සේ අනිත් පැත්තෙන් වීදුරුව එනවා. එතකොට අපි වීදුර පැත්තට ගියාම අපට වැලි අනිත් පැත්තේ. අපට හේතුවයි ඵලයයි එකට හම්බෙන්නේ අපි කල්පනාවක් කරන්නේ හේතු තැනට ගිහලා ඵලය කල්පනා කරනවා. මේක නිසා අර වීදුර හම්බෙනවා. ඵලයට ගිහිල්ලා අර වැලි ටික නිසා මේ වීදුර හම්බෙනවා. මැදට වෙලා බැලුවාම මේ වැලි නිසා මේ වීදුරුව නෙමෙයි. කලින් ගිය වැලි නිසා වීදුරුව. කවදාකවත් අපට හම්බෙන්නේ හේතුවයි ඵලයකට. මොන ක්‍රමයකට කල්පනා කරත් අපට හම්බෙන්නේ හේතුව වැයවීමෙනුයි ඵලය. හේතුව ඇති තැන ඵලය හම්බෙන්නේ. ප්‍රඥා චක්කුසයට විතරයි හේතුවයි ඵලයයි දෙකම හම්බෙන්නේ. ඇයි පුජ්‍යලත්වයට ඇතහැරෙනවා. පුජ්‍යලත්වය වැරදි කියලා හම්බෙනවා. අන්න හේතුවත් ඵලයක් දකිනකොට දැන් අර වීණාවේ සද්ද වීණා වාදනය කරද්දී සද්ද හටගන්නවා. වාදනය කිරීම එතකොට එයා කොච්චර නුණක් තියනවද? එයා යන්නේ නැහැ සද්දේ වීණාවේ කියලා. එයා යන්නේ නැහැ සද්දේ තියෙනවා කියලා. හරියට හොඳ කල්පනාවෙන් බලන්න වාදනය කරනකොට අපි ඒකට ඇලෙන්නේ නැතුව ඒ කියන්නේ ශබ්දයට කිජු වෙන්නේ නැතුව අපි උපේක්ෂාවෙන් බැලුවොත් අපේ උපේක්ෂාසහගත නුවණක් අපට එනවා. මේ ශබ්දය කියන්නේ වීණාවේ තියෙන එකක් නෙවෙයි. වාදනය කරන තැන හටගත්තේ කියලා දකිනකොට අපට සද්දයට ඇලෙන්න බෑ. අන්න ඒ වගේ මේ හේතුඵල න්‍යාය ඇස කන නාසය දිවකය මන කියන ආයතන හය ඔස්සේ අපට මේ සත්‍ය දකින්න පුළුවන්කම ලැබුණොත් ප්‍රඥා චක්කුසෙන් අන්න අනිත්‍ය නිසා දුක බව, දුක නිසා අනාත්ම බව සංස්කාර එක්ක යා දකිනවා. සංස්කාර එක්ක. දැන් අපි වෙනස් වෙන අපිට දැන් අපි අනිත්‍යයි කියලා කතා කරන අපිට ලෝකයෙන් ඉස්සලම් පේන්නේ. ඒතකොට ලෝකයෙන් අපි අනිත්‍යයි කියලා අපිට පේන ඇහැටනේ ප්‍රඥාවට නෙමෙයිනේ පේන දේ නැති වෙනවා. ඇහැට පේන දෙයක්, කනට ඇහෙන දෙයක්, මනසින් හිතන දෙයක් ඒක නැති වෙනවා. අපි අපි බැලුවේ නෑ මේ බුදුරණවහන්සේ වෙන්නපු සංස්කාර අනිත්‍ය. අපට හිතන අනිත්‍යයක් බැලුවේ. ඉතින් ඕක වැරදි කියලා තව කෙනෙක් කියනවා. එතකොට අපි ඒකට අහු වෙනවා. ඒ අපිට දැන් ගැළපෙනවා නේක වැරදි කියලා ඊට පස්සේ. හැබැයි බුදුරණවහන්සේ අනිත්‍ය නිසා දුකයි විග්‍රහ කරේ සංස්කාර අනිත්‍ය නිසා සංස්කාර දුකයි කියලා. බලන්නකෝ විග්‍රහය රූපය ගැන අහලා බුදුරණවහන්සේ අහන රූප අනිච්චං වා අනිච්චං වා මේ සංස්කාරයක් ගැන අහගෙන යන්නේ. නිකන් නෙමෙයි. වේදනා අනිච්චාව අනිච්චාවාති. අහලා තම ඊළඟට තමයි කියන්නේ අද නිච්චන් තන් දුක්ඛන් කියනවා. මොකද්ද අර අහපු සංස්කාරය ගැන කියන්නේ? නැතුව අපට බුදුරණවහන්සේ කොතනකවත් කියලා තියෙනවද බලන්න. මේ පොත නිට්ටයද අනිත්‍යද? නේ බුදුරණවහන්සේ කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥානෙ. ඔබට හටගත්ත වේදන අසනීපයක් නිට්ටයද අනිත්‍යද? එහෙම නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන අහන්නේ. දැන් අපි දකින්නේ වෙන පරියායයක්. හැබැයි අපි දැක්කොත් පොත කියන කාරණාව සකස් වෙන බව අන්න අපට හම්බ වෙනවා. මේ අසරූප විඥාන එකතු වීමෙන් දැන් බලන්න මේ විග්‍රහය අපට කොච්චර විචක්ෂණයක් ඇතුලෙන් පරිවිමර්ශනයක් පටිපුච්චාවාවක් ඕනද මේක තේරුම් ගන්න. ඒකට යොමු වෙන්නේ නැත්තම් මේ ධර්මයේදී අර නිකන් ඔහේ ඇහෙන දෙයක් තේරුම් ගැනීමක් විතරයි. ඉතින් ඒ නිසා එහෙම එකක් නෙමෙයි අපට අනිත්‍ය නිසා දුක අනාත්ම බව අද නිච්ඡන් තන් දුක මේක මම ගොඩක් විග්‍රහ කරලා තියෙනවා. ඒක තේරුම් ගන්න අපි අනිවාර්යයෙන් මේ සංස්කාරය කියන එක තේරුම් ගන්න ඕනේ. විඥානයේ එකම නාම ධර්ම වේදනා සංඥා සංකාර ඇතිවේ. නාම රූපෙත් විඥානීය නැවත ඇතිවන්නේ කෙසේද? නාම රූපයෙන් විඥානය. විඥානය සහ නාම රූපය දැන් අපි හැම වෙලෙම කතා කරන එක තමයි පටිසමුපාදයේදී අවිද්‍යාව වුණා, සංඛාර වුණා, විඥානීය වුණා නාම. එහෙමනේ. අපට හම්බෙන්නේ මේ අංග 12ක් ඕනේ දෙකක් ගත්තාමත් මේක උනාට පස්සේනේ අරගෙන. මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තියෙන බව හම්බෙනවනම් අපට විඥානයක් නැතුව නාම රූප කතා කරන්න බෑ. නාම රූපයක් හම්බෙන්නේ. නාම රූපයක් විඥාන නැතුව හම්බෙන්නේ. මේක යෙදෙන්නේ නැහැ. හැබැයි නොයෙදීමයි නිවන කියන්නේ. නාම රූප විඥාන කියන කාරණාව දැන් අපිට විඥාණය කතා කරන්න වෙන්න නාම රූපය ඕනේ. නාම රූපය කියන එක හම්බෙන්නේ විඥාණයක. ඔය එකක් හරි අපි හිතමු නොයෙ කියන්නේ කතා කරන්න වෙනවනම් තනියම ඒක යෙදෙන්නේ නැහැ. අයි විඥානයක් නැතුව නාම රූපයක් හම්බෙන්නේ නැහනේ. නාම රූප නැති විඥානයක් හම්බෙන්නේ. ඔන්න ඔය නොයදීම සිදුවන්නේ කොතනයිද? අවිජ්ජා ශේෂ විරාග නිරෝධයේදී අරහත්ත්වය. එතකන් තියෙනවා නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය. එහෙනම් විඥානය කියන කාරණා නැවත දැන් අපට යනවනේ ඊළඟට අපට අපි බලන කෝණයක් නේ අපට අපි ඇයි එහෙම යන්නේ අපට තියෙනවා මේ කාලත්‍රය පිළිබඳව කාලත්‍රයේ කාලත්‍රයේ ඉන්නේ පුජ්‍යලයක එක්කනේ. කාලත්‍රයේ මනින්නේ දැන් අපි වර්තමානයේ දැන් මේ මේ කැමරාව කියනද වර්තමානයක් කියන්නේ. දැන් අපි හිතමු දැන් අපිට අපි හිතනවා මේ ඔක්කොම මේ ලෝකේ තියෙන පුජ්‍යලේ නැතුව කතා කරන්න පුළුවන් කියලා. දැන් පොතට පුළුවන්ද වර්තමානීය කියලා හිතන්න? ඒ කියන්නේ පොතට වර්තමානයක් අතීතයක් අනාගතයක් හම්බ වෙනවද? පොතට මේ ඔරලෝසුට හම්බ වෙනවද? මේ කැමරාවට හම්බ වෙනවද? මටනේ හම්බ වෙන්නේ. අපි අපි අපි උක හිතන්නේ නැහැ. අපිට හිතෙන්නේ නැහැ නේ. අපි නැතුණත් ওই ටික පැත්තක තියෙනවා. ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණේ දුරන කාටද දෙක තියෙන්නේ? මටනේ තියෙන්නේ. එහෙනම් මේ කාලත්‍රයේ යෙදෙන තැන මම හම්බෙලා නේද? බුදුරණවහන්සේ දේශනා කරන අනන්ත ලක්ෂණය බලන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරලා අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණේ දුර ළඟ මෙන්න මේ දේ තුල පංච උපාදානස්කන්ධයේ නේතම් මම නේසමස්මි යථාභූතයෙන් දකින්න කියනවා. ඇයි අපි අරන් තියෙන්නේ? ඒතම් මම ඒසමස්මි කියලා අඥානකමින් අරගෙන හිටපු නිසා මේ ඔක්කොම තියෙනවා. යථාර්ථ වශයෙන් දකිනකොට මේ ඔක්කොම ඉක්ම වෙනවා. අපි කොච්චර ප්‍රඥාප්තිය ඉක්මනවා කිව්වට අපට ඉක්මෙන් අපි හිතන්නේම මම නැතුව ප්‍රඥාප්තිය තියෙනවා. අපිට හිතනවා මේ ගහකට හරි මොකකට හරි ප්‍රඥප්තිය දාගන්න පුළුවන් කියලා. දැන් මේ ගහකට පුළුවන් මේ කැමරාවක් කියලා හොයාගන්න. දැන් අපි හිතනවා මේ කැමරාව කුඩු වෙලා යනකම් අපි මෙතන නැති වුණත් තියෙනවා. එතකොට මේ ගහ තමයි දැනගත්තේ තියෙනවා කියලා. අපි පුජ්‍යලයක ආරෝපණය නොවිය අපිට මේක හම්බ වෙනවද? ඊට පස්සේ අපි යනවා නැහැ කියලා. ඔක අනිත් පැත්ත. තියෙනවා කියලා යනවා වගේ අනිත් පැත්තට යනවා නැහැ කියලා. ඔන්න ඔය අන්ත දෙක සාස්වත උච්ඡේද අතිතං චේව නතිතං චේ. ඇත සහ නැත දෙකත් එක්ක තමයි මේ ලෝකයක් කරකැවෙන්නේ. එහෙම විග්‍රහ කරනකොට මයන්නේ අනිත් පැත්ත නැහැ කියලාමයි. කොච්චර අපි හිතුවත් අපි යනවා එහෙනම් නැහැ කියන එක එනවා. දැන් මේක ඇත කියන එක වැරදි නම් එහෙනම් නැද්ද කියන එකනේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔකයි ස්වභාවය. මේ හට ගැනීම කියන එක ඉන්නේ නැහැ. එහෙනම් මේ පටිච්චසමුප්පාදයේ මේ ධර්මයේ හිතන්ද අපිත් බලන්න මේ මෙහිම මේ ධර්මයේ මෙහිම ඇහෙනකොට ඔබ තුල අපි තුල එන්නේ නැද්ද අපට හිතන්න ඕන දෙයක් තියෙනවා කියලා. අපිට මේ මේ මේ විනිවිද පේනවා වගේ තේරෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ අපි තුල ප්‍රශ්න කරන්න තියෙන අපට විචක්ෂණය කරන්න තියෙන දේ. ඒක හම්බෙච්ච තැනදී මාර්ගය තියෙන්නේ. සම්මාදිටිය නැත්තම් යෝනිසෝ මනසිකාරයට සම්මාදිටිය එන්නේ නේ. යෝනිසෝ මනසිකාරයේ ඕනේ සම්මාදිටියෙන්ද. ඒක නිකන් බලෙන් දෙන්න බෑ. අන්න අර බුදුරණවහන්සේ පෙන්වුවේ උඩට ආපු පොහොට්ටු ටිකට හිරු ආලෝකයට නම් පිපෙන්නේ. යතුරේ කොච්චර වටුව තිබ්බත් පිපෙන්නේ නැහැ. අපට යෝනිස මනසිකාරය කිරීමේ හැකියාව නැත්තම් අපට පටිපුච්චා විනිතා හැකියාව නැත්තම් මේ ධර්මය උදේ ඉඳලා රැ වෙනකන් ඇහුවත් නිදි කිරාගෙන ඇහුවත් අපි මේ කටපාඩම් කරත් සියලු දේ දැනගෙන හිටියත් පොහොට්ටු උඩට ඇවිල්ලා නැත්තම් පිපෙන්නේ උඩට ආපහුට හෙපෙන්නේ. එහෙනම් වැඩෙන්න ඕනේ අපි දැන් හොයන්නේ පිටින්නේ ඔක්කොම හරි බව. මේ මේ මේ ධර්මයේ තියෙන වෙන දෙයක් නෙමෙයි මේ බුදුරණවහන්සේගේ වචන ටික. අපි මේකෙන් අපි තුල වඩා ගන්නෙ නෑ උත්සාහ කරගන්නෙ නෑ අපි අපි තුලින් යමක් වැඩෙන්න උත්සාහ කරන්නේ නෑ. බාහිරින් අපි හොයාගන්නවා මේක බෙදලා වෙන් කරලා ලස්සනට දෙන්න. මේක තුලින් අපි හොයාගන්න උත්සාහ කරන්නේ නෑ. වර්ධනීය වීමක් කරගන්න. ඒ නිසායි මඟඵලලාභීන් අඩු. බුදුරණවහන්සේ දේශ අඩු අඩු කියන වචනේ කියන්න බැයිද මන්ද? අතීතේ අඩු උනේ. අතීතේ මේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරණවහන්සේ ඊට පස්සේ කියනවනේ අඩු උනේ ඇයි කියලා. මිනිස්සු පිරිහිලා කියන අඩු උනේ. එහෙනම් නුවණ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තමයි කියන අපි තුල ඇති වෙන ගුණේ වැඩි වෙන්න වැඩි වෙන්නයි ධර්මය අවබෝධ කරගන්න. ඉතින් හැබැයි මේකෙදී අපි තේරුම් ගන්න ඕන දෙයක්. අපි මේ තුල කවදා හරි හිටියොත් අපි මේක තේරුම් අරගෙන එක්ක මේ ජීවිතේ, එක්ක ඊළඟ ජීවිතේ නැත්තම් කවදා හරි ධහම දකින්න ඒක නා. දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඊළඟට බාහිදාරු චීරිය ඔය කට්ටිය අතීතේ හුරු කරගෙන ආවනේ. ඒ නිසානේ ශනිකව අවබෝධ කරේ. නැතු ඔය ඒ කවුරුත් මේ එවෙලියහා විතරක් මේ මේ එවෙලියහා තමයි ධම්ම ඇස ඇති උනේ. නමුත් මේකටම යොමු වෙලා ගියා. නමුත් අංශ මාත්‍රයක් දර්ශනයකට ආවේ නෑ. නමුත් නිවැරදි ප්‍රතිපදාවේ ගියා. අපිත් ওই ප්‍රතිපදාව ගියොත් තමයි මෙතේ බුදුන් දැක හරි නිවන් දකින්නේ. ඒ නිකන් නිකන් යනවද? නිකන් යන්නේ නෑ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිපදාවකට යොමු වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි බලන්නට ඕනේ අපේ ජීවිතේට මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න අපි යොමු වෙච්ච තැනයි තමයි අපට සැබෑවටම අපේ ජීවිතයේ දහමින් සැනසෙන්න පුළුවන්. ඒ නිසා අපි බලන්න ඕන අපේ වර්ධනය. අපේ වර්ධනයේ බාහිරින් නෙමෙයි. කියන්නේ අපිට තේරෙන අපි අර වෙනසකට ගිහිල්ලා නෙමෙයි. අපි හැම වෙලේම බලන්නේ වෙනසකට ගිහිල්ලා. අපි වෙන දෙයක් අල්ලගෙන හිතනවා වර්ධනය වුණා කියලා. අපි ඒ දේ අල්ලගත්තට පස්සේ බලන්න ඕනේ අපි අපි කාමයන් අපි කරන්න එපා කියන එක නේද? ඔය මම ගොඩක් වෙලාට කියනකොට සමහරව හිතනවා ආ එහෙනම් මේ සමාදේව කඩන්න එපා කියලා නෙමෙයි කියන්නේ කියලා හිතනවා. ඒක නෙමෙයි කියන්නේ. ඒක කරන්න ඕනේ. නමුත් ධර්ම අවබෝධය කියලා ඔබ හිතන්න එපා කියලා කියන්නේ. සමාධිය වඩන්න එපා. නැත්තම් මේ භාවනා පුරුදු කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක කරන්න ඕනේ. නමුත් ධර්ම අවබෝධයේ බව ඒක හිතන්න එපා. අපි බලන්නට ඕනේ වෙනසකට ගිහිල්ලා ආයෙ එතෙන් එන තැනදී අපි හිතපු ස්වභාවයමද අපට ඒහා එකතු වෙනකොට අපි තාම එතනමයි. අපි තුල වර්ධනයක් නැහැ. වෙනස් වුණා විතරනේ. ඉතින් ඒ නිසානේ බ්‍රහ්මලෝකී ලාභ වෙන්නේ, තිරිසනුත් වෙන්නේ. ඔබ අහලද කතන්දරයක් එහෙම තියෙනවා. රුවන්ගලිසය අර 이르දීන් ගිය භික්ෂුවක් මේ කාන්තාවක් දැකලා බිමට ඇවිදලා මේ මේ මේ පෞල් ජීවිත ගත කර හැටි. ඒතකොට බලන්න මේ තිබිච්ච එක පිරීලා දැන් කාමයන් අතහැරලානේ ඒ 이르දි ලැබුවේ. පස්සේ ආයෙකටම යනවා. ඉතින් සත්‍යද තමන් තුළ වැඩිවීමක් වර්ධනයක් වුණා නම් ආයෙකට යනවද? ආයන්නේ නේකට. තමන් තුළ වර්ධනයක් නෑ. එහෙනම් බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන තමාගේ වර්ධනයක් එක්ක. ඉතින් අපි ඒ සඳහා උත්සාහ කරන්නට ඕනේ. ඒ සඳහා අපි උත්සාහ කරොත් තමයි අපට මේ බුදුරයන් වහන්සේගේ ශාසනය සැබෑ පිළිසරණ ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හරි අහන්න කවන්න. කරුණු දෙකක්. නමුත් අපට <clears throat> අපේ කෝණයෙන් අපට දෙකක් හම්බෙන්නෙම එකක් වෙලා ඊට පස්සේ. ඒ කියන්නේ අපට හැම වෙලෙම තත්පරෙන් කෝටි ප්‍රකෝටි පංගුවක් හරි ගිහිල්ලා තමයි අපට දෙකක් හම්බෙදී හම්බෙන්නේ. ප්‍රඥාව චක්කුසයට විතරයි මේ දෙක දෙකක් එකක් නෙමෙයි. ඒකයි ප්‍රත්‍ය වශයෙන් කියන්නේ. මේ දෙක දෙකක්. හැබැයි කාලත්ත දෙකද නෙමෙයි හම්බෙන්නේ. මේ දෙක දෙකක් දෙක කාලත් අපිට හැම වෙලේම දෙකක් දැන් කියන්නේ සිදුවෙන ක්‍රියාවලියක් ගත්තට පස්සේ කාලත්‍රයකින් හම් වෙන්නේ ලෝකෙදී. ඒක අපේ ඇහැට අපේ මනසට. හැබැයි ප්‍රඥා චක්කුසේට විතරයි, ওই දර්ශනෙ විතරයි මේ දෙක දෙකක් හැබැයි කාලත්‍රයක් එක හම්බෙන්නේ නැහැ. කාලත්‍රය ඉක්ම වෙනවා. ඒ දෙකම විද්‍යාමාන වෙනවා. ඒක ප්‍රඥා චක්කුසේට. ඔය ඔය න්‍යාය දැක්කනම් එයා සෝතපන්නයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අවිද්‍යාව අචේතන සංස්කාර ඇති බව දැක්කනම් එයා සෝතාපන්නයි. සංකාර චේතන විඥාන ඇත බව දැක්කනා. කියන්නේ මේ හේතුයෙන් මේ ඵලය කියලා එයාට හම්බ වුණා නම් එයා සෝතාපන්නයි. සම්මාදිට සූත්‍රය, ඥානවත් සූත්‍රය, කෝසම්බි සූත්‍රය මේ හැම එකම පැහැදිලි කරනවා. ඒ දර්ශනය, ඒ කියන්නේ ඒ දැන් එතනින් එහා වෙන විශාල වෙන කරුණු ටිකක් දකිනවා නෙමෙයි. දැන් අපට හිතෙන්නේ දැන් ආජාතිපත්‍යෙන් ජරාමන්න කියන එකට තව ගොඩාක් ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ මේ මේ මොකද අපිට මේ තේරෙන්නේ නැහැ. අපිට මේ සරල එකක් නේද? නමුත් අපිට බලන්න ඕනේ මේ විද්‍යාමාන වෙනවද මේ හේතු නිසා ඵලය කියලා. මේ තමා තුළ දියුණුවකින් දකින්න දෙයක් දකින්න තියෙන්නේ. එහෙනම් සෝතාපන්න වීමත් එක තමයි අපට ඔන්න ඔය කරුණු දෙක දෙකක් හම්බ වෙන්නේ. හැබැයි හේතුව සහ ඵලය දෙකක් හම්බ වෙන්නේ කාලත්‍රයකට නොයම්. දෙකම මේ ඇතිකල්ලි මේ වේ කියලා මින්. හැබැයි ওই කාරණාව අපි කොච්චර හිතුවත් අපට තේරෙන්නේ නැහැ. මොකද හේතුව අපට දැන් තේරෙනවා නම් සෝතපන්නයි. දැන් අපි හිතනවා අවිද්‍යාව නිසා සංස්කාරය සංස්කාර නිසා විඥාණය මේක මේ ඇතිකල්ලි මේ වෙයි කියන්නේ කොහොමද දැන් අපි අපට තේරෙන්නේ නැහැ කියන එකම තමයි අපට දැන් ඇතුලින් හිතන්න අවශ්‍යතාවය වෙන්නේ. අපට ඔක තේරෙනවා නම් අපි ඒ ගැන හිතන්නේ නැහැ. සම්මාදිට සූත්‍රය පැහැදිලි කරන මේ මේක හොයාගෙන යනකොට අන්න සෝතාපන්න වෙනවා. මේ පත්‍ය හොයාගෙන යනකොට. එතකන් එයාට ඒ පත්‍ය හරියට හම්බ වෙන්නේ එහෙනම් අපට අනිවාර්යෙන් ඔය දෙක නැත්නම් අවිද්‍යා පත්‍යයෙන් සංකාරයන් ජාති පත්‍යයෙන් ජරා මරණ ඔය ප්‍රත්‍යයෙන් උපදින බව කරුණු දෙකක් බව ප්‍රඥා චක්කුසයට අහු වෙන තැනදී විතරමයි එයාට සෝතාපන්න ඒක ඒ අහු වීම කියන සෝතාපන්න වීම කියලා. අපි කොච්චර කළත් දැන් අපට හම්බෙන්නේ හැබැයි අපි කල්පනා කරන්න ඕනේ. අපට දැන් ප්‍රශ්නයක්. අයි බුදුරණවහන්සේ කියපු දේ ඒ විදිහට තියෙන්නේ. අපට තේරෙන්නේ නැහැ මේ විදිහට. දැන් අපි යන්නේ අපි තුලින් මේක කොහොමද කියලා ඉවසන්න ඕනේ. හැබැයි එකපාරට ඉවසුවට තේරෙන්නේ තව දේශනා පාදක කරගන්න ඕනේ. සමහරලාට ඒක තේරෙන අවුරුදු 10ක් යයි 15ක් යයි ජීවිතයක් යයි දෙකක් යයි කල්පයක් දෙකක් යයි. ඇයි අපි තුල වැඩෙන්නට ඕනේ. අපි අවබෝධයක් කරා යන්නට ඕනේ. අපි සෝතාපන්න ස්වභාවයයි ඒ දර්ශනයයි දෙකම සිදුවන්නේ ඒක. එහෙනම් අපට ඒක දැන් අපි කොච්චර ඉඳලා අපට තේරෙන්නේ තේරුම් ගන්න අපි නෝනින් විමසන්න ඕනේ. එහෙනම් අපට අන්න ධර්මයේ ඇහිච්ච තැනදී අපට හම් වෙන්නට ඕනේ නෝනින් විමසීමේ නෝනින් විමසන්න ඕන දෙයක්. යෝනිචෝ මානසිකාරය කරන්න ඕන දෙයක්. පටිපුච්චා විනීතා අන්න ප්‍රශ්න කරමින් විමසන්න ඕන දෙයක් හම් වෙන්නට ඕනේ. තමාගේ වර්ධනයේදී. ඒක තමයි බුද්ධ වචනයේදී ඇසිය යුත්තේ. ඒක ඇසුණු තැනදී යන්න අපිට කරන්න ඕන දේ හම්බෙන්නේ. ඒක කරනකොට අපිට කියන්නේ ප්‍රතිඵලය කවද්ද හම්බෙන්නේ කියලා. අවුරුදු 10කින් 20කින් 50කින් 100කින් ආත්ම දෙකකින් 3කින් 5කින් නැත්නම් කල්ප දෙකකින් 3කින් කවදා හරි හැබැයි ඒ ප්‍රතිපදාව යනකොට යාට හම්බ වෙනවා. ඒ කාරණාව තේරෙනවා. ඉතින් ඒ නිසා අපිට එකපාරට ඒක තේරුම් ගන්න බෑ. අපි ඒකට කල්පනා කරන්නම ඕනේ. ඔව් කලා ඒ කියන්නේ දෙකම අපි එකට කතා කරන්න අපි ඇත්තටම පත්‍යුප්පන්න තමයි කතා කරන්නේ. එකට කතා කරනකොට අපි ඒත් අපි කාලත්‍රය කියන්නේ කාලත්‍රය ඉක්ම වෙනවා. කාලත්‍රයකට යනව නෙමෙයි. කාලත්‍රය ඉක්ම යනවා. ඥානසූත්‍රය පැහැදිලි කරනවා අතීතයට වෙනම අනාගතයට වෙනම ප්‍රතිඋප්පන්න වශයෙන් කතා කරන එක. අතීතය කියලා කියන්නේ නිරුද්ධ වුණා ශ්‍රණයක් කර නිරුද්ධ නම් අතීතය. ෂණයක් හරි ඉස්සරහනම් අනාගතය. එතකොට එහෙනම් මේ අතීත දැන් එකට කතා කරනකොට අපට යනවා අර දැන් තියෙනවා කියන කාරණාවට යනවා. හැබැයි මේ මනින මිම්ම ඉක්මවනවා. ප්‍රත්‍යুৎපන්න බව දකිනකොට අතීත අනාගත වර්තමාන කියන අපි මේ මනින මිම්ම අපි තුලින් ගැලවෙනවා. අපි මේ මිම්මත් එක්ක තමයි අපට මේ කාරණා ටික කොටස් වලට ගිහිල්ලා අපි හොයන්න යන්නේ. ඒ නිසා අපට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාරකන අපි දැන් අපට සාමාන්‍ය තේරුමේදී අපට ප්‍රත්‍යুৎපන්නව හම් වෙන්නට ඕන. ඒ කියන්නේ විද්‍යාමාන වෙන්නට ඕනේ. කල්පනා කිරීමකින් තොරව විද්‍යාමාන වෙන්නට ඕනේ. හැබැයි ඒ විද්‍යාමාන වෙන දේ අපට හම්බ වෙන්නේ මනසින් කල්පනා කිරීලක් නෙවෙයි. දැන් මනසින් කල්පනා කරනවා කියන්නේ මනසයි අරමුණයි විඥාන එකතු වීමෙන් හටගන්නේ. තුන එකතු වෙච්ච තමයි හටගත්තේ. එතකොට එතනත් හටගත්ත දෙයක් නේ අවිද්‍යාවත් කරගෙන. කල්පනාව කියන්නේ අවිද්‍යාව පත්‍යෙන් හටගත දෙයක් අපට. තවත් එතන සිදුවෙලා ක්‍රියාව. අපි ඒකින් ළමයි මේ දකින්නේ. අපි අවිද්‍යාවෙන් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ආදී වෙච්ච දෙයකින් තමයි කල්පනා කරනවා මේ අවිද්‍යාව නිසා සංකාරය කියලා අපි කල්පනා. එතකොට අපි තව පටිසමුපාදේ අර ක්‍රියාවට අහු වෙලා අපි වෙන විතරකයක් කරන්නේ. එහෙනම් ප්‍රඥාව උදා වෙන තැනදී විතරයි. ඒකයි මේ ලෝකේ කවදාකවත් සෝතාපන්නන දුක තෝරෙන්නේ නැත්තේ. හැබැයි වෙන විග්‍රහයක් කරන්න බෑ. අපිට සෝතපන්න වුණා කියලා කියන්නේ. එයාට ওই ටික විතරයි කියන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා ගන්න මන් දුස්සහයුනේ. දෙන්න බෑ වෙන කිසිම ක්‍රමයකින් දෙන්න බෑ. දුන්න ගමන් දෘෂ්ටියකට බුදුරජාණන් වහන්සේ දුන්න මේ වචන ටික හැරෙන්න වෙන කිසිම ක්‍රමයකට දෙන්න බෑ. දුන්නොත් යනවා වෙනම දෘෂ්ටියකට. ඒ වචන ටික විතරමයි දහම දැකපු කෙනාට කියන්න පුළුවන්. හැබැයි එයා දැක්කේ වචන ටිකේ විදියටමයි. ඒ කියන්නේ වචන ටික නෙමෙයි දැක්කේ. ඒ වචන තුලින් පෙන්නපු අර්ථේ. ඒ නිසා අපට ඔය ගතිය තියෙන්නට ඕනේ තමයි හිතන්න. දැන් අපට හිතන්න හිතන්න යමක් නැති. අපි කැමති නැහැ හිතන්න යමක් අපට අහුවීම ධර්මයේ නිවැරදි අහුව කියලා හිතන්න. මං කිව්ව තේරෙනවද? හිතන්න යමක් අපට අහුවෙන එක තමයි මේ ධර්මයේ හරියට ඇහුවා කියන්නේ කියන එකට අපි කැමති නැහැ. අපි කැමති ධර්මයේ හරියට ඇහුවා කියන්න අර කීප ටික තේරෙනවනම්. කීප ටික තේරෙනවනම් අපි බුදුරණවහන්සේගේ ධර්මයක් අහලා නැහැ. මොකද අපි විශේෂත්වයකට යන්න නැතුනේ දැකලා තියෙන්නේ. අපි විශේෂත්වයකට ගිහිල්ලා යන්න නම් අපි හිතලා තේරුම් ගත්තට පස්සේ ඒක යන්නේ. හරියට ධර්මය ඇහුවා කියන්නේ අපට අපි තුලින් ප්‍රශ්නයක් හම්බුනන්න ගැඹුරු දේ ඇහුවා. ශුන්‍යතා ප්‍රතිබද්ධ දේ එයි ගැඹුරුයි කියන්නේ. දැන් ගැඹුරු බවක් හම්බෙන්න ඕනේ. ගැඹුරු දේ අපට මේ පේනව නෙමෙයි. තරලව තේරෙනව නෙමෙයි. ගැඹුරුයි කියන්නේ අපි තුලින්ම හම්බෙනවා. අන්න දැන් හිතන්න යමත් වෙනවා. තේරෙන්නේ? අන්න හිතන්න පෙළවෙනවා. ඒකයි දහම ඇහුවා කියන්නේ. එහෙම නැත්නම් අපට ඒක තේරෙනවනම් අපි දහම කියලා අහලා තියෙන වෙන දෙයක්. එහෙම තේරණ අය හිටියා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ. ඇයි ඒ කට්ටිය සසරේ පුරුදු කරගෙන ඇවිල්ලා තිබ්බා. අහපු සැනින් තේරුණා. හැබැයි ඒ මේ ගතිය පුරුදු කරා ඒකට කාලයක් ගියේ නෑ එච්චර. යෝනිසමනසිකාරය කරා කාලයක් ගියේ නෑ. ප්‍රඥාව දැන ගැනීම විඥානේ විඥානේ අවබෝධ කර ගැනීම ප්‍රඥාව. විඥානේ අවබෝධ කිරීමයි ප්‍රඥාව. ප්‍රඥාව දැන ගැනීම විඥානේ. ප්‍රඥාව අයිති අසංකතයටද සංකතයටද? ප්‍රඥාව සංකතයිද අසංකතයිද? සංකතයිනේ. අසංකත නිවනනේ. ප්‍රඥාව සංකතයි. සංකතයක් තුල ස්කන්ධ ක්‍රියාවලියක් තියෙනවද නැද්ද? එහෙනම් ප්‍රඥාව කියන කාරණාවක් හම්බ වුණා නම් විඥානයකට හම්බ වෙන්න තියෙනවා. හැබැයි ප්‍රඥාව කියන්නේ විඥානය නෙමෙයි. ප්‍රඥාව කියන්නේ හිතත් නෙමෙයි, සිතවිල්ලත් නෙමෙයි, විඥානයත් නෙමෙයි. ප්‍රඥාව හම්බ වෙන්නේ විඥානයට. විඥානයේ ඇත්ත දැකීමයි ප්‍රඥාව. ඔක ගොඩක් සියුම් දෙයක්. අපි හිතනවා මේ හිතට වැටෙන වැටුණාට පස්සේ කියන්නේ හිතට දැන් ඔන්න මොනවද සිතුවිලි එනකොට මේක ප්‍රඥාවයි කියලා. ඒක මනයි තමයි ඔන්න විඥාන එකතු වෙන හටගත්තේ. කියන්නේ ඔය එකකටවත් අදාළ නැහැ ප්‍රඥාව. ප්‍රඥාව දැනගත්තේ මේ විඥානේ. ඒකත් සකස් වීමක්මයි නිවීමක් නෙමෙයි. පරිඤ්ඤය. අන්න පඤ්ඤාව දිනව භාවිතා කරන. දැන් භාවිතා කරනවා කියලා කියන්නේම විඥානේ පිරිසිදු වෙනවා කියන එකනේ. භාවිතා කරන්නේම විඥානයේ පිරිසිදු වෙනවා. එහෙනම් ඒක කරන්න කරන්න දැන් අපි හිතමු අපි විඥානයේ දැනගත ප්‍රඥාව. ආයේ අපිට විඥානයේ පිරිසිදු වෙන්න තියෙනවා. මේක භාවිතා කරන්න කරන්න විඥානයේ පිරිසිදු වෙනවා ප්‍රඥාව භාවිතා වෙනවා මාර්ගය වැඩෙනවා සංකතයෙන් නිවීම කරා යමු. මේක අපි හිතන තරම් අර දැන් අපි ආරෂ්ඨාංග මාර්ග කිව්වහම ප්‍රඥාව කිව්වහම අපි අර දුක්ඛේ ඥාන මේ විග්‍රහය ඒ වචන ටිකට විතරක් සීමා වෙන්නේ නැතුව අපි හොඳට බලන්න ඕනේ මේ කරපු විග්‍රහය. බුදුරණවහන්සේ. ඒක බලනකොට තමයි අපට මේකේ ගැඹුර තේරෙන්නේ. එතකන් අපට ගැඹුර තේරෙන්නේ ගැඹුර තේරෙනවා කියලා කියන්නේ අපට කොච්චර හිතන දෙයක් තියෙනවද කියලා හම්බෙන්නට ඕනේ. එකක් විතරක් කියන අහන්න. ආ ඇති කල්ලි සහ උපදින කල්ලි. එතනදී අපට ඇත්තම දැන් බලන්න මේ ඇති කල්ලි මේ වෙයි. අපට හම් වෙනකොට දෙකම ඇති වෙලා හම්බෙලානේ නේ. මෙයත් ඇත මෙයත් ඇත. දෙකම ඇති බව හම්බෙලා. ඒ කියන්නේ අපිට දෙකම විද්‍යාමානලා. මෙය ඉපදුනා. ඒ නිසා මෙයත් ඉපදුනා. මෙයත් ඇති බව හම්බුණා මෙයත් ඇති බව හම්බුණා. මෙයත් ඉපදුන බව හම්බුණා. මෙයත් ඉපදුන බව හම්බුණා. එතකොට එකකටවත් නිත්‍යභාවයක් ආරෝපණය වෙලත් නැහැ. මේ නැති කල්ලි නම් මෙයත් නැත්තම් මෙයත් නැහැ. මෙයත් නිරුද්ධයි නම් මෙයත් නිරුද්ධයි. එහෙනම් මෙතන මේ අපට ඉස්සරලාම මේ ඇති කල්ලි මේ වෙයි. මේ උපදින කල්ලි මේ උපදී කියන දෙක සමුදේ පැත්තටමයි අදාළ. හැබැයි මේ දේ තුල අපි බුදුරණවහන්සේ පෙන්නපු මේ හේතුඵලයේ තවත් කුළු ගන්නන්න පැහැදිලි කරලා තියෙනවා. මේ ඇති කල්ලි මේ වෙයි සහ මේ උපදින කල්ලි මේ උපදී කියන එක. මේ නැති කල්ලි මේ නොවේ සහ මේ නූපදින කල්ලි මේ නූපදී. එතකොට දැන් අපට බලන්න මේකේ කාලාත්‍රයක කතා කරනකොට අපි හැම වෙලෙම දැන් අපි හිතමු මෙතන පොතේ අමුද්‍රව්‍ය ටික නැති තැන දැන් අපි බලන්නේ අමුද්‍රව්‍ය ටික ඇති තැනනේ අපට පොත ඇති බව හම්බෙන්න උනත්. නමුත් අපට අමුද්‍රව්‍ය නැති තැනනේ පොත හම්බලා තියෙන්නේ. අපි ඔය ඔය මූලික දේ කල්පනා කරොත් අපට ওই න්‍යාය සම්පූර්ණයෙන් තේරෙනවා. හැබැයි අපි කල්පනා කරන්න ගියොත් අර මෙය කියන කාරණාව ඉක්මවලා අපි හිතමු මේක ඇති වුණාට පස්සේ අරක ඇති වෙනවා කියලා නම් මේ විග්‍රහ කරලා තියෙන්නේ කියලා. අපට අර මූලික විග්‍රහ කරපු දේ හම්බෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නපු හරය හම්බෙන්නේ නැහැ. ඒක හරියට මේ වගේ. මම ඔබට කලින් කියලා තියෙන මේ වගේ කාරණාව. අපි අහලා තියෙනවා රහතන් වහන්සේගේ විස්තර දෙකක්. ඒ තමයි මොකද්ද? නෑ ඒ දෙක නෙමෙයි මේ මේ අසංකාරපන්නිබයි සෝපාසිස අනුපාසිස. සෝපාසිස සහ අනුපාසිස පරිනිබ්බාය කියලා අපි අහලා තියෙනවා. අපි අද යනවා මෙහෙම හොයන්න. සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ දෙක හොයන්න යනවා. හැබැයි අපි හිතන්නේ නැහැ මේ පරිනිබ්බාණයටයි මේ දෙක විග්‍රහ කරේ කියලා. මං කියමු තේරුණාද? අපි හොයන්න යනවා සෝපාදිශේෂ මොකද්ද? අනුපාදිශේෂ මොකද්ද කියලා හොයන්න යනවා. හැබැයි මේ දෙකම විග්‍රහ කරේ මොකකටද? පරිනිබ්බාණයකට. එහෙනම් අපි මේ දෙක හොයන්න කලින් හෙවිය යුතු මොකද්ද? පරිනිබ්බාණය හොයන්න නැතුව අපට සෝපාසේසු අනුපස්සී තේරුම් ගන්න පුළුවන් නේද? ඇයි මේ දෙක මේක ගැන මේ විග්‍රහ කරේ. ඒතර පරිනිබ්බාණය හම්බෙන්නේ කාටද? සෝතාපන්න කෙනාට. එහෙනම් සෝතාපන්න නොවන කෙනෙක්, සේක නොවන කෙනෙකුට නිවන තේරෙනවද? මුලපරියයි සුත්‍ති පහල සේකයටයි නිවන ගැන මඤ්ඤණාව දුරු වෙන්නේ. එහෙනම් එයාට අපි පරිණිබ්බාණය ගැන තර්ක විතරක සෝපාසිස මේකයි අනුපාසිස මේකයි යාට මෙතන කෙලෙස් වෙනවා යාට මෙතන කෙලෙස් නැහැ මොකක් ගැනද මේ තර්ක කරන්නේ Taman දන්නේ නැති දෙයක් හරියට කොයි වගේද අර අහලා ඇති මේ සමහර දේශනාක තියෙනවා මම මේ කන්දකට නගින්න යනවා ඉනිමගක් හදනවා කොච්චරක් උසද කන්ද දන්නේ කොහෙද තියෙන්නේ කන්ද දන්නේ මොකටද යන්නේ කන්ද නගෙන ඉනිමගක් හදනවා කන්ද තියෙන දන දන්නේ කන්දේ උස දන්නේ නැහැ අන්න ඒ වගේ තමයි නිවන ගැන දන්නේ නැහැ. හැබැයි සෝපාස්සන උපවාසය ගැන කතා කරනවා. නිවන කියන්නේ මොකද දන්නේ නැහැ. නිවන තේරුම් ගත්ත තැනදී අරක හම්බෙන්නේ. නැත්තම් හම්බෙන්නේ. ඒ වගේ අපිට මේ ඈතිකල්ලි මේ වෙයි කියන මේ මූලික හරය මෙන්න මේක අපි ගිය තැනදි තමයි අපිට මේ විග්‍රහය හරියට හම්බෙන්නේ. එහෙනම් අපිට හැම වෙලෙම හම්බෙන්නට ඕනේ මෙතන යම්කිසි අඩුවක් අපේ තුර තියෙනවා. තේරුණු ගත දෙයක්. ඒක තේරුම් ගත තැන තමයි අපට මේක හම්බ වෙන්නේ. දැන් ටිකක් වෙලා ගියා එහෙනම් ඇතිනේ. අපට දැන් එපා වෙන ගතිය එපා වෙන ගතිය තමයි දුක්ඛ දුක්ඛය. දැන් අපි අකමැති ගතිය ඉන්ද්‍රයට ගෝචරයි. අපේ ඉන්ද්‍රයන්ට ගෝචරව අපට හම්බෙන්නේ එපා. දැන් අපට ඇහෙන් දකින්න අකමැති කෙනෙක් දකින්නට දුකයිනේ. අපිට කනෙන් අහනකොට අපි අකමැති ශබ්දයක් ඇහෙනවා දුකයි. ඒක අපි ඕක දකිනකොට සකස් කිරීම දකින්න තැනදී අර ඔක්කොම ඉක්මවනවා. සකස් කිරීම නොදකින නිසා අපට අරක හම්බෙන්නේ. සකස් කිරීම දකින තැනදී අර ඔක්කොම ඉක්මනවා. දුක්ඛ දුක්ඛය සංඛාර දුක්ඛයම තමයි. විපරණාම දුක්ඛය සංඛාර දුක්ඛයම තමයි. සංඛාර දුක්ඛය දකින්න නැති නිසා යාර දුක්ඛ දුක්ඛය කියලා තියෙනවා. එයාට එපා වෙච්ච එකක් ඒකයි මට එපාවනේ. ඒක යාට නුවරට හම්බුනාම අරක අතහැරෙනවා. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙනවා කියන්නේ. ඒකනේ දැන් ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් බුදුරන් වහන්සේට අන්න දුක් විඳලානේ මොකද්ද මේ බොජ්ජංග පිරිස කියන්නේ? අපටනේ බුදුරන් වහන්සේ දුක් විඳ කියලා. දැන් බුදුරන් වහන්සේ ඔක්කොම ඉක්මවලානේ. බොජ්ජංග පිරිස කියන්නේ දුක නිසා. වටි සම්පෝදයකට කලපලා දානවා. එයි අපි මේ සංකාර දුක්ඛය කියලා මොකද දන්නේ නැන්නේ. මේ සකස් වෙන ක්‍රියාව මොකද දන්නේ? පටිසම්පාදේ. එහෙනම් ඒවා ඉක්මවීම. ඉතින් ඒක අර ලෝකයේ ඇහැට කොච්චර බැලුවත් පේන්නේ අපි බලන්නේ අර මාළුවට ගොඩබිම පේන්නේ මාළු වගේ රාමුවටමනේ. අන්න ඒ වගේ තමයි. ඉතින් ඒ නිසා අපි අර අපේ ඒ තැනට යොමු වෙච්ච තැන තමයි අවබෝධය කර යන්නේ. හොඳයි එහෙනම් අවසන් කරමු. අද අපි අංගුත්තර නිකායේ සූත්‍ර දේශනා සාකච්ඡා කිරීමෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් විත්වා නිවි සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරයක්ම වෙත්වා කියලා අපි අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම ඊයේ දිනේට වසරක් සපිරෙන අපවත් වෙලා වසරක් සපිරෙන අතිපූජනීය කටකරුණ ඥානන්ද ස්වාමීන් වහන්සේට නිවි සැනසෙන්නට මේ සියලු දේවල් හේතු වාසනා වේවා කියලා අපි අනුමෝදන් කරමු. රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් ඔබ නමින් මියගිය සියලු ඇත්තන්ට පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයට මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා අනුමෝදන් කරමු. රස කරගත සීල පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේටත් දහමින් සනසෙන්නට මේ සියල්ලක්ම උපකාරයක්ම වෙත්වා කියලා අනුමෝදන් කරමු. ඒ වගේම රස කරගත සීල පුණ්‍ය ධර්මයන් ලෝක සාසනය සුරකින්න සියලු මහා සංඝරත්නට මේ වැඩ සිටින මෑණිවරුන් ඇතුළු සියලු දෙනාටම දහමින් සනසෙන්නට මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ධම් රිවිපදනමේ සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය ආදී සියලු දෙනාටම ඒ වගේම ධම් රිවිපදනමේ උපකාර කරන මේ ඔබ සෑම සියලු දෙනාටම ඒ වගේම මේ සඳහා සහ සම්බන්ධ වුණා ඔබ සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වීමෙන් කායික මානසික සැනසෙල්ල උදා වේවා කරන කියන සියලු ධාර්මික දේවල් සඵල වේවා. තුනුරුවන්ගනන්ත ආශිර්වාදයේ සැලසේවා. ගෞතම සාසනේ දහමින් සැනසෙන්නේ මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා.